ඉඳලා අපි පින්වත් පිරිස බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡා ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රශ්න මාලාවක් ලැබිලා තිනවා. අපි අපිට අවශ්‍ය කරන ප්‍රශ්න එකකින් එක අරගෙන විග්‍රහ කරලා අර්ථ වටහා ගන්න බලාපොරොත්තු වෙමු. අමින්නාන්සේ නමක් ගැන ප්‍රශ්නයක් ලැබිලා තිනවා මේ දවල් 12න් පසු ආහාර ගැනීම ආදීන් සිල් කැඩෙනවා කියලා කියන එකක් මෙහෙම තියෙනවා ඉතින් ඒක කොහොමද ඒක යථාර්ථය පහදලා දෙන්නේ කියලා නිලීමක් කරනවා. මෙතෙන්දී අපි දකින්න ඕන විශේෂ දෙයක් තියෙනවා. මෙන්න කරපු ඉතින් මුදින ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. 12ක් කනලා නේද? දැන් කියන්නේ. මේකට අවශ්‍ය කරන කාරණා සූත්‍ර පිටකයේ සෑහෙන්න තියෙනවා. එක අවස්ථාවක බුදුරන් වහන්සේ දානි ගන්න වෙලාවේදී විලාව පැනලා නමුත් ඒ වෙලාවේ තව පිරිසක් ඇවිල්ලා දානි විලන් දෙනකොට දැන් භික්ෂුන් වහන්සේලාට කරන්න දෙයක් නැහැ බලා ඉන්නවා බුදුරන් වහන්සේ දිහා මේ දානි ගන්නවද නැද්ද කියලා. බුදුරන් වහන්සේ මහන්නේ වලදාන්න. සූත්‍ර පිටකේ විග්‍රහ කරලා තියෙනවා මේ ටික. දානි ගන්න පටන් ගත්තාට පස්සේ දානි අරගෙන අවසාන වෙනකම් දින දෙක කැපයි කියලා සූත්‍ර විදිකේ පැහැදිලිව දේශනාවක් කරලා තියෙනවා. එක අවස්ථාවකදී එක මිනිසෙකුට හම්බ වුණා අලුත් තල සමූහයක් හම්බ වුණා. මේ අලුත් මේපැණි හම්බ වුණා. මේ රාජ්‍ය මෙයාට ඕන වුණා මේ අලුත් තලයි අලුත් මේපැණි කියලා දානයක් දෙන්න. එහෙම ඉතින් නැත්නම් දානෙ දෙන්න සකස් කරලා උන්වහන්සේලාට ආරාධනා කරලා දානි දුන්නා නම් තර සව ටිකයි මීපැන් ටිකයි දෙන්න අමතක වුණා. හවසරේ මොකද කරන්නේ? අර තලයි මීපැණි අරගෙන ගිහිල්ලා අර වික්ෂුණා තිරාට දුන්නා. මේ ගිහිය දෙන ඔබ වහන්සේලා සඳහා වෙක් කරපුවාගේ මට ටික පූජා කරගන්න වෙලාවයි බැරි වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ වෙලාවේ බැන්නා දැන් මොකද කරන්නේ? ඒක ප්‍රඥාවක් මතුවෙනවා. මහන්නේ වරදක්. අවසරයක් දුන්නා. දානේ දින වේලාවෙදී පූජා කරපු දෙය කැපයි. දැන් ඉතින් උන්වහන්සේලා අනික් හාමුදුරුව බලාගෙන දැද්දි වලදන්න බැරුව බලාගෙන ඉන්නවා. මොකද කරන්නේ කියලා. සංඝයා විසා පූජා කර දෙය සංඝයාට කැපයි. දීලා බෙදා හදාගෙන වලදන්න කියලා අවශ්‍යයක් දුන්නා. දැන් මේවා හැඟවිලා තියෙන කරුණු. ඒක අවස්ථාවකදී පුංචි හාමුදුරුව කට්ටිය. ඒ කියන්නේ ගෙවල් වල ඉන්න පුංචි සිටු ගෙවල් වල ළමයි පිරිසක්. ඔක තියා මහා වග්ගයේ නැවත විනය පිටකයේ මහා වග්ගයේ තියෙන කතාවක් පොරො. ඒ ළමයි කට්ටියට දැන් මොකද කරන්න කියලා ඉතින් අම්මලා සාතලා බොහොම ආදරේ ළමයින්ට ඉතින් ඒ ළමයින් දැන් ඉදිරියේදී ලොකු වෙනකොට කරන්න තියෙන රස්සාව මොකද්ද කියලා ඉතින් ඒගොල්ලෝ එක්කලා කතා වෙනවා ගේ ඇතුළේ. අර ළමයි කට්ටිය අහගෙන. අපි මේ අය ලියන මහතුරු කරමු. අද භාෂාවෙන් කියලා නම් ලියන්න ඕකරමු කියලා කියන්නේ ලියන මහතුරු කරමු. අනේ ළමින්ගේ අත්සි දෙනවනේ ලියන්න ගියාම අපේ ළමින්ට එහෙම අතරින් දෙන රස්සාවල් දෙන්න බෑනේ. අපි මේ මේ අපි පොඩි කොච්චර ලදරු හදාන්නේ කොහොමද? මල් වාගේ හදන ළමයි. ඒ රස්සාවය. ගොවිතැන් කරන්නේ අපෝ ඒක ඊළඟම අරුයි. ඒක එක එක රස්සාවල් කියනකොට ඒකේ තියෙන බරපතල ගන්න කතා කරනවා. ඔය අතරේ එක්කෙනෙක් එන හොඳව ලේසි කරන්නේ මහා කරනවා. මොන වැඩක්වත් නෑ. ඔක්කොම එකලා hina වෙලා ගිහ ඇද්දා තමයි hina අපි ළමයි ටිකක් මහාන කරනවා. අර පුංචි ළමයි කට්ටිය ඔය කහන ඉතින් අපි ලේසිය කාලා බීලා ඉන්න කරදරයක් නැතුව ඉන්න හොඳම ක්‍රමයක් නෙවෙයි ඒක. අපි යන් ගිහින් අපි වහන්නේ අර ළමයි කට්ටිය ගියා. දෙමාපියන්ගේ අවසරයක් වදේ මාත්‍රෙන් හරි තිබුණාම ඇති. නමට නම ගලව ගත්තොත් ඇති මහාන කරා. මේක තමයි ත්‍රිවිධ නීති දෙමාපිය අවසර දුන්නා. මහානින්න ඕනේ කියලා පස්සේ මොකද කරන්නේ දෙමාපිය අවසර දුන්නා. මෙන්න මෙහෙම කතාවක් කිව්වා. එතන මෙන්න මෙහෙම එකක් කිව්වා. ආයේ ඉතිහා අපිට හොඳට වැඩි කියලා මහාන කරා. දැන් කරන්න දෙයක් නැහැ දෙමාපිය. ඊළඟ මහාන කරු කියලා විහිළු කතාවල් ගන්න ගන්න දෙයක් නැහැ. සම්මතයෙන් කියලා ඉවරයි මහාන කරන්න කවන්නේ නැහැ කියලා. මහා කිරුවට මේ පුංචි ළමින්ට කන්න නැතුව ඉන්න බැහැ රෑ එකක් ඈ ගහන්න පටන් ගත්තා කන්න දෙවිල. දාන ඉල කන්න පොඩි ඉල කෑ ගහන. ඒ කාලේ මහාන කිරීමයි උපසම්පදාවයි දෙකම එකට දුන කාලේ. මුල් කාලේ. නෑ නෑ උපසම්පදා වෙලා මේ ඒතකොට උපසම්පදා වුණාට පස්සේ දෙල්ල විදිහක් නේ. අන්න දෙල්ල විදිහ නෑ හෙටේ වෙනකන් ඉඳ කියලානම් කෑ ගහනකොට අර ළමයි කෑ ගහ හල්ල ඉල්ල ඉල්ල අනල පටන් ගත්තා. බෑ බෑ දෙල්ල විදිහක් නෑ කිව්වා. මුද්‍රා කළා මල පහ කළා. කෑ ගහලා බඩගින්නේ කෑ ගහලා ඉතින් උදේ වෙනකොට බුදුරන් වහන්සේ යනවා අයියේ රෑ පොඩි දරුවෝ පොඩි හාමුදුරුවෝ කෑ ගහම ඇවිල්ලා ඇඬුණා නෑ ඇයි ස්වාමීනි දානින් කරනවා දෙන්න විදිහක් නැති නිසා දුන්නේ නෑ මහන්නේ ඇයි මේ පූජ්‍යය මහාන කරේ මේ උපසම්පදා කරේ ඒ පොඩි දරුවන්ට කන්න නැතුව ඉන්න බෑනේ ඉන්න ආහාරය ගන්න තු මුංජි දරුවන්ට ඉන්න බෑ ඒ නිසා උපසම්පදා කළේ මොකද දැන් මෙතන වැදගත් දෙයක් මෙතන සාහුණා නෑ උපසම්පදා වල සීමා කරලා තිබුණා මිසක් මේක පාපයක් නිසාවත් එහෙම ප්‍රශ්නයක් නිසාවත් රාත්‍රී කෑම නතර කරපු කාරණයක් නෙමෙයි. පස්වරු ආහාරයෙන් නතර කිරීමක් නෙමෙයි. ඊට පස්සේ පෙන්වුවා 20 අවුරුද්දක් යනකම් උපසම්පදා කරන්න එපා කියලා බුදුරන් වහන්සේ නීතිය. පණලයක පෙන්වනවා 20 අවුරුද්දක් ඇතුළු වැඩෙන ශරීරයට ආහාර ඕනේ. අවශ්‍ය කරන්නා වූ පහසුකම් ඕනේ. මැසි වඳුරු කරදර, කුවදුරු, කුහුලන්ට ශක්තියක් නැහැ. මෙන්න මේ ශක්තිය ලැබෙනකන් 20 අවුරුද්දක් යනවා මේ ටික ලැබෙන්නේ ඒ නිසා උපසම්පදා කරන්න එපා කියලා සාමනීර වයින් තියාගන්න කියලා පෙන්වනවා. යවතර තියෙන එක්තරා නිදහසක් වෙලා තියෙනවා රාත්‍රී ආහාරය නින හවස ආහාර ගැනීම. ඒකට සුදුසු වෙන අයට සුදුසු වෙනතුරු ගන්න එපා කියනවා. දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඉලා ඉන්නේ ඒ කාලෙත් මොකද කරන්නේ 20 අවුරුද්දක් යනකම්. භික්ෂුන් වහන්සේලා හවස අවතිනොත් පින්න පාර වැඩි. මේ ලාජ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් රැ පින්න පාර වෙලා ඉඳන් පිළිකන්න පැත්තේ ගිහිලා බලා ඉන්නා දොරල. ඉස්සරහ පැත්ත දොරවල් හරියට පිළිකන්න පැත්තේ ගෙවල් වල ඉන්න කාන්තාව හරි බයයි රැට එළියට බහින්න. යකුන්ට බයයි. පෙරේතේ ඉඳ බයයි මොකු හරි ඉන්නවද වරි පිටිය කරුවල බයයි මෙහෙම බයෙන් බයෙන් කොහොමද කරා උතරගෙන ඊට බහිනකොට දැක්ක හිටගෙන ඉන්නා එක්කෙනෙක් යකා වාගේ දැක්කේ මොකද කරුවලට පේන්නේ නැහැ හාමුදුරුවනේ කියලා මෙන්න යකි කියලා වතුර උරහ ළමා ගාලා ගෙට බැලලා හඳුර වහගත්තා නැගෙනියනේ මම යකි නෙමෙයි මං හාමුදුරු කෙනෙක් කියලා බයිල වටන් ගත්ත දොර වහගෙන මේ කෑදරකමට මේ හාමුදුරු පිළි කරන්නක් ගාන දොර පිළක් ගන්න ඇවිදලා ඉඳගෙන මහරයන් දීසෙත් තියෙනවා ලැජ්ජා නැද්ද? ඊගේ බයිල පටන් ගත්තා. මෙන්න මේ කාරණේ බුදුරණන් හන්සේ දාගත් ඊට පස්සේ බුදුරන් වහන්සේ පිණ්ඩපාතේ සහනා කළා ඔන්න ඒ හේතුව නිසා. පවු නිසා නෙමෙයි. මේ ලෝක සම්මතිච්ච ප්‍රශ්නයක් පොඩි. සහනා කළා තමයි පින්නේ රාත්‍රී කාලේ පිණ්ඩපාත වටින් දීපා. ඊට පස්සේ විසුණු වහන්සේට බඩ කිනුනහම ඉන්න බැහැ හරි අමාරුයි. ස්වාමීන් එහෙම නෙවෙයි. උදේ කාලේ පිණ්ඩපාතේ වැඩියක් කමන්නේ හවස් වල වෙනකොට මිනිස්සු යමක් කරගෙන කන්නේ බොන්නේ. ඒ නිසා ඒ වෙලාවෙ ඉඳ දෙන්නේ. මෙහෙම ඉල්ලීමක් කළා. ඒකට ඉඩ දෙන්නේ නැතුව එහෙනම් උදේ පිටවාත කරගත්ත ඒවා හවසට තියාගන්න. පින්නපත් අරින්න දෙන්නේ නැහැ. ඒක තහනම්. උදේ පූජා කරපුවා තියෙනවා උදේ දීප දාන තියෙනවා අවසන හවස දියාගෙන පවුනා. මෙහෙම අවශ්‍යයක් දුන්නා. අනේ නෑ ස්වාමීනි එහෙම නෙමෙයි අපිට ඕනේ. මේ හවසට මිනිස්සු යමක් හදාගෙන උදේට තියෙන දා කාලා බිල යන්නේ ඒ වෙලාවට අපිට පින්නපත් වැඩියට හම්බෙන්නේ බොහොම සුළු දෙයක් ඒකයි එම් කියන්නේ. ඒකට ඉඳ දුන්නේ නෑ. මෙහෙම අවස්ථා තියෙනවා. ඉතින් පින්නපාත වැඩිීමේ තහනම තියෙන්නේ පවු නිසා කරපු එකක් නෙමෙයි. ඔය බාහිර ලෝකේ තියෙන ප්‍රශ්නයක් නිසා කරපු තහනමක් ඔය තියෙන්නේ. නමුත් අද සම්පතයක් වශයෙන් ලෝකයට මේක මතුවලා මොකද දවල් 12 පස්සේ ආහාර ගත්තොත් ලොකු පාපයක් හැටියට මේක පව් වෙලක් හැටියට ලෝක සම්පතේලා තියෙනවා මේ සාමාන්‍ය මේ සමාජයේ තුල. නිසා ඒගොල්ලෝ හිතනවා විශාල පාපයක් හැටියට ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට මෙහෙම මෙහෙම සිද්ධියක් සිද්ධ වුණා. ওই නොයෙක් ආකාරයේ ශික්ෂාපද පනවලා දෙනකොට වික්ෂුන් වහන්සේලා අතර එක රමකට කිව්වා උපසම්පදා වෙන්නේ නැද්ද? සාමාන්‍ය වශයෙන් හිතගුණා. බැරියව කරන්න මට බෑ. මටව මතක තියාගන්නත් බෑ. ඒ කියන්නේ මම මේ සාමාන්‍ය තත්ත්වෙක ඉන්නවා. මට බෑව ශික්ෂා සමාදන් කියලා ඔය රකින්න ඕවා මතක තියාගන්න. බැරි ඒවා කරන්න බැරි හින්දා මෙහෙම. මහාන ඔබට හිතෙන් වරදක් නෙවෙයි හිත රැක ගන්න පුළුවන්. ඒක නම් පුළුවන්. ඒක මොකද ඉගෙන ගන්න දෙයක් නෑ. මනස සිහියෙන් ඉඳලා වරදක් වෙන තැනදී හිත රැක ගන්න ඒක පුළුවන්. වචනේ වරදක් නෙවෙයි වචනයක් ගන්න පුළුවන්. ඒකත් පුළුවන්. ඒක මොකද ඉගෙන ගන්න දැනගන්න 아무තු දෙයක් නෑ. මනස සිහියෙන් ඉඳලා කරහැ. ක්‍රියාවෙන් වරදක් නෙවෙයි ක්‍රියාව රැක ගන්න පුළුවන්. ඒකත් කරන්න පුළුවන්. ඒක මනසින් ඉඳලා කරන දෙයක්. මාන්‍ය උපසම්පදා කියන්නේ ඔන්න ඕක තමයි. ඔය ටික කරගත්තා නම් කෝටියක් කී කෙල කෝටියක් ශික්ෂාපද ඔක යදන්නේ. ඒදා ඔය ටික කරගන්න. එහෙම කියලා පැනෙවුවනේ මුන්නාදේ ශික්ෂා තුනක්. අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා කියලා ත්‍රි ශික්ෂාවකින් උපසම්පදා කෙනෙක්. උපසම්පදා විසුවර බණවල පෙන්නනවා. අඩමසක් පාසා පොහේ කරන්නා වූ මේ පොහේ කරන ක්‍රමයේ වාගෙම. කෙලපෝරියක් ශික්ෂාපද අලංගු ශික්ෂා තුනක් මම පනවනවා. යම් භික්ෂුවක් මෙන්න මේ ශික්ෂා තුනට අනුකූලව කටයුතු කරගෙන ගියොත් ඇවතට වැටීමක් වෙනවා, ඇවතින් නැගීමක් වෙනවා. ධර්මාභෝධය ලැබලා මාර්ගඵල අවබෝධයත් කරගෙන සුද්ධ භාවයටත්පත් වෙනවා. මේ ත්‍රි ශික්ෂාවට මේ බුද්ධ ශාසනයේ තියෙනතුරු මේ ත්‍රි ශික්ෂාව වදනේ. මොකද හේතුව ඒ ත්‍රි ශික්ෂාවට ඇවැත් පනවලා නැහැ මෝ කියලා පෙන්නනවා. එහෙනම් එතෙන් පිටුවේ මොකද හිතෙන් කයෙන් වචනයෙන් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මුල් කරගෙන යම් කිසි වරදක් පාපයක් සිද්ධ වෙන දේවල් තියෙනවා මනසාසියෙන් ඉඳලා ඒ ටික අයින් කරා මේක තමයි ත්‍රි ශික්ෂා මෙතෙන්ද අනුගුද්ධිලාර පනවලා තියෙනාට වැඩිලා හිටන් කුඩා කුඩා ශික්ෂා පද කැඩීමක් වෙනවා ඒ වගේ මේකෙන් නැගී සිටීමක් වෙනවා මෙතේ සුද්ධ වෙලා හිටන් කෙලකෝටියා ශික්ෂා පූර්ණ වුණා වූ පූර්ණත්වයේ සීල පූර්ණත්වයටපත් වෙනවා මෙන්න මේ ශික්ෂා තුන ආරක්ෂා කරගත්තාම මෙතනක් තියෙනවා මේ ශාසන මාර්ගය සීල මාර්ගය කියලා වෙන්නවා අංගුත්තර නිකාය පළවෙනි භාගයේ 411 යනි පිටේ ශ්‍රමණ වර්ගීය විග්‍රහය කරලා තියෙනවා. බලා ගන්න පුළුවන් මේ අවස්ථාව. ඔය ටික නොතිබුණා නම් එහෙම අද කිසිම භික්ෂුන් වහන්සේලාට මාර්ගඵල අවබෝධ කරගන්න බෑ. බුද්ධ ප්‍රත්‍යක්ෂය කලලා ආනාවිතිකමාවණයට වැටෙනවා මිසක හිමුණු බුදුවන ගැනීමෙන් ඒන් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. නමුත් බුද්ධ ඥාණයෙන්ම නිදහස් කරලා දිනවා මෙන්න මේ හිතෙන් කයෙන් වචනේ වරදා පාපයක් වෙනවා මෙන්න මේක දැනගෙන ඒක අත්හරින්න. මේකේ කිසිම පරෝපශික්ෂාවක් නැහැ. ඒකට ශික්ෂාවට නීතිමාන වලක් නැහැ. තමම හිතෙන් හදා ගන්න ඕනේ. ඉතින් හිතෙන් කයෙන් වචනේ වැරදි දෙයක් කෙරුණොත් ඊට පස්සේ ආයතන සංවරයේ තමම විහිදා. ඊට පස්සේ ඒක කරන්නේ කියලා සුද්ධ කරගන්න. ඉතින් මේ වගේ පව් පව් කියන වැරදි කියන යමක් ඇත්නම් මෙන්න මේ ටික අයින් කරගත්ත කෙනාට ආර්ය මාර්ගය වැඩෙනවා. ඇවතර වැටීමක් වෙනවා ඇවතෙන් නැගීමක් ස්වභාවයෙන් වෙනවා. අර ඒ කියන්නේ අර විනය පිටකේ තිබෙන ආවේ විනය ක්‍රමේ නෙමෙයි. මෙහෙම පනවන්න හේතුවක් තිබුණා. අර විදිහේ විනය පනවන්නත් හේතුවක් තිබුණා. සිහිනුවණින් යුක්තව තමා මනසේ තේරුම් අරගෙන හිතත් කය වචනේ සංවර කරගන්නවා කියන එක ඥානවන්තයෙක් කරන්න පුළුවන් වැඩ. සමහර බුද්ධලේ ඉන්නා මේක පින්ද මේක කවුදවත් තේරුම් ගන්න බැරිය. මේක වැරදිද මේක හරිද කියලාවත් තේරුම් ගන්න බැරි මානසිකත්වයක් තියෙනවා. එහෙම කෙනාට ප්‍රඥාවෙන් කර්ම තේරුම් අරගෙන හරි වැරදි තේරුම් අරගෙන වැරද්ද දැකලා පව් දැකලා පහ කරන්න. හරි මගේ තේරුම් ගන්න තමයි ඉවරලා ඒ මාගින් ප්‍රතිඵල ලබා ගන්න හැකියාවක් නේ. මෙන්න මෙයයි ශ්‍රද්ධා අධිකාරය. ප්‍රඥාධික බුද්ධිලා ඒක කරන්න පුළුවන්. ඉතින් ප්‍රඥාධික බුද්ධිලා ඒ කාලේ සිටියා ධර්මතර වික්ෂුන් කියලා එයාට කිව්වා. ශ්‍රද්ධාධික බුද්ධිලා කියන දේ අහගෙන යන පිළිපදලා ප්‍රතිඵල ලබා ගත්තා. එයාට විනයදර කිව්වා. නම් ධර්මදර සහ විනීතය කියන දෙකක් ඒ කාලෙත් හිටියේ. වැසිකිළියක වාදනයක ඉතුරු වෙච්ච වතුර ටිකක් මුල් කරගෙන ධර්මදර විනීතර පක්ෂ දෙක අතර ભેදයක් අරගත්තා. එක එක පිරිසක් කියනවා මේ ගැළපෙන්නේ නැහැ. වැසිකිළිය වතුර තියෙන එක කෝදා ඉතුරු වතුර ටික වැසිකිළි වාදනයේ තියෙන එක ගැළපෙන්නේ නැහැ විස බීජ සහිතයි. එක පිරිසක් එහෙම කියනවා. විස බීජ නැති කොහෙද? ප්‍රයෝජනය ගන්න පුළුවන් හැටි ප්‍රයෝජන කරගෙන අනිකාර ප්‍රයෝජන ගන්න ඉතුරු කරන එක ඒක ප්‍රයෝජනවත් වෙලා. ධර්මතර පිරිස කියනවා. මේ පිරිස් දෙක අතර මේක බේරා ගන්න බැරිලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපුවාම බුදුරජාණන් වහන්සේ නීතිය පැනෙන්නේ නැතු. මහන්නේ සුළු දෙයකට ප්‍රශ්න ඇති කරගන්න එපා. ඔක අත්හැරලා දාන්න. ඔය ප්‍රශ්නේ ප්‍රශ්නයක් කරගන්න එපා. නෑ නෑ එහෙම හරියන්නේ නෑ. වික්ෂුන් වහන්සේලා දෙරියෝ හිටියේ එපා. එහෙම හරියන්නේ මේ කොහොම හරි අපි පැත්ත ජය ගන්න ඕනේ. තුන් අදාව බුදුරජාණන් වහන්සේ අවවාද කළා. පිළිගන්නේ නැහැ විසුණු හදලා. ඔබ වහන්සේ නිකන් ඉඳලා අපි බලා ගන්න. අපි විසඳ ගන්න. ඊට පස්සේ මහ බේදයක් වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ කිසි කෙනෙක් අපපස්ථා කියපුවා ගන්න නැතුව පිරිකර අට පිරිකර සහිත එළියට වැහලා දේතවන ආරණ්‍ය පැත්තට හැරිලා ගාථා ගණනාවකින් සමගියේ ගුණා සමගි වෙන්න වෙයි නම් කගවේණෙක් වාගේ ජීවත් වෙන එක සැපයි කියලා. ඔය කාරණේ මුල් කරගෙන ගාථා ගණනාවකින් අර කිරිස ඔකටම වැහෙන්න. දේශනාවක් කළා නිහඬව වැඩියා. කිසිම මම පස්සේ කිසි කෙනෙක් ඉන්නේ. එහෙම වෙලා තමයි බුදුරණන් වහන්සේ පාරිලෙය වෙන ඊට වැඩිය මට එක එකවත් ඕනේ. කවුරුවත් මට සාතුකාරී ඕනෙත් නෑ. කියන දේ අහන්නේ නම් මගේ පාරුවේ මගේ වැඩ කරගන්නවා කියලා මං නිදහසව ඉන්නවා කියලා. මෙහෙම කරලා පාරිලෙය වෙන ඊට වැඩිය කිසිම පිළිසරණ කෙනෙක් නෑ. අර ඇතෙක් උපස්ථාන කළේ තන්නේ කාලේ. අපෝපස්ථානට කෙනෙක් ඉන්න එපා කියලා. මොකද මේ වගේ අවස්ථාවල බුදුරණන් වහන්සේ තීරණයක් දුන්නේ නෑ. ධර්මදරායට ඥානවන්තව කටයුතු කරලා නිදහස් වෙන මාර්ගයක් පිණිපෙනී තියෙන නිසා ඒක නිදැරියා. ඒක කරගන්න මොලයක් නැති තේරුම් ගන්න බැරි අයට හික්මෙන් නීතිමාලාව පෙන්නලා එහෙනම් මේ නීතිමාලාව පස්සේ වා කියලා හිටන් හික්මිලා වැඩි කරගන්න කියලා ක්‍රමයක් දුන්නා. ඔය කර කොටස් දෙකෙන්ම එදා ඉඳන් අද වෙනකම් මෑතක් වෙන මේ වෙනතුරු ඔය කොටස් දෙකේ ඔය ක්‍රම දෙකේ එනවා. දැන් අදත් ඔය ක්‍රමේ තමයි තියෙන ධර්මදරායට පෙන්නපු ක්‍රමේ තමයි තියෙන තමන්ම වරද දැනගෙන වරදායින් කරන්න වෙන නීතිමාලාවල් නැහැ කියන එක තමයි අද අපි සෙන් බුදුදහම කියන එකේ ඉන්නේ ওই ක්‍රමයේ. නමුත් අදත් ওই සෙන් බුදුදහම කියන එකේ චිත්ත ශක්තිය වැඩි අය බොහෝ ඉන්නවා. ඒතර ඒ හින්ද හේතුව මොකද? ඒ අයගෙන් ඇහුවොත් එහෙම තමන් හිතලා බලන්න. හිතලා බලලා තේරුම් ගන්න. වැරදිද හරිද කියන එක කාගෙන්වත් අහන්න එපා. තමන් තේරුම් ගන්න පුරුදු වෙන්න. ඒක තමයි ප්‍රඥාවන්තයෙට දීලා තියෙන ක්‍රමය. එහෙම ක්‍රමයකට ඉඩපත්තාව නිදහස දීලා තියෙන නිසා ඒ අය දැනගන්නවා යමක් කරනකොට කියනකොට හිතනකොට. ඇයි මම මෙහෙම කරන්න කියන්නේ හිතන්නේ මොකද ප්‍රයෝජනේ? මේක රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන එකක්ද? එහෙමනම් අවැඩ. නොගැලපෙන එක. රාගක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට මෙසේ ආධාරයක් වෙනවා කියලා දැනගත්තොත් ඒක කරනවා. එතන කිසිම පොතපතකින් ගත් එකක් නීතිමාලාවක් නැහැ. තමා ඥානවන්තව මඟ හොයාගන්නවා. ඒ හැකියාව තියෙනවා. අන්නේ අයට නිදහස දීලා තියෙන අදත් පුළුවන්කමක් තියෙනවා ඒ ඒ මාර්ගය තුලින්. කෙනෙකුට හරි මගේ තේරුම් ගන්න කටයුතු කරලා එදෙන්නපත් වෙන්න. නමුත් ලෝක සම්මතයේ නීතිමාලාවන් තියෙනවා. ඒ සම්මතයේ පරිදි ගත්තාම දවල් 12 පෙන්නට පස්සේ දානෙ ගන්න එපා ඒක නීතියක්. සම්මත කරගත්ත නීතියක් තියෙනවා. හැබැයි 20 අවුරුද්දක් තිස්සේ ওই ප්‍රශ්න එකක්වත් තිබිලා නෙමෙයි මහරහත් ඵලයටපත් වුණ පිරිසක් විශාල පිරිසක් එතෙන්ටපත් වුණා. ওই නීතිමාලා එකක්වත් නැතුව Taman නුවණින් කර්ම තේරුම් අරගෙන පව් තේරුම් අරගෙන පාපගත අත්හැරලා. පව් නොවන යහපත් දේ ප්‍රයෝජනවත් දේ තේරුම් මාර්ගයෙන් ඊට අනුකූලව සිද්ධ කරලා ආර්ය මාර්ගයට අවශ්‍ය කරන දේ ප්‍රනීත වශයෙන් වඩලා මෙන්න මේ ක්‍රමයේ තුලින් තමයි වැඩි හරියක් අරිහත්ත්වයටපත් වෙන්නේ. 20 අවුරුද්දක් බුද්ධ ශාසනය පැවතුනේ ඔය ක්‍රමයේ තුලින්. ඒ ක්‍රමයට ඉඩ ප්‍රස්තාව ඉඩ ඇරලා තියා තමයි. ඒ මගේ යන්න පුළුවන් අයට එසේ හික්මෙන්ට හැකියාව තියෙන අයට ඒකට ඉඩ ප්‍රස්තාව අර විදිහට සූත්‍ර පිටකේ අර විදිහට ඉඩ ඇරලා ඒ සූත්‍රයෙන් පෙළලා තියෙන ඉඩ ඇරලා. එසේ කරගන්න බැරි පිළිසර හික්මෙන්ට තමයි ඔය නීතිමාලාව පනලා විනය ක්‍රමයක් පෙළලා තියෙන්නේ. ඔය ක්‍රම දෙකම අයින් කරන්න බැහැ. මොකද ශ්‍රද්ධාධික බුද්ධලයාට තේරුම් ගන්න බැරි මානසිකත්වයක් තියෙන බුද්ධලයාට ගුරුවරයෙක් යට ඉඳලා කියන එක අහගෙන කියන විදිහට කොර කොර ආදී මෙයා කරලා හරි සුද්ධ කරගන්න ඕනේ. ඒගොල්ලෝ බාහිරින් බාහිර පරිසරයේ පිරිසිදු කරගෙන අභ්‍යන්තරයේ සුද්ධ කරගෙන යන ගමනක් ඒ පැත්තේ එන්නේ. ප්‍රඥාධික බුද්ධලයාට ඒ ප්‍රශ්නයක් එකක්වත් ගන්න නැතුව යමක් වැරදිද යමක් පවුද නොකළ යුතුද කියලා සමානුවණින් තේරුම් අරගෙන පවුනා වැරදි නම් ඒක අත්හැරලා. ඒ වගේම කුසලයට හේතු වෙනා ඒක වලලා. එසේ යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ ප්‍රඥාධිකයාගේ මාර්ගය. ඒක තමයි 20 අවුරුද්දක් තුලත් මේ ශාසනය ගෙනියාවේ ඒ තුල. එනිසා ඒකට ඉඳලා ඒ ප්‍රස්තාවත් නිදහස් කරලා තිබ්බා. අදත් නම් පුළුවන් ওই දෙකෙන් කෝකෙන් හරි. තමාගේ ගැළපෙනාගෙන් නුවණ නැත්නම් තේරුම් ගන්න බැයි නම් හොඳ නරක යුක්තිය යුක්තිය පින්පව් තෝරා ගැනීමේ හැකියාවක් නැත්නම් අර පෙන්නා තියෙන 227ක් ශික්ෂාපද හරියටම අපිරවන රැකගෙන ඒ කටයුතු කරගෙන ඒ අනුව ජය ගන්න පුළුවන්. එතන නමුත් ඒ ජය ගැනීමට පුළුවන් වෙන්නේ මොකද? සිහි නුවණින් ධර්ම මාර්ගය තෝරගන්න පුළුවන් හැකියාව තියෙන අය. ඒ සිහි නුවණින් ධර්ම මාර්ගය තෝරලා කියා දෙන්න අය හිටියනම් අර නීති මාලාව යටතේ ගිය ශ්‍රද්ධාතිකේ ඉන්න. ඉක්මන් මාර්ගයක් වෙනවා ඒක. අර නීති මාලාව යටතේ කටයුතු කෙරේ. ප්‍රඥාධික පුද්ගලයාට ධර්ම මාර්ගය හොයාගෙන තමන් විසින් වැරදිනේ වැරදි තේරුම් අරගෙන යමක් වැරදි නම් ඒක නොකර. නොකරින්ද නම් ඒක නොකර. කරීතු යමක් තියෙනම් කරලා තමන්ගේ වැඩි කරගන්න පුළුවන්. මේකේ බාධකයක් සම්බන්ධයක් නැහැ ඉතින්. බුදුරජාන් වහන්සේ ස්වභාව ධර්මයේ තුලින් පත් වෙන මාර්ගය තමයි ආර්ය මාර්ගය හැටියට නිදහස් චින්තනයෙන් දේශනා කළේ. නීතිමාලාවකින් හිර කරලා හිටන් අමුතුවේ වැහුවෙත් නැහැ. ඒ නීතිමාලාවක් දුන්නේ ඕක තේරුම් ගන්න බැරි පිළිසෙට හික්මෙන්න වෙන ක්‍රමයක් නැති නිසා. දැන් පුංචි ළමයි පාරේ ආලා යනවා නම් අපි ගමනක් යනකොට. ඒ ළමයා නිදැල්ලේ යවන්නේ අපි. අතින් අල්ලගෙන වාහනයක් එනවා නම් ඒක මුල් මට්ටමේ අතින් අල්ලගෙන එහෙම යන්න නොදී ලොකු කෙනාගේ මාධ්‍යයෙන් ඒ ළමයා ආරක්ෂා කරගෙන පාරේ ගියා. ටිකක් ළමයා හුරු වෙලා ආවට පස්සේ ළමයා අතින් අල්ලන්නේ නැතුව අතහැරලා ළමයා දිහා අවධානය යොමු කරගෙන වැරදි විදිහට පයින්ඩ හදනවා නම් පයින්ඩ එපා. අන්න වාහනයක් එනවා. කියා දීලා තියෙනවා මම දැකලා වාහනයක් අපහ වයින් එපා කියලා වටපිට බලලා පයින්ඩ දෙපැත්ත පයින්ඩ කියා දීලා තියෙනවා නේද කියලා. ওই විදිහේ ක්‍රමයක් කියලා මම කියා දීදී හික්මවන. දැන් ලොකු මිනිහෙකුට යවනකොට එහෙම කියනවා. කරුණ වයසටපත් වෙලා ආපු කෙනෙක් කෙනෙකුට පස්සේ ගිහිලා කවුරු හරි ආ ඔහොම හිටපන් පේන්නේ නැතුව වාහනයක් එනවා. පයින් එපා. එහෙමත් කියන තිරසක් තියෙනවා. ඒ මානසික මානසිකත්වයේ දෙන්න වැඩිච පුද්ගලයාට. උඹ දැන් ඉතින් ක්‍රමයේ හොයාගන්න. පාර යන හැටි දැනගන්න. මම කියලා දෙන්න ඕනේ. උඹට මොනනම් නීති? අන්න එතන දින ලොකු වෙනසක් අපිට හොඳ පැහැදිලිව මේ ලෝකේ ස්වභාවය. නිසා ඔය වැඩි හිටියට දෙන ඒ කියපු ක්‍රමේ නිදහස. අර පුංචි අතදරුවන්ට බාලයන්ට දෙන්න බෑ. එහෙම වුණොත් අර බාලයා නැහිනු. මොකද තේරුම් ගන්න බැරුව අනිකාය පයින්නවා වගේ බැන්නා. මේකේ සූත්‍ර දෙකක් දේශනා කරලා තිනවා බිලාල සූත්‍රය සහ නාග සූත්‍රය කියලා සූත්‍ර දෙකක්. අංගුත්තර නිකායේ සූත්‍ර දෙකක් තියෙනවා. එක අවස්ථාවකදී වික්ෂුන් වහන්සේලා පින්ඩපාත වඩනකොට මහතෙරුන් වහන්සේලා පින්ඩපාත වැඩලා මිනිස්සු ආරාධනා කරනවා ස්වාමීන් ධර්මයක් දේශනා කරන්න ආදි වශයෙන් ඉල්ලීමක් කරනවා. ඒ රාජ්‍ය උන්වහන්සේලා මෙතන කරන්නේ ඒ සෙරගේ ඉදිරියට ධර්ම දේශනා කළා හවස තමයි සමහරලාට ජේතවනාරාම ඉදීම ආපහු වඩින්නේ. අර අලුතෙන් මහාන වෙච්ච අය පොඩ්ඩක් ඇහෙනා තේරුම් ගන්න බැරුව ඔය කාමගීත ඇවිසෙන ඇලෙන ගැටෙන ගති ඇති එහෙම අයට කියනවා ඔබලා මේ නීතියට අනුකූලව යන්න ඉන්න ඒවා ඒ හරියට කරන්න හිතුමත් එහෙම තැත්සරන්න එපා පිටපාත කරගත්තාම වහාම ඉන්න අපව අර පිරිස අතර ඉන්න එපා ඊයේ තරහ අනිසරේ කියන පටන් ගත්තා කම්පාවේ ඔබ හන්තිලාට පුළුවන් උදේ ඉඳන් රැය වෙනකන් කතා කරගෙන ඉඳලා ඔක්කොම කරලා හිටන් ඉන්න ඒකට අවශ්‍ය දේ ඔබ හන්තිලාට දෙනවා අපිට තමයි නරක නේද ওই තර්කේ දානවා මිස කවදාවත් අර කියන එක පිළිගන්නේ මෙන්න මෙහෙම අවස්ථාවක් නා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා ප්‍රශ්න. ඔන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බිලාල සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කළා. මේකට ආයෙත් කරුණු පෙන්නා. ඔය උමන් මීයෝ කියලා කොටසක් ඉන්නේ. ඔය කහල ගොඩවල් වල කුණු ගොඩවල් වල උමන් මීයෝ රතු බුරුතු පිටින් ඉන්නේ. මුන් එළියට පයින්නකොට හිලක් හදාන පොළොවේ යට උමන් අස්සේ ඉඳලා. මොනවා හරි හදිසියක් කලබලයක් කරලා එළියට පයින්නකොට සිය ගාණක් මීයෝ හරි එක දෙනේ හිලක් හදාගෙන දඩි පිටි ගාලා එළියට පැනලා දුවනවා කොයි කොයි ආයි. දැන් බලලේ කොතන බලා ඉන්නා මීයන් අල්ලලා. බලා ඉන්නකොට මොකද කරන්නේ? මහා ගොඩක් පැනලා දැක්කහම මුගේ කෑදරකමට මු අල්ලාල්ලා හපන්න හපන්න බලාවක් නෑ අල්ලාල්ලා පොඩි උන් උන් ගිල ගිලා අනික අල්ලනවා. නේද? උමන් අස්සේ ඉඳලා හුරු දෙලා ඉන්න මීයෝ බලලේ එහෙම ගිල්ලාට පස්සේ මැරෙන්නේ. ඒක මොකද කරන්නේ? බඩවැල් හපනවා ඇතුළේ ඉඳගෙන. ආමාශේ හපනවා. අර බලලාට අර වගේ විය දෙන්නේ තුන් දිනේ ගිල්ලා උන් ඇතුලේ මහ ගුලප්පුවක් කරනකොට මරණයකෝ මරණය සමාන දුකකටපත් වෙන්න හේතු වෙනවා අර බලලා. මෙන්න මේ තේරුම් ගන්න බැරි මෝඩ බලලා. මැරෙන්න සිද්ධ වෙනවා කෑදරකමට ගිලින්න ගිහිල්ලා. මෙන්න මේ වගේ දෙයක් වෙනා මේ නවක බිසුන්ට. නවක බිසුන් දන්නේ නැහැ ඉවසීම ඇලෙන්න හේතුව, ගැටෙන්න හේතුව, මුලා වෙන්න හේතුව දකින්නේ නැහැ. ඉමේ ගිහි සමාජය තුල විවිධාකාර ඇඳුම් ඇඳගෙන විවිධාකාර අංග ලක්ෂණ ඇති පුද්ගලයෝ විවිධ චරිතයන් වලින් රඟපානවා හැරගැහෙනවා හැතිරෙනවා කාමයට හේතු වෙන සංගණයන් දැක්කොත් එහෙම අර තෙර බවටපත් වෙච්ච නැති අර නවක පැවිද්දන්ට කාම ආසාවන්ගෙන් ගිල ගන්න යනවා ඇති සංවර කරගත්තේ නැති මීයෝ ටික ගිල්ලා වගේ අර මනවලන රූප මනවලන ශබ්ද මනවලන ගන්ධ රස ස්පර්ශ ගිලින්න පටන් ගත්තාම අර බිස්සුවල බිස්සුවගේ හදවතට වැහගන්නේ Tamanට පාලනය කරගන්න බැරි අරමුණ. ඒ නිසා මොකද වෙන්නේ? අර බඩවැල්ටි හබා කෑව මීයෝ වගේ. අර බැහැගත් අරමුණ තමගේ මනස විනාශ කරනවා. මරණය හෝ මරණය සමාන දුක කියන්නේ මරණය කියලා කියන්නේ සිවුරු වැරලා ගිහි වෙනවා. මරණය සමාන දුක කියන්නේ සිවුරේ ඉඳගෙන පරාජිකාවට නැත්නම් සංඝාතිශේෂ වැනි ඇවිදගෙනපත් වෙන වැඩක් කරගන්න. ලොකු වරදක් කරගන්න. මෙන්න මේක තමයි මරණය හෝ මරණය සමාන දුක මේ ආරෙවිණි. මේම උපමාවක් වෙන්න. තවත් උපමාවක් වෙන්නනවා නාග සූත්‍රය. නාග කියන්නේ ඇතා. ඇතා මුල් කරගෙන වෙන්නපු උපමා සූත්‍රය. හොඳ හැකියාවක් ඇති දක්ෂ පුහුණු වෙච්ච ඇතෙක් ඉන්නවා. මේ ඇතා නෙළුම් විලට වැහැ. නෙළුම් වතුරක් නාගෙන. අර නෙළුම් අල ගලවගෙන. වතුරේ ඒ අතර මේ අතර කලත් වෙලා මඩ ඇරලා. මල නැතුව සුද්ධ ඇතුව අර නෙළුම් ගිල කාලා හොඳ පුෂ්ටිමත්ව ශරීරයත් පුෂ්ටිමත් කරගන්න. නිරෝගීව ඉන්නවා ජීවත් වෙන්න. ඕක දකින්න පුංචි ඇත්තු. එයාට පුළුවන් නම් අපිට බැරි මොකද කියන අදහසින්. ගිය ගමම්ම පයින්නාර විලට. මේ විලට බහින්න ඕන තොටුපොළ දන්නේත් නැහැ. එරෙන තැන දන්නේත් නැහැ. සමහර ඇත්තු බැහැපු ගමම අර එරෙන වලවල කෙරෙන. එල්ල මරණය හෝ මරණය සමාදු කරපත් වෙනවා. බැහැගත් ඒව නිලුම් අල කඳ ගිහිල්ලා. මල හොදලා කන්න දන්නේ නැතුව ගලව ගලව ගිලිනවා. මල පිටින් ගිල්ලා හිටන් ඒ වගේම මහා විනාශයටපත් වෙලා මරණය හෝ මරණය සමාදුවටපත් වෙනවා. අදාර සිද්ධ වෙන දෙයක්. දක්ෂ ඇතා සුද්ධයතෝ ගිහින් ඒ වැඩේ කරලා දක්ෂ තෙනින් මලට එරෙන්නේ නැතෙනින් බහැලා අල හොදලා පිරිසිදු මෙලුම් අරස් කාලා වතුරත් නාගෙන නිර්පත්‍රිතව ගොඩේනවා දක්ෂ ඇතා. ඕක තේරුම් ගන්න බැරි අර ලාභාල ඇතා. අර විදිහට ගිහින් කො මඩේ ඉරෙනවා. එහෙම නැත්නම් මඩ පිටින් නෙළුම් අල ගිල්ලා අමාරුවට වැටෙනවා. මෙන්න මේ වගේ මේ නවක භික්ෂූන් වැඩිහිටි භික්ෂූන්ගේ චරිතය අරගන්න ගිහිල්ලා. ඔබට හොඳ නම් අපිට මොකද කියලා අර ඇත්තු ගියා වාගේ. ඔබට හොඳ නම් අපිට මොකද කියලා අර විලට බහිනා වාගේ මේ ගිහි ජන සමාජයට බහිනවා. ඒ බහිනකොටම කාමයන්ට මුසපත් වෙන කාරණයක් දැක ගාම මඩට ගිය එක මඩේ ඉරනවා වාගේ. කාම මඩේ ඉරෙනවා. යාට කාම අදහස අර අරමුණ හිතෙන් අමතක කරගන්න බැරුව. ඒ මැත්තේම මඩේ ගෙහුණා වාගේ, මඩේ ඉරුණා වාගේ. ධර්ම අරමුණක් ගන්නත් බෑ, කර්මස්ථානීය සිහි කරන්නත් බෑ. අර කාම අරමුණව මතක් කර කර ඒක දැවෙනවා දැවෙනවා. එන්න මඩේ ඉරී. ඒතර වෙන්නේ මොකද්ද? වැඩක් නෑ මේ ජීවිතේ. සිවුරු වැලා ගිහි වෙන්න ඕවා කියලා අදහසක් එනවා. අන්න මරණය. එහෙම නැත්නම් ඒ ජීවිතේ මිදගෙන මං කාම සම්පත් විඳිනවා ගිහි වෙවා කියලා සිවුරු අහක් නොකර ඒකින් අපි ඉන්නේ. මරණය සමාන දුකට පත්වෙන තැනට වැටෙන්නේ. අන්නව දක්ෂ කෙනා මොකද කරන්නේ? අර සමාජයට ගිහිල්ලා අර අරමුණු වලට ගෝචර වෙන්නේ නැතුව බොහොම සංවරත්වයෙන් යථාභූතය ඇති නිසා ඒවා ආසාර දේවල් හිස් දේවල් බව තේරුම් ගත්ත නිසා ඒ බඳු ලෝකයා තුල ඒ බඳු ලෝකයාගේ පිරිසට ඒ අරමුණු වෙද්දී ඒවට ඇලීමක් ගැටීමක් මුලාවක් නැතුව යථාර්ථයෙන් ලෝකයාට ධර්ම දේශනා කරලා ලෝකයාට යහපත කරලා ආපහු නිර්පන්දිතව මහතෙරුන් වහන්සේ වශයෙන්ම වඩිනවා මේ කාරණේ වෙන්නලා පෙන්නවා මහතෙරුන් වහන්සේලා කරන වැඩ ඔබලා කරන්න යන්න එපා ඔන්න ඔය தත්තරපත් වෙනවා ඒකයි උන්වහන්සේලා ඔබලාට කියන්නේ ඉක්මන් කරලා එන්න. වටපිට නොබලා ගිහිල්ලා ඒ දාන ටික අරගෙන ඇවිදලා කටයුතු කරන්න ඔබලා අපි වාගේ යන්න එපා කියලා කියන්නේ ඔන්න ඔය හේතු උඩට උදාරණාසේ දේශනා දෙක කරා. දැන් මේකෙත් හොඳ දෙයක් අපිට දකින්න තියෙනවා. අර මහතෙරුන් වහන්සේට අර ශික්ෂාවක අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අනිකාට ඕනකම තිබුණා. මොකද හේතුව? ලාභාල නිසා කරුණු තේරුම් ගන්න බැරි නිසා රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන කරුණු වලින් වළක්වන්න තමයි ওই ශික්ෂා පනවලා තියෙන්නේ. ඒවට යන පිරිස් හතරේ නැහැදිච්ච ගති ලක්ෂණ ඇති, දුස්චරිත ගති ලක්ෂණ ඇති පිරිස් ඒව මත කරනකොට අන්න ඒවෙන් ඇති වෙන බිසුන්ට ඇති වෙන්නා වූ බාධකයේ වළක්වන්න තමයි ওই 227ක් කියන විනය ශික්ෂා පනවන්න හේතුව. අවුරුදු 20ක් යනකම් මහාන වෙන්න ගියේ නැහැ නිවන් දකින්න ඕනේ නැතිය. මොකද හේතුව ඒ කාලේ බමුණට දැන තිබුණා මිසක් භික්ෂුන් වහන්සේලා දැන දුන්නේ නැහැ. මුඩු මහාන දැක්කහම යන්න එපා. ওই ආදි වශයෙන් නිග්‍රහ කරලා තිබුණේ. භික්ෂුන් වහන්සේලා දැනක් දුන්නේ නැහැ. දාන බාන පිළිකර වඳින් බුදුන් ඕවා දුන්නේ නැහැ. බැනුම් අහහ දානි පොඩ්ඩක් ගන්න ඕනේ කාගෙන් හරි. 10කින් විලපහා 10කින් බැනුම් අහන්න එකනේ තමයි දානි පොඩ්ඩක් දෙන්නේ. 10ක් දෙන්නේ බැනුම්. ලෝතරා බුදුරයන් වහන්සේලා අපි වාගේ හාලා මඩෝල වපුරුල කාපංකෝ. කරුණේ කියලා ලැජ්ජ නැති ඉගහක අයින්. මොකද්ද ජීවිතේ? අර කසීපාරාද්වාදේ බමුණ ওই විදිහට බුදුරයන් වහන්සේලා නිග්‍රහ කළා. පහු කාලයක් යන්න යන්න තමයි. ශාසනීය වටිනාකම, භික්ෂූන්ගේ වටිනාකම ලෝකයා දෙවෙන සිත, ධර්මයේ අවබෝධය තුලින් ලෝකයා දැනුවත් වෙලා. අනේ අපි එදා නිග්‍රහ කරලා කතා කළේ මේ බඳු උත්මින්ට නේද? කියලා ගරු සත්කාර දැකින දකින්න ඉඳන් කරන්න පටන් ගත්තේ පහු කාලයක් ගිහින්. අවුරුදු 20ක් විතර අතර ගත වෙලා. මෙන්න මේ කාල වෙනකොට නිවන් දකින්න වහන වෙච්ච එකනා ඉතලා ඕන දුක කරදරයක් ඉවසගෙන මට ඕනේ නිවන් අවබෝධ කරන්න. මට මේ මිනිසුන්ගේ ලාභයක් කීතිය ප්‍රශංසාවක් බලාපොරොත්තු නෑ මොනවා කිව්වත් මට නිඳා කරලා මට කමක් නෑ මගේ වැඩේ කරගන්නවා කියලා. මෙබඳු ඥානවන්තයෝ තමයි මුල් කාලේ මේ ශාසනයට බහලා පැවිදි වුනේ. අන්නර කාලයක් යනකොට මිනිසුන්ගේ ගරු සත්කාරය ඉන්න පටන් ගත්තට පස්සේ අවුරුදු 20ක් විතර යන කාලේ වෙනකොට ශාසනයේ ගරු නම් ගරු සත්කාර ලැබෙනකොට ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන මෝඩි මුලා පුද්ගලයෝ නිවන් දකින්න නෙමෙයි ඒව ලබා ගන්න පැවිදි වෙන්න පටන් ගත්තා. බය වෙන්න දෙයක් නැහැ පැවිදි වුණාම. සිවුර දැක්ක ගමන් භික්ෂුවක් දැනගත්ත ගමන් මිනිස්සු ආවාද හදලා දීලා ඔක්කොම කරලා දානමාන කරලා හෙදියලු දියපු උපස්ථාන කරලා අග්‍රසත්‍යයෙන් පූජා කරලා අපිට හොඳට සලකනවා. යකෝ මහන්න නම් ඔච්චර කරගන්න බැරි. සැලකුම් ගන්න පුළුවන් කාලවිලා ඉන්න පුළුවන්. ඔන්නේ නීච අදහසින් මහාන වෙන්න පටන් ගත්තා අවුරුදු 20ක් ගියට පස්සේ. මෙන්න මේ හේතුවනේ තමයි චබ්බග්ගිය බිසූන් නැහ වජ්ජිපුත්තක බිසූන් කියන කොටස මුල් වෙලා. ඒ තිබිච්ච දුස්චරිත ගති ලක්ෂණ නිසා අනිත් බිසූන් වහන්සේලාට බැරි වුණා සීල්වතක් සීලය ආරක්ෂා කරගන්න සීල ගුණ රැකගන්න ඉබත් චරිතයක් ගෙනියන්න. ඒ සාන්ත චරිතය දැකහම බිහිරු කොලොප්පක් කළා. නීච නිග්‍රහ කළා. භාවනානියෝගී බිසූන් වහන්සේ දැනගත්තාම මෙතන සද්දබද්ද කළා. කොළොප්පම් කළා. ඔහොම කර කර නීච කරන්න පටන් ගත්තට පස්සේ තමයි විනය පනවන්න හේතු වෙදෙන මගේ යුතුය. ඥානවන්තව කරුණු තේරුම් අරගෙන සීලවන්තව ගුණවන්තව කටයුතු කරන අයට බාධා පමුණවන්න පටන් ගත්ත පිරිස නිසා පනවන්න සිද්ධ වුණාවේ නීති මාලාව. ඔය අවස්ථාව කිට්ටු වෙනකොට හැරියුත් හාමුදුරුවෝ බුදුරණන් හතර කීප වතාවක ස්වාමීනි හරිම මේ පිරිස දූෂ්‍යයි. එන්නේ එන්නේ කලකිරුට වෙනවා. විනය නීති මාලාව පනවන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත තථාගතයන් වහන්සේ ඊට කල් දාන්න. ඉහළ වෙයි. තුන් වතාවක් ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත නිවන් දකින පරමාර්ථයේ මහණෙලා ඒ සඳහා කැපෙන පුද්ගලයාගේ චරිතේ අසුද්ධ වෙන්නේ නැහැ සුද්ධ වෙනවා මිස. නිසා මේක සදාගතයන් වහන්සේ කල් දානවා සුදුසු වෙලා වෙදකන් ඉන්න. මෙන්න මේ ආකාරයෙන් සාමාන්‍ය දුච්චරිත සාමාන්‍ය කටයුතු තිබුණා. මුලදි මුලදී පැවිදි වෙච්ච කටියෙන් නිවන් දැකීමේ අදහස මුල් වෙලා තියෙනකම්. ඒ පිටිස අපිරිසිදුයි කියලා බුදුරණන් වහන්සේ ඉවත් කළේ නෑ. නිවන් දැකීමේ බලාපොරොත්තුව පරමාර්ථයෙන් කටයුතු කරන බුද්ධලයාගේ පවිත්‍රතාවය කරා නැගෙනවා. ඒ නිසා තවම ඉවසන්න තවම පලවන්න ඕනේ නෑ කියලා. මේ නීතිමාලාව නොකනවා හිත. මේ தත්ත්වයට ගිහිලා අන්තිමට භික්ෂුවක් භික්ෂු වේසයෙන් තමන්ගේ පෙර හිටපු භාර්යාව සමග දරුවෙක් ලබා ගැනීමේ අදහස බලාපොරොත්තු දීලා ඒ හේතුවෙන් කාම සංවාසයේ ගෙදුණා එක අවස්ථාවක්. මෙන්න මේ අවස්ථාව වෙනකොට එතන පටන්ගෙන දිව්‍ය බ්‍රහ්මිය පවා කම්පා වෙන්න පටන් ගත්තා. ශාසනයේ මහා කලකිරුට පටන් ගත්තා. ගිහියා ජීවත් වෙන ආකාරයෙන් වික්ෂුව ජීවත් වෙන මග පාදගත්තා. දැන් ඉතින් ශාසනයේ විනාශයේ මුල පිරුවා කියලා අඬන්න පටන් ගත්තා, දුක් වෙන්න පටන් ගත්තා. මෙන්න මේ කාරණේ මුල් කරගෙන කාරණේ ආවර පස්සේ තමයි බුදුරන් වහන්සේ පළවෙනි කාම වයිතුන පාරාධිකාවේ පටන්ගෙන පටන් ගත්තේ ඇවැත් පනවල ඔය විදිහේ නීතිමාලාව පනවන්න. ඉතින් ඒ නිසා ඔකින් අපි දකින්න ඕනේ. මාර්ගය තුල බුදුරජාන් වහන්සේ ඉඩක් දුන්නා. හරි මඟ තේරුම් ගන්න පුළුවන් ඥානවන්ත අයට හිතෙන් කයෙන් වචනේ මනස සිහියෙන් ඉඳලා කාපයක් වරදක් වෙන්නේ යැතරලා. හිත වලා ගන්න ක්‍රමයක් ඉඩ දුන්නා. ත්‍රි ශික්ෂාව තුලින් තමන්ගේ මාර්ගය පූර්ණ කරගන්න ඒක දිලහස් කරලා දුන්නා. ඒ ත්‍රිශික්ෂාව අනුගමනය කරන කෙනා ඇවතර වැටීමක් වෙනවා. ඇවතින් නැගීමක් වෙනවා. යථාභූතය පූර්ණ කරගන්නවා. සීලයෙන් සම්පූර්ණ සුද්ධභාවයටපත් වෙනවා. එහෙම ක්‍රමයක් ඇති නිසා මේ ත්‍රිශික්ෂාව වඳනේ. මේ ශාසනයේ තියෙන එක. මොකද මේ ත්‍රිශික්ෂාව තමයි ඇවත් පනවන්නේ. ඒම ගනුගමනෙට මම තහන්දි පනවලා නැහැ. ඒකයි හේතුව කියලා ඒ දේශනාව පැහැදිලිව දේශනා කරනවා. ඊළඟ මෙතෙන්දී අපි දකින්න ඕනේ නුවණින් කරුණු තේරුම් අරගෙන යන කෙනෙකුට නිවන් මාර්ග තියෙනවා. රාගයට, දේශයට, මෝහයට යමක් හේතු වෙනවා නම් ඒ මාර්ග වැඩුවොත්. උඩ රාග හිතක්, දේශ හිතක්, මෝහ හිතක් පහළ වෙන්න හේතු වෙනවා. ඔය සංකාරපත්‍ය විඥාන සිද්ධාන්තය. දැන් බුදුරජාන් වහන්සේ ධර්ම සිද්ධාන්තයට අනුකූලව පෙන්වන මාර්ගයට ඉඩ අරපු නිසා. එහෙම ක්‍රමයක් තියෙනවා නිදහස් වෙ නිදහස් චින්තනය තුලින් සත්‍ය කරා යන්න. ඒ මල පැහැදිලිව ඉඩ හැරලා තියෙන බව අංගුත්තර නිකායේ ඔය ශ්‍රමණ වර්ගයේ සූත්‍රයේකින් විග්‍රහ කරලා හොඳට පැහැදිලිව නිදහස් කරලා තියෙනවා. එහෙනම් ඒ නිදහස් මාර්ගය අපිට අද තියෙන නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. දෙයක් සිද්ධ නොවන වරදක් සිද්ධ නොවන කරුණු දන්නවා අපිට පුළුවන් ඊට අනුකූලව පාපයේ වරද සිද්ධ වෙන්නේ අත්හැරලා. ඒකට බාධාවක් නැද්දී කරගෙන තමන්ගේ කටයුතු කරගන්න. ඉතින් වැදගත්ම දෙයක් කියනවා මෙතන අපි නිකන් කිව්වට බෑ. ආර්ය මාර්ගය අනුගමනය කිරීම නිසා යම්කිසි ධානා මාර්ගඵලාදී උත්තරී මනුස්ස ධර්මයක් යමෙක් ලැබුවා නම් ධානයක් ලැබුවා නම් විශේෂයෙන් ඒ ධානයේදී හොඳට පැහැදිලිව පේන පටන් ගන්නවා කඩ කිලුටක් ආවොත් ධානය පිරිහිනවා. ධානය නගන්න බැරුව යනවා. එදා හොඳට පැහැදිලිව පේනවා. වික්ෂිප්තතාවයක් මතුවලා නම් ඒ ධානය නගන්න බැරුව යනවා. යම් කෙනෙකුට එහෙම නගන්න බැරි කමක් හිතුව ධානය වැඩෙනවා. ඔහුට කඩ කිලුටක් නැහැ කියන එකට Tamanටම සාක්ෂියක්. ඒ මාර්ගයේ පූර්ණ වෙනනම් අවබෝධය ලැබෙනවා නම් රාගක්ෂේ දේසක්ෂේ මෝහක්ෂේ දිනෙන් දින වෙනවා නම් Tamanට පේනවා මාර්ගයට බාධාවක් පැමිණලා නැහැ කියන එක. යම් කෙනෙකුට බාධාවක් පැමිණෙනවා නම් ඒ ධ්‍යාන මාර්ගඵල නැත්නම් ඔහුට මොකෙන්ද හොයාගන්නේ බාධා වෙනවද නැද්ද කියලා. දැන් අපිට දැනගන්න වැදගත්ම දෙයක් තියෙන මේ කාල සීමාව වෙනකොට ප්‍රඥාව නැති නිසා මාර්ගය තෝරගන්න බැරි නිසා තනින් තන වරද්දලා දුන්න එක එක විදිහේ දෘෂ්ටි මාර්ග අරගෙන ඉවෙලා මාර්ගය හැටියට නිවන් මඟ හැටියට ගෙනියන නිසා මොන જાතියේ සීල රැකගෙන මොන જાතියෙන් ඉඳ හැදලා ඔබ හන්තියේ කොච්චර කල් වෙනවද ওই තත්ත්වෙ කියලා මම ආහාර දවල් 12න් පස්සේ ආහාර පුල්ට ගන්නෑ වතුර විතරයි පානීය දෙන්නේ. මම මේ ආවාසයෙන් දොඩට පහින් නිසා අවුරුදු 20ක් වෙනවා 25ක් වෙනවා මෙච්චර කාලය ඇතුළේ මම මේ භාවනා කරේ ඉන්න මොකද කරන්නේ ඉන්නේ ආවල් භාවනාව කරනවායි මොනවා හරි එකක් කියන්නේ. ලැබු ප්‍රතිඵලයක් එන්නේ. තව බලාපොරොත්තු වෙනවා. මොනවත් ලැබුවද? එකක්වත් නැද්ද? ප්‍රථම අධ්‍යයනය කරනවා. නෑ. ඒතර මොකද වෙලා තියෙන්නේ? දැන් කොහොමද දැනගන්නේ මාර්ගය හරිද වැරදිද කියලා වැඩිච නැති එක කොහොමද දැනගන්නේ? සතු වේවයි, කළු වේවයි, සුදු වේවයි මේ ආදි වශයෙන් ඔක්කොම වෙන් කරගන්න කියලා කෙනෙකුට කියනවා. ඇස් පේනවා නම් ඇස් පේන එකම පිළ කරන්නේ මෙන්න සතු වේවා කියන්නේ මේවා, කළු වේවා කියන්නේ මේවා, සුදු වේවා කියන්නේ මේවා කියලා දැකගෙන එකින් එක වෙන් කරනවා. ඇස් අන්ධයෙක් ඉන්නවා. ඌට කියන ඔබ මොන සාලින් ඉඳලා හරි කමන්නේ රතු ව්‍යාවෙන් කරපන් කළු ව්‍යාවෙන් කරපන් සුදු ව්‍යාවෙන් කරපන් කියලා මොනවද කරා මොනවද රතු කියන්නේ මෙන්න මේවා රතු කියන ඒවා අල්ලලා බලපන්කෝ මේ පාඩක යන්න බෑ අල්ලලා බලවට මොනවා හරි හැරතලයක් අල්ලගෙන ආ රතු ඒවා තමයි මේ දිගට තියෙන්නේ. ගත ඒක අදාලා. වැරදි අදාලා. කළු ඒවා ඒක අල්ලා බලන්නේ කොට ඒක. ආ මේ කොට ඒවා තමයි කළු ඒවා කියන්නේ. ගත වෙනස් වෙලා අදාලා. දැන් ඉතින් උ කෙපේවා දිග ඒවා වින් කර කර යනවා රතු ඒක දැකලත් නැහැ කළු ඒක දැකලත් නැහැ. දැන් කවදා වෙන් කරගන්නේ? මෙන්න මේ වගේ මාර්ගය දැකලක් නැහැ අමාර්ගය දැකලක් නැන්නා. මේක මාර්ගය වෙන්නේ කොහොමද? මාර්ගයේ ගෝචර වෙන්නේ කොහොමද? මේක අමාර්ගය වෙන්නේ කොහොමද? අමාර්ගයේ ගෝචර වෙන්නේ කොහොමද? මේක නුවණින් තේරුම් ගන්න බැරි එක ඇස් නැති එක. එහෙනම් චක්කු මන්තෝ රූපානි දිස්සන්තිති. අන්ධකාරේවා තේලපඤ්ඤෝතං ධාරී චක්කු මන්තෝ රූපානි දකින්ති. අන්ධකාරී ඇස ඇතෝ රූප දකිත්වයි තෙල් පහන දැල්ලුවා වගේ වහන්සේ ධර්ම දේශනා කළා කියලා බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරපම් හැමතැනම ප්‍රශංසා වාක්‍ය තියෙන්නේ ඕක. ඇස් ඇති කෙනාට රූප දකින්න ඕන මාර්ගයක් පාදලා දුන්නා ආලෝකය දුන්නා. රූප කියා දෙන්න ගියේ නැහැ. ඇස් තියනා අඳුරේ ඉන්නකම් පේන්නේ නැහැ. ඔන්න ආලෝක කළා. දැන් කොහොම බලාගන්න? අන්න එහෙම තමයි බුදුරන් වහන්සේ දුන්නේ. හරි එක වැරදි එක හොයාගන්න ආර්ය මාර්ගය අනාර්ය මාර්ගය තේරුම් ගන්න චක්‍රය ක්‍රමය බුදුරන් වහන්සේ කියලා දුන්නා මෙන්න මේක දැනගෙන තේරුම් අරගෙන. ඊට පස්සේ ඔබ වැඩේ ඔබ කරගන්න. මෙන්න මේක තමයි ප්‍රඥාදි කියලා දුන්න ආර්ය මාර්ගය. ඔය මාර්ගයේ පාරක් අරගෙන ඉන්නවා. කලින් කල හදාගත්ත එක එක විදිහ අදහස් එක එක සම්මත ඒවා කරනොත් පව් ඒවා හැදියොත් හරි. එහෙම එක ඉන්නවා මිසක් සිහි නුවණින් ආර්ය මාර්ගය තෝරා ගැනීමේ හැකියාව නැති නිසා. අද වෙනකොට වෙලා තියෙනවා ධානයක් මාර්ගඵලයක් තරම්වත් උත්තරීය මනස් ධර්මයක් අවුරුදු ගණන් තිස්සේ මේ පිළිවෙත රැකත් ලබා ගන්න බැරි විදිහේ මානසිකත්වයක් උදාන්න හේතු. මේ හොඳට පැහැදිලිම දෙයක් ඒක. අපි නුවණින් තේරුම් අරගන්න ඕනේ. යමක් වැරදි නම් ඒ වැරද්ද තේක දැක ගැනීමේ හැකියාව අපිට තියෙන්න ඕනේ. කුමක් නිසාද යමක් පවුවෙන්නේ? දැන් අපි දකිනවා හැම දෙයක්. දවල්ට ආහාර ගත්තත්, සෑයට ආහාර ගත්තත්, රහ බලාගෙන කෑදරකමට නම් කන්නේ. ඒක වැරදි. ඒ ගැලපෙන්නේ දවල් ගත්තත්, සෑය ගත්තත්, කොයි වෙලාවක ගත්තත්. දවල් ගත්තත්, සෑය ගත්තත්, කොයි වෙලාවක ගත්තත්, ගතේ රස තෘෂ්ණාවටවත් අසීමිතව බඩ පුරවා ගන්නවත් කෑදරකමටවත් නෙමෙයි. බඩගිනි වේදනාව දුරු කරගන්න නම් ක්ලාන්ත කරගිලි දුරු කරගෙන මේ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරන්න අවශ්‍ය ශක්තිය ලබා ගැනීම මට්ටම තේරුම් ගන්න ඒ සඳහා අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙනම් ඒකේ වරද මොකද්ද? ප්‍රාණඝාතය වෙන්නේ වරදක් නෙමෙයි ආහාර ගැනීම. ආහාර ගැනීමේ වරද තියෙන්නේ කෑදරකමට රස දුෂ්ණාවෙන් ආහාර ගැනීම වරදක්. කොයි විලේ ගත්තා. ඒක හොඳට පැහැදිලිව පේනවා අපි දකින්න ඕනේ පටිච්චසමුපාදීන අපි දහම් ගුරුවරයා අතුලින්. අපි දැක ගන්න එක වරදක් වෙන්නේ කොහොමද? රස තෘෂ්ණාවෙන් ආහාර ගත්තා නම් ඒ පුද්ගලයා රසයේ රසයේ අග්‍ර කරගෙන. ඒක වටිනාදියක් හැටියට සලකලා ගත්තා නම් ඔහු අවිද්‍යාවේ නිගමනයකට වැස්සා. රසාස්වාදී අග්‍ර කරගත්ත ගමන් ඔහු බහින්නේ අවිද්‍යා නිගමනයකට. ওই අවිද්‍යා නිගමනය මුල් කරගෙන අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක ගොඩනගෙනවා. රස බලාපොරොත්තුෙන් කණ්ඩ පටන් ගත්තා නම් ඉල්ලන්න පටන් ගත්තා නම් හිතන්න පටන් ගත්තා නම් රස තෘෂ්ණාව මුල් කරගත්ත අවිද්‍යා සහගත කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන තුන උතර වැඩෙනවා. කවුරුවක් කරන එකක් නෙමෙයි, ඒක ධර්මතාවය ඔබ තමයි. එහෙනම් රස තෘෂ්ණාවෙන් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර නගිනවා කියන්නේ තවත් තෝරගන්න ඕන. මං හරි ආසයි කලිමාරුව ගන්න. දැන් මොකද කරන්නේ? අනේ කලිමාරුව ගෙනත් දෙන්න බෑ. මොකද? හරි රහයි. දැන් මේකයි කජු තියනවා නේද? ඔයාලවත් කජු තියනවනේ හරියට. ඔයාලා කට්ටිය හරියට දන් දෙන කට්ටිය ගේනකොට කියන ප්‍රේතේවා. ඔය ආජිලා හතලා ඉන්න කාලේ නම් හැමදාම කජුවාරේ හත් අට වතාවක් අපිට කජුමාළු හතර ගත්තා. ඔය හාමුදුරුවෝ දැන් ඔය කරුවාරේ කම කෝ කියනවා. දැන් මොකද මේ කරන්නේ? මේ කුහන ලබන කියන දෙකෙන් ඛණ්ඩ සූත්‍ර හදාගත්තාම මෙහෙම යවරනවා. පරම්පරාව හරි දානකොදී. ගේන්නේ හොඳ ප්‍රණීතය. ඔය වත්තේ අපි දන්නවා ඒක අද කජුමාළු හොඳ කජු ගස් වර්ගයක් තියෙනවා. හදලත් ගොතලත් තියෙනවා මේකට කැලි දාන්න. ඕක අම්මලා ඉන්න කාලයකට. දැන් ඉතින් ඔයාලට ඉතින් අම්මලා කරපු එක වැඩි නෑනේ. දැන් කොහෙද රස්සාවට යනවා. ඒකයි වෙලා තියෙන්නේ. නැත්නම් අපි ආයේ කොහෙමනේ නරකයි නෙමෙයි. අන්තට්ටුව දෙනවා හොඳට අන්දවල එනවා. හොඳ දානපති මේ ප්‍රත්‍යවලාත වෙන්නේ නැති එක අල ගහලා හරි. අර කෑදරකට රස වතුසාය කලිමාලුව ගන්න ඕනකමනේ ඕක කියන. දැන් කල්පනා කරලා බලනවා දැන් මේ කොහොමද හොඳ. යවර පැණි දාලා මං කාලා තියෙනවා තීනි දාලා පැණි දාලා මෙහෙම බැදපු කජු වලට මෙහෙම හදලාගෙන හරි රහයි ඒක. මතක නැද්ද අම්මා ඉන්න කාලේ ඔය සීනි දාලා එහෙම හැදුවා ඔය කජු බෙදලා එහෙම ගිනාවා. එහනේ ආනාද. එරි අපිට ඒක මතකයි. පුදුම වෙලානේ අම්මලා ඉන්න කාලේ කොහොම නෑ නිතරම ගිනව හදලා. මේ පුදාලා තින් අම්මලා ආරේ නැති අය නෙමෙයි. දැන් මෙහෙම දිනා ටිකෙන් ටික අදලා. අර මොකද කරන්නේ අපි වර්ණනා කළා හරි හොඳයි අපේ හාමුදුරුවෝ හරිම හොඳයි. අපේ අම්මලා සාතලා ගැනත් වර්ණනා කරනවා. කවුරුත් නැද්ද මේක අපි දන්නේ නැහැ නේ හදන්නේ. කියලා හදලා ගිනින් දෙනවා. අර දැන් කිලෝ එකක් ඉදලා ගිනින් දුන්නාම හොඳ සන්තෝෂයෙන් කියලා ඉතින් ඉතින් තල්මර වරහක ගිහිනවා. දැන් මොකද්ද මේ කියලා? අර වචී සංකාර මොනවද? අවිද්‍යාව සහගත රස තෘෂ්ණාවෙන් හටගත වචී සංකාර. ගොඩ නැගුණා. අර කරපු ක්‍රියාවලිය මොකද? කාය සංකාර. අර මතු කරපු හිත මනෝ සංකාර. දැන් ওই විදිහට අවිද්‍යාව සහගතව රස තෘෂ්ණාවෙන් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර එක උදාහරණයක් ඔය විදිහට කිව්වේ. ඔය ක්‍රමයේ මොනවා හරි වගේ උපක්‍රම කපටි වැඩෝනි. රස තෘෂ්ණාව මුල් කරගෙන ගිලා ගන්න ඕනවට. ওই જાතියව ලෝකයාට කියලා එකක් පොරොමෝලා හරි ওই විදිහේ කරනකොට ඇතිවෙනා වූ හිතවිලි ක්‍රියාවදා. අවිද්‍යාව සහගත රස තෘෂ්ණා මුල් කරගත කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. බුදුරජාණන් වහන්සේ දේශනා කළත් නොකළත් ওই චක්‍රානුසාරයෙන් සිද්ධ වෙන සංඛාරපත්‍ය විඥාන කියන સિદ્ધාන්තයේ බුදුරු පහල වෙලා හිටියත් නොහිටියත් සිද්ධ වෙන එක සිද්ධ වෙනවා. උන්වහන්සේ දේශනා කළ ප්‍රති යම් ප්‍රතිඥාව පරවනවා කියලා යමෙක් කියනවා. නෑ නෑ ඒකෙන් සංකාරපත්‍ය විඥානන් කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඕ මං කිව්වා අද නගේ එක සිද්ධ වෙන්නේ නැහැ කියලා. එහෙම දෙයක් බුදුරු දේශනා කරන්නේ. සිද්ධ නොවන දෙයක් බුදුරයන් වහන්සේලා දේශනා කරන්නේත් නැහැ. එහෙනම් සිද්ධ වෙන දෙයක් ක්‍රමයක් පෙන්වනවා. මම හිටියත් නොහිටියත් මෙන්න ධර්මතාවය. මෙන්න විඥානය හටගන්න හැටි. ඔන්න අවිද්‍යාව සහගත විඥානයක් හත තෘෂ්ණාව මුල් කරගෙන හටගන්න මොනවම හටගන්න. සංකාරපත්‍ය විඥාන කියලා අවිද්‍යාව සහගත විඥාන. දැන් මොකද වෙන්නේ? ওই විඥානීය බැහැගත්තට පස්සේ ওই රසයට ගිදු වෙච්ච මානසිකත්වයේ ගොඩ නැගිලා ඉවරයි. යලි යලි බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. නොයේ උපක්‍රමශීලීව ඒ රස විඳින එක යලි යලි රස විඳින්න. අන්න බලාපොරොත්තු මානසිකත්වයක් හටගත්තා ඉදිරියට සංඛාරපත්‍ය විඥාන කියන එකෙදි විඥානස්කන්ධයට සම්බන්ධ වෙලා අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙහි අර මනසට ගොනු කරගත්ත රසාස්වාදයේ මුල් කරගත්ත ඒ මානසිකත්වයේ යලි යලි භුක්ති විඳින්න. අතීතයේ මුල් කරමින් සිහි කරමින් රස විඳින්මින් මානසිකාවේ විද්‍යාව මතක් කරමින් දැන් වර්තමානයේ රස හොයමින් අනාගතයේ බලාපොරොත්තු වෙමින් ඇතිකරන මානසිකත්වයක් තුළින් වැඩෙන එකට කියනවා සංඛාරපත්යෙන් විඥානය පහළ මෙන්න මේකට කියනවා රස විඥානය. ජීවහා විඥානය. දිවට රස දැන්න පළියට මොහොතකින් නතර වෙලා නැහැ. ඒ එකතු වෙන එකතු වෙන කොටස් විඥාන ස්කන්ධයට එකතු වුණා. අතීත අනාගත වර්තමාන සියුම් ගන්න දුර ළඟ හීන ප්‍රනීත රසයයි යමක් යම් තැනක වීද දැයි යම් තැනක වීද මතු යම් තැනක වන්නේ. මෙන්න මේ පිළිබඳ යම් කිසි මානසිකත්වයකට කියනවා රස පිළිබඳ විඥානස්කන්ධය. මෙන්න රස විඥානස්කන්ධයේ ගොඩ නැගින්න හේතුව. අවිද්‍යාවෙන් ওই විඥානස්කන්ධයේ ගොඩ නැගිච්ච කෙනාට වෙන බණ දහම් නෙමෙයි වෙන කර්මස්ථාන නෙමෙයි මතකෙදී. ඕක බලවත් වුණා. ඉගෙන ඉඳ ඉඳගෙන භාවනා කරන්න කියලා ගියනවා මතුවෙන්නේ අන්න ගෙනාව සූර්යයන් ගෙලියා. ඔය දැයින්නේ සූර්යයන්. දැන් මම මෙතන හිටියත් එහෙම මට මතුලක් තියන්නේ අනික ඒවා දෙක දෙක කාලා මට එකක් තියන්න පුළුවන් ඒක එකක් ගන්න පුළුවන්. භාවනා පස්සේ කරනවා. දැන් ගිහලා ඒක ආවා. නැගිට ගියා. මොකද වෙන්නේ? අන්නේ විඥානේ නාම රූප වෙහ ගන්නවා. දැන් රස විඥානේ තිබුණා. ඒක මෝහසහගත මුලාසහගත විඥානයක් අවිද්‍යාවෙන් පහළ වෙන රසයට ගිජු වෙච්ච එකක්. ওই රසයේ කැදරකමින් දැන් ඔය හැමෙදි විවල්ලාලි ඉන්නේ මොකද ඒ විඥාන? කොහෙන්ද රස ආරමුණක් ලෝකයෙන් එන්නේ? මෙහෙම එකක් ආවනම් ආහල්‍ය කනලා ගන්න තියෙන. එයා ගෙනාවනම් නාම රූප වහිනවා. අනේ විඥාන පත්‍ය නාම රූපන් කියලා විඥානේ වැහැ ගන්න නාම රූප. බැහැගත්ත ගමන් මොකද කරන්නේ? අරමුණ ආපු ගමන් අල්ලගෙන ඇස කන දිව නාසය ශරීරය මන ඔක්කොම ඒ රසයේ දෙන දෙයට ආයතන කරගන්නවා. අන්න ඒකට ගෝචර කළා ඒකට යොමු කරනවා. අන්න සලායතන. ඉතින් ඔහු විඤ්ඤා රස ස්පර්ශයේ මුල් කරගෙන එතන අපි හිත බැඳගෙන ඉන්නවා මිසක් ඔහුට මොන නිවන නිවන් මාර්ගය. ඉතින් අරගත හලායතන නිසා හටගත් අවිද්‍යාව හට සංස්පර්ශය. සංස්පර්ශයන් කරලා නේද අවිද්‍යාව සහගත ස්පර්ශයන් කර කර. හලායතන පත්‍ය පස්සෝ කියන දෙන්න වැටලා ඉන්නේ. රසපත්‍ය වේදනා කියලා ඒ රසාස්වාද වින්දිනේට පාවෙන් තැන දීලා. ඒ වින්දිනේ රස විඳ විඳා ඉන්නවා. ඒ වින්දිනේ හිත තියලා. වේදනාපත්‍ය තණ්හා කියලා රස තෘෂ්ණාවෙන් ඇලෙනවා. තණ්හාපත්‍ය උපාදාන කියලා ඒකෙට බැඳෙනවා. උපාදානපත්‍ය භව කියලා රස භාවයටපත් වෙලා ඉතින් ඒ භව තුල ඔහු ඉන්නවා මිස කොටම නිර්වාණ භාවයයි. කොනිවනට හිත. භවපත්‍ය ජාති කියලා ඔහු කෑපු දේ දරාගත්ත කාපු ගති ලක්ෂණ දරාගත්ත කෑදරේක් වෙලා ඉන්නවා මිස කෑදරේක් හැදිනවා මිස හෝ නිවන් දැක වාරියක් හැදෙනවා. ඒ මාර්ගය අනුගමනය කරපු කෙනාට බුදුරජාණන් වහන්සේ දියා මහරහතන් වහන්සේ දියා කවුරු කිව්වද මොන බණ පොතේ කියනවා කිව්වා. ඔය ක්‍රමයේ අනුගමනය කරපු කෙනාට කෑදරයා කියන જાතිය හම්බ වෙනවා මිසක් ආර්යයා කියන જાතිය හම්බ වෙන්නේ නැහැ. මෙන්න දහම් හොයාගන්නේ පොතෙන් නෙමෙයි චක්‍රය දීලා තියෙනවා. දුන්න චක්‍රය තුලින් දහම් දකින්න මේකෙන් මේක වෙන්නේ මෙහෙම කියලා දකින්න අපි පුරුදු වෙන්න ඕන. පරිත්‍ථ සම්පාදයෙන් දහම් දකින්න පුරුදු නම් අපි දැනගන්නවා ඊට පස්සේ අපිට පොතක් ඕනේ නැද්ද බලන්න. දවල් වේවා, රෑ වේවා, කොයි වෙලේ වේවා මේ જાතියෙන් කෑවොත් සිද්ධ වෙන කෑදරෙක් වෙන්නේ. જાතිය කෑදරයි. කෑදර જાතිය යමක් ඇද්ද? සතර අපායටයි જાතියේ හේතු කාරකයක් උපහාල වුණා මිසක්. කවදාවත් නිවනට තියා සුභතියට එකක් පහල වෙලා නැහැ. අන්න මඟ හොයාගන්නේ. දැන් මෙහෙම අපි දැනගන්න ඕනේ. යමකින් යමක් සිද්ධ වෙන්නේ කොහොමද? මේක දවල්ට කෑවොත් හොඳයි, රැයට කෑවොත් නරක නෑ, රැයට කෑවොත් නරකයි, දවල් 12 ඉච්චා කෑවොත් ප්‍රශ්නයක් නෑ. ওই જાතියේ විසඳන දහමක් තියෙනවා නම් ඒක අපි විතර මතයක් විතරයි. කො ධර්මඥාන තෝරගන්න. ධර්මඥානෙදී නම් පරිච්ඡ සම්පන්නව තෝරන්න පුළුවන් ඉන්න ඕනේ යමක් වැරදින්නේ කුමක් නිසාද කොතනින්ද? කොහොම වුණොත් ඒක වරදක් වෙන්නේ? අන්න ඒතර අපි දැනගන්නවා මේ බඳු සංඛාරය මේ බඳු යතියටයි. ඒ සංඛාරය මේ බඳු අවිද්‍යාව සහගත මානසිකත්වයටයි. නැ රසකෑදරකමට බලාපොරොත්තු වෙන කෙනෙක් උදේට විතරක් දානයක් අරගෙන ඉන්න වෙලාවට මුළු දවසම වේලි වේලි ඇලවතර වී වී හිටියා. අර කෑදරකම නම් හිතේ තිබුණේ. ඒ කෑදරකම හේතුව දැකලා නැන්නා. ඒකේ ආදීනව දැකලා අත්හැරගත්තේ නැත්නම් කෑදරේ කියලා මැරෙනවා මිසක් එක වේලක් අකා හිටියා කෑදරේ කියලා මැරෙනවා මිසක් කවදාවත් කෑදරක මැරගෙන මැරෙන්න බෑ කී වේල ගත්තත් ඒ මිනිහා ගත්තේ ওই රසය බලාගෙන නෙමෙයි නම් මේ කය පවත්තන්න අවශ්‍ය දේ බව දැනගෙන තැන්ට ඔබින ඉදින් නම් ගත්තා මේ වෙලාවේ මේ ආහාරය ගත්තහම ගත්තේ නැත්නම් මේ අම්ල මතුවෙලා මේ ගෑස් මතුවෙලා ඒ තුලින් බඩේ තුවාල හැදිලා මේ කය වෙහෙස කරලා ක්ලාන්ත කරලා පිට වැඩි කරලා මෙහෙම දෙයක් වෙනවා කියලා දැක්කනවා. එයා දැනගන්නවා මේක ආවෙලයි. මාර්ගය පූර්ණේ කරන්න අවශ්‍ය මේ සුඛ විහරණයට අවශ්‍ය කරන தત્ත්වේ නැහැ. එහෙමනම් ඒක නොකට යුතුයි. එහෙනම් ගත යුතුයි. අර ගැනීම හේතු කරගෙන යම් කිසි අමාරුවක් හැදෙනවා. ඔහු දැනගන්න ඕනේ. ඒකකට බාධකයක් ඒක නොකට යුතුයි. ඉතින් තමන්ම දැනගෙන යන මාර්ගයක් මිසක් කවුරුවත් මේක ඇදගෙන යන මාර්ගයක් නෙමෙයි බුදුමඟ කියන්නේ. අපි දකින්න ඕනේ ඒක අපිට වැඩ වෙන හැටි හෝ අවැඩ වෙන හැටි. යමක් කරනකොට ඒ වැඩේ Tamanට අවැඩ බව හේතු සාධක ඇතුව පේනවා. න්‍යාය ධර්ම පරිච්ඡ සම්පාදේ න්‍යාය තනකූල විග්‍රහ කරන්න ඒකාන්තයෙන් හැකි. මොකද අහම්බෙන් සිද්ධ වෙන දෙයක් මේ ලෝකේ නෑ. මේ ලෝකේ තියෙන්නේ හරියාකාර යථා හේතුඵල ධර්මතාවය. හොඳට හෝ නරකට හේතු වෙන ආකාරයක් තියෙනවා. ඉතින් මේ හේතු වෙන ආකාරයේ තේරුම් ගැනීමේ හැකියාව අපිට තිබුණා. අපි පටිච්චසමුප්පන්නව දකිනවා. මෙන්න මේකට අවිද්‍යාව කියන්නේ මෙන්න මේ හේතුව උඩ. මොකක් නිසාද? ලෞකිකත්වයට ඇලෙනවා නම් බැඳෙනවා නම් මතු මතු දුකට හට ගැනීමට හේතුකාරක වන්නා වූ මේ පැවැත්ම හා සම්බන්ධව බැඳී රැඳී ඉන්න එකක් නම් අපි යන මාර්ගයේ. ඒ ලෞකිකත්වයේ ප්‍රියමනාපයි කිව්වනම් අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකයක් නිත්‍යයි සුඛයි ආත්මයි කියනවා දෘෂ්ටියෙන් මෙහා අල්ලගෙන. එහෙම අල්ලගෙන යමක් ඇත්නම් අන්නේ අල්ලා ගන්නව තැන පහළ වුණේ කුමක් නිසාද? ඒක නොදන්න අවිද්‍යාව. මොනෝක අවිද්‍යාව කියන්නේ. එහෙනම් අපි දැනගන්නයි මම මේ නිගමනය කළේ අවිද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද? පළවෙනි නිගමනයේදීම මුල කපන මුල කකුලක් අපි දකින්න ඕනේ ඕක. මේක විද්‍යාවෙන් කරන නිගමනයක්ද අවිද්‍යාවෙන් කරන නිගමනයක්ද? එන විද්‍යාවෙන් කරන නිගමනය නම් ගාන්ධකාර විනය පිටකේ. අනිකයි පිළිගන්නේ. ඒ જાතිය ගත්තොත් අපි මොන විද්‍යාවද කියලා. අපි විද්‍යාවෙන් අරගෙන නැහැ. විද්‍යාවෙන් ගතනම් විනය පිටකේ තිබුණාද නැද්ද කියලා බලන්න අපි හිතන මෙයා ඉඳුන්නේ. අපිට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේක විනයට ගැලපෙන්නේ. මොකද්ද විනය කියන්නේ? රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය. රාගයේ පත්න වේ රාගයෙන් හික්මෙනවා. ද්වේෂයේ පත්වීමට ඉදුණුදී ද්වේෂයෙන් හික්මෙනවා. මෝහයට පත්වීමට තියෙන මාර්ගයත් ඇතලා මෝහයට යන මාර්ගයට යනකොට හික්මෙනවා. මෙන්න මේකට කියනවා විනය. මෙන්න මේ විනයට අවශ්‍ය කරන පිළිවෙත මොකක්ද? වසම පදය. අනේ රාගයට හේතුණු යමක් ඇත්නම් ද්වේෂයට මෝහයට හේතුණු යම් හිතවිල්ල ක්‍රියාවක් කතාවක් ඇත්නම් ඒක මනසේ තේරුම් අරගෙන ඒකේ වැලකිලා ඉඳීම වත. වත් සපුරන්නේ සිය සපුරයි. කිවෙන්නොත. දැන් ඒ වටිනා වත තෝරගන්න බැරුව. අද වත හැදියේ මොකද්ද පෙන්නන්නේ? මිදුල අතු ගාන එකයි, ගේ අතු ගාන එකයි, පිළාන හොදන එකයි, වෙලාවට ඔකම සකස් කරලා තියෙන එකයි. ලොකු හාමුදුරන්ගේ පරිකම හොදන එකයි. උදේට දාරට හාරට ඇවිල්ලා නම් අපරාධකම කර කර වඳින එකයි. දැන් මේ ටික තමයි වද කියලා අද හදාගෙන තියෙන්නේ. ඔය ඕක සම්පූර්ණයි ඉන්නවා අකෙස් ගහන. සීල් සැපිලා තියෙනවා පේන්න එපේ. ඉතින් සීලවන්ත නම් සමාධි ප්‍රඥා ලැබිලා තියෙනවා පේන්න එපේ. ලැබිලා තියෙනවා. ඉතින් අපි දකින්න ඕනේ. එහෙනම් මොකද වත කිව්වේ? ඒ වත මොනවද? වත හැදෙන්නේ කොහොමද? නයි සීල වතං හෝතු උපජ්ජන්ති තථාගත අට්ඨකරා තීනි පදා සම්බුද්ධේන කවයි මේ වතක පවත්තර බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙලා නැහැ එහෙනම් මොකද්ද මේ පෙන්නේ වතකි ඔය නිවන් දැකීමට අවශ්‍ය කරන යම්කිසි දෙයක් ඒකට බාධා කරනවා ඒ බාධකෙන් අයින් වෙන්නේ මොකද යථාභූතේ ලබා ගැනීමේ ප්‍රඥාව පහළ කරගන්න ඕනේ ඒ ප්‍රඥාව පහළ කරගන්න ඒ ප්‍රඥාවට යථාභූතේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන නිසා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවිද්‍යා තෘෂ්ණා දුරු කරලා මේ අන්තිම කයයි જાතියයි මින්වතු හට ගන්න භවයක් නැති කරගන්නයි. ඇයි භවයක් නැති කරගන්නේ? භව නිරෝධය නිසා ಜಾති නිරෝධ වෙන නිසා මේ හටගත් අන්තිම જાතියයි මින්වතු જાතියක් නැති කරගත්තොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දොම්නසුලි නිදා. ප්‍රයෝජනේ ඕකයි. ඒ සඳහායි මම මේ කටයුතු කරන්න කියලා දැනගන්න. අනේ දැනගත්තාම අපි දැනගන්න අපි මේ කටයුතු කරන්නේ මොකටද? මොකද පරමාර්ථය? ජරා මරණ ශෝක පරිදේව දුක් දොමනස් උපායාස ඇති කරන්නා වූ යම් පැවැත්මක් ඇද්ද. මේ අන්තිම පැවැත්ම මේක නැති කරන්න බෑ මැරෙනකම්. මේ පැවැත්මෙන් එහාට තව පැවැත්මකට හේතුකාරකයක් තියෙනවා. අන්න ඒක දුරු කරගත්තා නම් මේ පැවැත්ම ඉඳගෙන. අපි දැන් මතුවේ යටි ජරා මරණ ශෝක පරිදේව දුක් දොමනස් උපායාස දෙන්නේ පැවැත්මක් නෑ. හේතු නෑ. හේතු නැත්නම් ඵලයක්. හේතු නිරෝධ නම් ඵල නිරෝධ. මෙන්න මේ ටික කර ගැනීමට විතරයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ උපන් જાතියක. ඉතින් ඒකෙන් හටගා අපේ කටයුතු වලින් 100ට 99ක් නෑ 190ක් හැදිලා තියෙන්නේ මොකද අවිද්‍යාව සහගත නිගමන නිසා හටගත වැඩ කටයුතු හිතෙන් කයින් වදනේ කරා මතු සතර ගමනක් හේතු වෙන්නේ මතු යාතිය ගොඩනගන්න හේතු වෙන වැඩ කටයුතු තමයි 190ක් යථාර්ථය දැනගත්තාම 190 කැපිලා හැබැයි 100%ක්ම මතු යාතිය ගොඩනගන කටයුතු නෙමෙයි මේ පැවැත්ම තුළ මැරෙනකන් ජීවත් වීමට අවශ්‍ය කරන්නා වූ කණ්ඩ ආහාරයක්, ඉන්න තැනක්, ලෙඩ බෙහෙතක්, ඉන්න වස්ත්‍රයක් පරිභෝග කරන දිවපතියක් පරිභෝග කරන. ඒ වගේ ලෝකානුකම්පාවෙන් ලෝකයාට යහපතට හිතන කියන කරන යම් කිසි කොටසක් ඇතනම් අර කියන චන්දරාගයෙන් අවිද්‍යාව සහගත භාවින් තෝරන්න. අන්නේ 10%ක අත්‍යවශ්‍ය සුද්ධ කටයුතු කොටසක් තියෙනවා. ජීවිතයේ පවතින අවසාන වෙනකන් විතරයි ඒකේ ක්‍රියාවලිය තියෙන්නේ. එයින් එහාට උපාදානයක් නිෂ්පාදනය නොකරන නිසා මතු භවයට හේතුන වන ඒක හරිද්දික අරිහතුන් වහන්සේලාට ඉතුරු. ආර්ය මාර්ගය අනුගමනය කරන කෙනෙක් ඔතනින් තෝරා ගන්නවා. මෙන්න මේ කටයුතු මේ ජීවිතයේ අවසානයටම විතරයි මින් එහාට හේතු නැහැ. ඒකත් පරිත්‍යාසම්පන්නව නුවණින් දැනගන්න ඕනේ. ඒතොර එයා දැනගන්නවා කාගෙන්වත් අහන දෙයක් මෙතන ඉතුරු වෙලා නැහැ. මේක කරන්නද මේක නොකරන්නද? මේක හරිද මේක වැරදිද? කාගෙන්ද අහන්නේ? ධර්මයේ තුලින් ගුරුවරයා ධර්මයේ. අනේ ධර්මයේ තමා ප්‍රගුණ කරවන්නේ. ධර්මයේ තුලින් තමා නියමිතන්ට ගේනවා. එතෙන්දි දන්නවා මෙන්න කළ යුත්තේ මෙන්න නොකළ යුත්තේ. මෙන්න වැඩක් වෙන හරිය මෙන්න වැඩක් නොවන හරිය. මෙන්න ආර්ය මාර්ගයේ වැඩෙන පැත්ත මෙන්න ආර්ය මාර්ගයට විරුද්ධ පැත්ත. මෙන්න මාර්ගයේ ඵලයේ මෙන්න එදෙනපත් වුණා නම් පත් වෙන බව. මෙන්න ඉතුරු වෙලා තියෙන මේ ජීවිතය අවසන් කරන කොරන්න දින විදිහ හදියේ මේන් ඉහාරේ මේ කටයුතු මතු භාවයට හේතු නැහැ කාගෙන්වත් ඇහි වෙලා මම දැනගත්තා ධර්මයේ තුල. අන ධර්මඥානීය මොහුකුරා යනකොට ඔන්නෝම දකින්න පටන් ගන්නවා. මෙතෙන්දි කවුරුවා පිළිසරණ කාගේවත් සම්බන්ධයක් උදෙන්ට නැහැ. මහණෙනි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු නිසා මේ ලෝක සත්‍යය. එක එකනා පස්සේ කියන කියනවා පස්සේ යනවා. කියන කෙනෙක් කරන්නේ යනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගමු කෙනා කවුරුවත් ඒවා කරන්න දෙන්නේ නැහැ. තමා ධර්මානුකූලව දැනගන්නවා කළ යුතු නොකළ යුතු. දැනගෙන කළ යුතු කරනවා නොකළ යුතු අතහරින. මෙසේ ප්‍රගුණ කරගන්න බුදුරණන් ආදී මෙහෙම දේශනා කරපු තැන තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ මේ එක එකනාගේ තියෙන මත නෙමෙයි. යමක් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? ඒ ප්‍රයෝජනේ දැනගෙන ඒක කරනවා. ඒකෙන් අපි දැනගන්න මට රාගයේ හේතුවක් වෙනවද? දැන් දවල් 12න් පස්සේ ගත්තොත් ඒක රාගයේ හේතු වෙන්නේ කොතනින්ද? ඇයි දවල් 12න් ඉතර හේතු වෙන්නේ නැත්තේ ඒ පස්සේ හේතු වෙන්නේ? එහෙම ක්‍රමයක් තියෙනවා. නෑ නෑ ඇයි ඒක බැනෙන්නේ? හේතුවක් නැතුවද බැනෙන්නේ? නෑ හේතුවක් ඇතුව. ආවුදුරු පිටපාත කරන්නේ ඒ කාලේ ගිනහලා දෙන්නේ නෑ. කලාතුරකින් තමයි කෙනෙක් විතර දානයක් ගිනක් දෙන්නේ. බුදුරන් වහන්සේට වෙතන දානයක් දෙන්න තුො කීවට පින්න පාත වෙලියා. කොච්චර වටිනවද? ලෝතර බුද්ධත්වයට පත් වෙලා හිටන් විසුණු වහන්සේලා 500ක් සමග අර වේරංජා කියන ගමේ වස්වසන්න ගිහිල්ලා ඒක බලු බල්ලෙක් ආවේ නැහැ දාන ටිකක් ගෙන්න මේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන ගමේ ඉන්නේ. තුන් අවුරුද්දක් බරිකින්නේ තුන් මාසයක් බරිකින්නේ. යවහල් වරදමි ඇල්වතුරෙන් පතුරෙන් යවහල් අඹරලා අනිකාඳුරු වලාගෙන අර මීපිරු ටිකක් මිසර කරලා බුදුරන් වහන්සේ දෙලා තුන් මාසයක් කල් ගියුවා. බලු බල්ලෙක්වත් ගියේ අර කවුද ඇවිදලා ඉන්නේ මොනවද කණ්ඩායම් බොන්න ටිකක්වත් දෙන්න සුදුසුලු බලන් ලයින් තියෙනවා. විසුණුහන්සේලා 500ක් එකලා ගමක ගිහිල්ලා නැ කැලෑවක ඉන්නවා දැක්කොත් ආරංචි වෙනවා. අද එහෙමනම් කොහොම වෙයි? ඔය සිද්ධියක් ආරංචි වෙනවා. ගම නෙමෙයි අහරගම් හත යනවා දවසේ. තවත් එහෙම සීලවන්තව ගුණවන්තව එහෙම ගුණවතු කිය හැම දැනගත්තොත් එහෙම මුළු ලංකාව වැදෙනවා ඉතින්. දවස් හතක් යන්නේ ඉතින්. අද නම්. උදා ඔක තත්ත්වයක් තිබුණේ නැහැ. තුන් මාසේ අන්තිම වෙලාව හිටන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා අපිට කිව්ව ආරාධනාව පිළිගත්තා. අපි වැඩිය. අපේ යුතුයකමක් තියෙනවා. අපි යනවා කියලා යන්න අපි ගිහින් කියලා යන්න. එහෙම කියලා තමයි වේරාජ බමුණා ළඟට ගිහලා එන. එහෙනම් අපි වඩිනවා කියන කොටයි මතක් වුණේ. යකෝ මම ආරාධනාවක් කරන්න තුන් මාසෙක ඉඳලා වස් වස් කාලේ. අපොච්චියේ මං කරපු අපරාධය. මගේ ආරාධනාවකට වෙච්ච දේ. දැන් බොහොම සංගීතයටපත් වුණා කියන ඒ වෙලාව. ඒ ওই ගමේ හිටිය බමුණා විතරද? මේ හොරු දැයිදින් ඉන්න කියලා බලනවා ගිහින් ගියා. දැන් බලන්න කල්පනා කළා එදා තිබිච්ච මානසිකත්වය. ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පිටපාත වැල්ලා එනකොට කවුරුවත් දානයක් දුන්නේ. හිස අතින් ආපහු වන්නකොට රසාර්ථේ මාරයයි දිගු. හම්බ වුණා දාන. පොඩි කොළොප්පමක් කරා. දානේ හම්බ වුණා. දැන් යන්නේ කොහොම පින්නේද බලන්න. මාරේ උඹද මේකට හරස් කරපුවා. කරපු පාප කර්මයක් උන්වහන්සේට බල දීලා ඒකේ අවස්ථාව ලැබිලා මායයට කොනක් අහුණා මිනිහා කුලප්ප කොලා නවත්තා. ඊ අවස්ථාවේ ප්‍රයෝජනගෙන මොකද කරන්නේ? අදහස් දුන්නා ඒකේ ප්‍රදානයක් දෙන්න ඉපා කියලා. මොකද පාලමක් ගන්න මොකද වෙලාවක් අහුණා. අවස්ථාව හම්බෙද්දී නා මායයට පරිසරයක් හැදුණා මිනිසුන්ගේ අදහස් වෙනස් කරා. ඒ නිසා මිනිසුන්ගේ අදහස් වෙනස් වුණා. දානි දෙන්න හිතුන්නේ නැහැ බුදුරන් වහන්සේ කොතර වැඩි. පින්ඩපාත වැල්ලා වැල්ලා ඒක දාන පොදක් නැතුව හිස් ඇති බුදුරන් වහන්සේ අපහුවෙන්නේ. අද කාට සිද්ධ වෙන්නේ? මොකද ඕනේ හොර ගෙඩියේ සිවුරක් දාගෙන සතේ ගන්න උනේ සතේ කෙස් පිරින් ගියොත් අද හම්බෙන්නේ නැද්ද දාන්නේ? පාත්‍රයක් අරන් ගිහින් ගෙන්න දී දෙන්නේ. කවුද කියලා බලන්නේ දෙනවනේ. හිඟන්නේ කුල කරන සැලකිල්ලවත් බුදුරන් වහන්සේ කරපු නැදන් තියෙන්නේ. අපි හිතන්නේ සුන්දර ලෝකයක බුදුරන් වහන්සේ තමන්ගේ මේ ආර්ය මාර්ගයේ ලෝකයක් දෙමින් ගත කරන මේ ශ්‍රේෂ්ඨ ජීවිතය ගත කරලා නැහැ. ගත කරලා තියෙන අන්තිම දුකිත සත්‍යයට පාව මොන දීලා. නීච නිග්‍රහ කෙලවරක් නැති වෙන මූණ දීලා. අපි බලාපොරොත්තු වෙන සුන්දර ලෝකයක බුදුරජාණන් ප්‍රියාණන් වහන්සේ වාසය කරලා නැහැ. ලෝකානුකම්පාවේ වාසය කළේ මෙබඳු තැනක. අන්න ඒකේ ප්‍රතිඵල දැනියු යවන්න. ඒ වටිනා දහම් මාත්‍රයට පවා වැඩ කරන්නේ දැනියු මිනිස්සු. ඉතින් ඒ නිසා මේ වගේ කාලයක් තුල අර එදා තිබිච්ච නීතිය අදට කලපන්න සම්බන්ධ කරන්න දෙයක් නැහැ. එදා පැණිවි ඒ බඳු ඇනුම් බැනුම් සහිත ලෝකයක නිന്ദා නිග්‍රහ කරන ලෝකයක නොගැලපෙන විදිහට මිනිසු අකමැති වෙනවා නම් කැමැති නැත්නම් ඒ වගේ අවස්ථාවකදී ඇතිවෙනා වූ මිනිසුන්ට ඇතිවෙන බාධකේ වළක්වන්න. ඒ වගේ පනෝප නීතිය තමයි එදායේ පනෝප නීතිය. මේ ඔකදී අපි දැනගන්න ඕනේ යමක් නිසා පින්පව් සිද්ධ වෙනවා නම් ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ පැරවීම නිසා ඇතිවෙනා වූ වරදකට නම් බුදුරජාණන් වහන්සේ නිදහස් කරලා තියෙන එක තමයි මම පෙන්නේ අනුත්තර නිකායේ පළවෙනි භාගයේ සබන වර්ගයේ 411 වෙනි පිටේ තියෙන අන්න බුදුරණන් හන්සේ නිදහස් කරලා දුන්න ස්ථානය ගැන සම්පූර්ණ විස්තර. ඉතින් අපිට අද පුළුවන්කම තියෙන ලේසියෙම හිතෙන් කයෙන් වචනේ වරදා පාපය සිද්ධ වෙන බව පේනවනම් යමක් කරනවා. ඒබඳු ක්‍රියා කතා හිතවිලි නවත්ත ගන්න. ආර්ය මාර්ගයේ හේතුකාරක වෙන ක්‍රියා කතා හිතවිලි යමක් ඇද්ද? මුදුල් මල් ගඩක් හා සමානව ඉහළින්ම දරනවා. අග්‍රශේෂාන්දමින් දරනවා. ඒ සඳහා උපනිශ්‍රේ වෙන ජීවිතයක් ගත කරන්න ඕන නම් ජීවිතේ පැවැත්ම වෙනවාසි යම් කටින්දක් ඇද්ද? හීන පැත්ත අත්හැරලා ඒ මධ්‍යම පැත්ත අවශ්‍ය ප්‍රමාණයට කරනවා. ඔන්න ඔය ටික කරගෙන ගියොත් අප්‍රමාදව නිවන් දකින්න පුළුවන් පාදකයක් නේ. ඉතින් ඔකයි තේරුම් ගන්න ඕනේ. අර පොතේ මෙහෙම තිබුණා මේ පොතේ මෙහෙම තිබුණා කියනකොට අපිට දැන් පොත් අරගන්න ගියාම අනිසරි ගා ගන්නවා මහායාන කියලා කට්ටිය. එයා ඔයලා පොතේ මෙහෙම දර ඊට ඉස්සෙල්ලා අපේ පොත ලියලා තියෙන්නේ ඒක මෙහෙම තිබුණා කියලා. දැන් කොහොමද ගන්න? එන අපේ කට්ටියගේ පොතේ ඕක නැහැ කියන තව කට්ටිය. දැන් පොතේදී ඒක කරන්න ගියාම අපිට අමාරු වෙන්නේ. කොහොමද ගන්න? තව කට්ටිය කියන ඔය පොත පස්සේ ලියපු එකක්. ඕක සාහිත්‍යය. කෑලි දාන්න. දැන් අපිට හොයාගන්න බැරුව අපි දාන පොත ඇත්ත පොත කෝකද කියලා. ඇත්ත පොත හොයන්නේ නෙමෙයි දැනගන්න ඕනේ නුවණින් ඇත්ත හොයන්න. ඇත්ත නුවණින් හොයාගත්තාම Tamanටම තේරුම් ගන්න පුළුවන්. මේක කළ යුතුද මේක නොකළ යුතුද? මේකේ යහපතක් වෙනවද නැද්ද? තමන්ට තේරුම් ගන්න මොලයක් තියෙනවා. හිතා හිතා වීනාති ජානාති දියෝ මනුස්ස හිතා හිත මේ මේයි දැනගන්න පුළුවන් කෙනා මනුස්සයා. අලුතරේ මනුස්ස මොලේවත් තියුණා ආර්ය මොලේ නෙමෙයි. හොඳ ආරක තේරුම් ගන්න පුළුවන්. කළ යුතු නොකළ යුතු. ඒක දකින්න ඕනේ. තමන්ගෙන් අනුන්ට වැඩක් වෙනවද අවඩක් වෙනවද? අයහපතක් වෙනවද යහපතක් වෙනවද? මේ කරන වැඩේ තුලින් රාගයේ දේශේ මොහේ හට ගන්නවද ගෙවිල යනවද? ඒකට හේතු වෙන්නේ කොහොමද? ධර්මානුකූලව මේ ටික තේරුම් අරන් නුවණින් තමන්ගේ වැඩේ කරගත්තොත් තමන්ට ප්‍රතිඵල ලැබෙනවා. ඔයිට අමතරව එක එක දෘෂ්ටිය වලට පොත්පත් වලට හිර වෙලා ඉඳ ගියොත් එතෙන්දී අපිට පුළුවන් කමක් නැහැ යථාර්ථය හොයාගන්න. තමන්ම අනුගමනය කරලා බලන්න ඕනේ. මේ අත්දැකීම් සියල්ල ලබන්නේ තමන්. තමා තුළම අත්දැකීම් තියෙනවා. තමා තුළම අත්දැකීම්. තමයි වැඩින්නේ නැහැ. ඒ වැඩින්නේ නැහැ. අවංකව හිතා ගන්න ඕනේ අඩුපාඩු. ඒක අඩුපාඩු හොයාගත්තා ඒක. අදින් පසුතලයක් තියෙනවා. පසුතලයේ සුදුසු නැහැ. ඒත් වැඩින්නේ. මේ සුදුසු පසුතලයක් හදා ගන්නවා. ආර්ය පසුතලයක් තියෙන ආර්ය මාර්ගයේ පිවිසෙන්න ඒකට අවශ්‍ය කරන කොටස් තියෙනවා. ආයුෂ වර්ණයේ සැපේ බලේ නුවණ මේ කියන පහක් ලැබෙන්න ඕනේ මේ ආර්ය මාර්ගයේ පසුතලයේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන එක වැඩෙන්න ඕනේ. වඩන්න ඕනේ. මේ වැඩෙන බලාගෙන ආපු විපාක කොටසක් තියෙනවා. ආයු වන්න සැප බල නුවණ. ඔබ සසර කරලාද පින්වල විපාකේ. ඒ විපාකයෙන් ලැබුව හරියක් අපිට අද තියෙන නම් ඕක තමයි හම්බෙච්ච හරිය මෙච්චර කල් කරගත්තේ. දැන් ওই ටික අපිට ඇති බව පේනනේ ජීවත් වෙලා ඉන්නවා ඇති හොඳට. බණහනකට ප්‍රබෝධයෙන් බණහන්න පුළුවන්. එහෙනම් වර්ණියත් හොඳටම ඇති. ඒ අහගන්නකම් හිරි වැටෙන්නේ නැතුව ගැක්කුම නැතුව සැලකිලි අහින්න පුළුවන් මානසිකත්වයක් කායිකත්වයක් තියෙනවා. ඒ හැබැයි හොඳටම ඇති මට. නැගිටලා ඉන්නත් පුළුවන්, අහගෙන පුළුවන්, කම්මැලිත් නෑ, වැඩෙන්නෙත් නෑ, බලෙත් ඇති. ඒ වගේ මගේ ධෛර්ය බලෙත් මට ඇති. අදිෂ්ඨානයක් කරගත්තොත් මට මේ අහලා ඉන්නම නැගිටින්නේ නෑ කිව්වොත් ඒක කරගන්න පුළුවන්. ඒ බලෙත් මට ඇති. මොඳ මනා නුවණ කියන එක තේරෙනවා නම් හේතුඵල න්‍යායය තේරෙනවා නම් මට ඒ නුවණ හොඳටම ඇති. එහෙනම් පෙර භවයේදී මම පින් කරගත්තේ වෙන්නේ ලැබිච්ච බලය මට දැන් තියෙනවා. දැන් මොකද කරන්නේ? මම මේ ධර්මයේ හරියට අහලා හේතු කාරකත්වෝ කියපු කර්ණණු මෙබඳු ඵලයක් ලැබෙන න්‍යාය ධර්මයේ මේක බව මට හොඳට වැටහෙනවා. එහෙනම් මට ඒක විශ්වාසයි. හත්දා ඉන්ද්‍රිය පහළ වුණා. මම මේක ලැබෙනකන් ඒකට අවශ්‍ය කරන්නා වූ දේ මොකද්ද? පහ කළ යුද්ධ පහ කරමින් ඇසුරු කළ යුද්ධම ඇසුරු කරමින් කටයුතු කරනවා. වීරිය ඉන්ද්‍රිය. මනස හිණුවනින් යුතෝ ඒ ඒ මොහොත තුල කළ යුතු නොකළ යුතු වෙන් කළ යුතු ඇසුරු කළ යුතු දැනගන්නවා. සති ඉන්ද්‍රිය. ඊට අනුකූලව ඇලීම් කැටීම් මුලා අහ පහකට යනකොට සමාධි ඉන්ද්‍රිය. ප්‍රකාරයේ දැකලා යථාබෝධයේ අනිත්‍ය දුක්ඛ නැතෝ ලෝකේ වටහාගෙන අසාහත්වය කරලා අතරින් වැඩි මිදී ගියාද ප්‍රඥා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය පහ වැඩුණාට පස්සේ අන්න පංච ඉන්ද්‍රිය වැඩන මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම. මේ වැඩින්නේ. ඉතින් වැඩෙනකොට මොකද වෙන්නේ? විවිධාකාර බාධක එනවා. අධෛර්ය වෙන්න ඉඩ නොදී. ධෛර්යය අරගෙන යලි යලි කරගෙන යනකොට තමා වැඩි ඉන්ද්‍රිය බලේ නම් ශ්‍රද්ධා, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා කියන මේවා බලවත් වෙනවා. ඒතර මොකද? ශ්‍රද්ධා බල, වීර්ය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලා බල පහක් වැඩෙනවා. අන්න සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තව කොටසක්. ඒකෙන්දී තව පහ. දැන් බලවන්නට පස්සේ මොකද වෙන්නේ? අන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ සත්බොජ්ජංගේ ධර්ම පූර්ණ කර ගැනීමට කිසිම බාධකයක් නැහැ. ඒක පුණා විද්‍යා විමුක්ති ඵලය ලබනවා. ඉතින් ඔතෙන්දී අපිම දකින්න ඕනේ මේ කවුරුහක් කියා දෙනවනම් කියා දෙන්න ඕනේ කෙනෙක් හසුරුවන්න නෙමෙයි. මෙන්න ක්‍රමයේ ඉගෙන ගන්න. ක්‍රමයේ දන්නේ නැත්නම් ක්‍රමයේ දැනගන්න කියා දෙනවා. මගෙන් අහහින් දෙපා. ඔය අහන අහන උදාහරණ උපමා තුලින් ක්‍රමී හොයාගන්න පුරුදු වෙන්න. දැන් ඒතකොට මොකද කරන්නේ? දැන් මට ක්‍රමී අහුවුණා. කියන්න බලන්න. මෙන්න මේක තෝරන්නේ මෙහෙමනේ. ආ හරි. ආ හරි නම් හරි කියලා අහුවෙනවා. මේකත් කියන්නකො තව එකක් කියනවා. ඔක තෝරාගන්නේ මෙහෙමනේ. අන්න දැන් ක්‍රමී අහුවෙලා දැන් ඉතින් වෙන කවුරුවත් ඕනේ. දැන් ගුරුවරයා තමයි ගන්න. දැන් ඉතින් තමන් වැඩේ කරගන්න. දැන් නිදහස් කරා. අන්න නිදහස් වුණ ගිලා ක්‍රමානුකූලව තීරණ අරගෙන යනකොට අර කිව්ව මූලික මූල ධර්ම න්‍යායයට අනුකූලව. තමන්ම වරද තේරුම් ගන්න අත්හැරලා. කලීත තේරුම් ගන්න කරලා. මෙහෙම දිනනවා. දැන් ඔතන කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඕක කරගන්න තිබිච්ච කාරණේ තමයි බුදුරන් වහන්සේ වැඩ ඉන කාලේ තිබුණේ. ওই කාලේ එක එකනා හික්මවන්න අවුතු උපදේශ දෙන්න කියන්නේ. උඹට ඕන කරගන්න ඉපන ඵලය. ඔන්න කරමු. අනුගමනය කරලා විදියන්න ඕන නම් ඔය විදිය. උඹට ඉපන අපාගත වෙන්න ඕන එකනම් කරලා ඵලය. දැන් බුදුරන් වහන්සේ දේශනා කරුවේ අමුතුවෙන් අල්ලාගෙන හික්මවන එකක් නෙමෙයි. එක්තරා වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීන් ඔබ වහන්සේ මගේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න මම සිවුරල්ලා යන්න යනවා. මං ඉන්නේ නැහැ. ඔහම ප්‍රශ්නයක් කළා. මහණ උඹ මට හොරොන්දුවක් වුණාද? ස්වාමීනි මගේ ප්‍රශ්නට උත්තර දෙන්න බාර පොරොන්දු වෙනවා මම සිවුර දරා ගන්නවා කියලා එහෙම එකක් උඹ කියලා මං අනුමත කළාද? නැහැ නේ ස්වාමීනි. නෑ මම ඔබට කොරන්දුවක් වුණාද ඔබ සිවුරු දරා ගනි මම ඔබේ ප්‍රශ්නට උත්තර දෙනවා කියලා නෑනේ ස්වාමී ඉතින් උඹට ඕන නම් හිටපන් වෙන ඵලයක් ඔය දෙක උඹේ සතු වැඩ මහාන උඹට විතරක් නෙමෙයි මේ ඔක්කොටම නිවන් මඟ මං කියා දුන්නා කියා දෙනවා ඥානවන්තව ප්‍රඥාවන්තව කරුණු තේරුම් ගත්ත කෙනා දැනගෙන අනුගමනය කළා විදිනවා බැරි කෙනා යනවා අය ඔබ මම මොනවා කරන්නේ ඉතින් උඹට විදෙන්න ඕන නම් මෙන්න ක්‍රමේ මං කියා දීලා තියෙනවා තේරුම් ගන්න හිටියා. උඹට බැයි නම් මාත් එක්ක ඒ ඉහළ සම්බන්ධයක් නැහැ. උඹට බැයි නම් දාලා බලන්න එඹිය දැකේ. දැන් මේ බුදුයන් වහන්සේ ලෝකය අල්ලාගන්න, තේනා හදාගන්න, ඒවට හදාගන්න නීතිමාලාවල් කරලා එහෙම යන්න එපා. උඹ ඕනේ ඔකට මම වන්දි කරන මල් ඇහැති උඹ කියන එකට උඹ හිතන් අනි. ඒ જાතිය බුදුරන් වහන්සේ ළඟ නැහැ. අනික් කෙනා ළඟින් ඉන්න ක්‍රමයක් දුන්නේ නැහැ. ධර්මයේ ගුරු කරගෙන, ධර්මයේ පුද සත්කාර කරගෙන ධර්මයේ සාක්ෂි කරගෙන ධර්මානුකූලව ජීවිතය ගත කරලා ධර්මානුකූල ප්‍රතිඵලය ලබා ගන්න. බුදුරණන් හද ඔතෙන් දැව දැන දුන්නා මිස. ඔයින් ඉහාට දැනක් දුන්නේ නැහැ. ඉතින් ඒ යථා මාර්ගය අපි දකින්න ඕනේ. දැකලා තේරුම් අරගෙන ගත්තොත් අපිට පේනවා ප්‍රතිඵල ක්‍රමයක් තියෙන නිසා ලැබෙන නිසාම කීය හැකියි. ඒ ක්‍රමය හරිය කියන්නේ නිකන් මේ කියන්නේ හේතුඵල න්‍යායයටත් එකගයි ප්‍රතිඵලත් ලැබෙනවා. ওই දෙකේම අත්දැකීම් ඇති නිසා තමයි කියන්නේ තමන්ම තේරුම් අරගන්නේ. වැරද්ද වැරද්ද හැටියට තේරුම් අරගෙන මනසීයෙන් ඉඳලා ඒක අත්හරින්න. හරිදී හරියට තේරුම් අරගෙන නිවන් මාර්ග නිවන් මාර්ග හැටියට තේරුම් අරගෙන ඊට අනුකූල දේ කරන්න. ඒකේ ප්‍රතිඵල ලැබෙන ක්‍රමයක් තියෙනවා. අද කිසිම බාධකයක් ඒකට නැහැ. ඒවා ලැබෙනවා. ඉතින් අනුගමනය කරලා තමනුත් අදකලා තේරුම් ගන්න. එතරම් කියන්න තියෙනවා. ඉතින් ඒ නිසා මෙතෙන්දී අපි දකින්න ඕනේ එක එක මාලාවන් විනය මාලාවන් නෙමෙයි අපි දකින්න ඕනේ එහෙම බලන්න ගියොත් එහෙම අද කිසිම දෙනක මේ ලෝකයේ තුල එකම භික්ෂුවකටවත් ওই 227ක් ශික්ෂා කෙස් ගහර රකින්න එකම භික්ෂුවක ලෝකේ වැඩ එනාද බුද්ධ ශාසනේ බින්දුවරව වහිනවා අපි එහෙම හොයලා නැහැ සුද්ධ වෙන්නේ ඉතින් ඒකට ආවනවා එක බුදුරණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සුද්ධ වෙලා යන්න ක්‍රමය හැබැයි අංග සම්පූර්ණ සියලු පව් දුරු කරලා යන්න පුළුවන් මගක් තියෙන නිසා අරිහතේට යන ගම යන මාර්ගයක් තියෙනවා. ඉතින් ගැපටි මාර්ගය ගැලපෙන මාර්ගය තේරුම් අරගෙන ඒ මඟ අනුගමනය වෙන කම්පාවක්. ඒ වෙන හැම වෙලෙම වික්ෂිප්ත භාවයටපත් වෙනවා. මේක හරිද වැරදිද? පොතේ නම් එහෙම කියලා තිබුණා. මම ඒක කැඩුණාද දන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම මට මේක පිළිදන්නේ නැහැ. හරි වැඩේ වෙන්නේ. ඔය වික්ෂිප්තතාවයේම එක්තරා විදිහ මුලාවක්. එතනින්ම වැහෙනවා මාර්ගය. ඒ වික්ෂිප්තතාවයෙන් ආර්ය මාර්ගය වඩන්න බෑ. දැන් තමන් දැනගන්නවා තමා ස්වෛරීව දැනගැනීමේ හැකියාව තමන්ට තියෙන්න ඕනේ. මේක හොඳයි මේක නරකයි. මේක යහපත් මේක අයහපත්. කලින් කල බුදුරජාන් වහන්සේ පනවපු දේවල් ඒ කාලේ තිබුණා. කලුකුඩියගේ මෙහිලාගෙන ගිය භික්ෂුන් වහන්සේ නම කාම බලහල්ලක ගිහියෙක් වාගේ. අපි වගේ කලුකුඩේ හැගෙන යනවා හාමුදුරුවෝ. ඔහොම වයින් පටක් ගත්තා. ඒ කියන්නේ ඒ කාලේ විතර සමාජ සම්මත වල හැටි. හාමුදුරුවනේ හැබැයි නම් තල්ලත් කරේ තමයි යන්නේ. තල්ලත් අඟොට ගහගෙන ඉලා ඔකොලොට තියාගෙන යනවා මිසක් කවදාත් මේ මිනිස්සු ආයේ කුඩා අරගෙන ගියේ නෑ. මේ සේතත් චත්‍රයේ සුදු කුඩේ එකක් ඇතුළේ ඒක දින රජුරුවන්. ඇමතිවරුන්. ගෞරවයට අල්ලන. මිනිස්සු කළු කුඩ හදාගෙන තමයි ගමන් ගියේ. මේ ඕවාගේවල් ඒ කාලෙත් තිබුණා. හාමුදුරනේ ගේම කුඩියක් ගිහිලා හිටියෝ තාම බලහලක අපි වාගේ කුඩේ හිලාවි දැනේ. ඒ කාලේ මිනිස්සු නිග්‍රහ කළා. ওই නිග්‍රහ කරන නිසා බුදුරණන් හන්සේ ඒකට හේතුවක් වශයෙන් පෙන්වුවා. මාන්නේ කළු කුඩේ හිලාගෙන යන්න එපා. ඔය මෝඩ මිනිස්සු නිග්‍රහ කරනවා තේරුම් ගන්න බෑ. ඒකත් අරින්න. ඉතින් අද එහෙම කියද්දි එහෙම එහෙම එකක් තියෙනවා. ආන් දුසී කඩු කලකොඩු කලකොඩු යාපු කියලා යනවා දුසීල හාමුදුරුනේ කලකොඩු කියලා යනවා හාමුදුරු. එහෙම එකක් අද තියෙනවා සමාධියවත්. සමාජ සම්මතියවත් නැහැ. කුඩයක් ගහලාගෙන යනවා දැකලා හාමුදුරු කෙනෙක් ඒකෙන් සිව් දුසීල් වාවමයිනේ එකක්. එහෙම එකක් සමාජේ නැහැ. එදාට විතර සමාජයේ අර මුලා චාරිත්‍ර විදි තිබුණා. තනකොළ පායන හාමුදුරු කෙනෙක් ගියොත් එදා වැන්න. ආ මහා පව් වැඩ කරනවා. එයා හාමුදුරු කැවිදියා එහෙම යනවා තනකොළ පාගාගෙන ගස් කොළන් කඩනවද? කොළ ගස්වල කොළ කඩනවද? ඒව කරනවද හාමුදුරුවෝ? පළවෙනි ගෙඩි જાති බීජ જાති කපනවද කොටනවද පොඩි කරනවද තඹනවද? පව් නේද ඕවා? මෙහෙම සමාජ සම්මත වෙහැගෙන ඉන්න ලොකුවට. මිනිස්සු ගෑ ගහනවා වයින්නවා දොස් කියනවා මේවා දැකලා. බුදුරන් වහන්සේ වෙන්නේ සමග දෙන්නේ අල જાති, ගෙඩි જાති, වැල් જાති, කොළ જાති, මුරුගෙන් පැලවෙනියා, දැල්ලෙන් පැලවෙනියා, මුලින් පැලවෙනියා මේක කක්ක කරන්න යන්නේ. ඕවා නොකර හිටියා කියලා ආරි මාර්ගයට අපිට බාධාවක් නැහැ. ඉතින් ඔකට හිනා බැලුම හන්ද යන්න ඕනේ. ඒක ඉතින් නිකන් ඉන්නේ. පව් නිසා නෙමෙයි එපා කිව්වේ. අර මිනිසුන්ගේ චාරිත්‍රයක් නිසා මිනිසුන්ගේ සමාජ සම්මත බැහැගත දැඩි සම්මත නිසා මිනිසු දූෂණයටපත් වෙනවා. ඒ නිසා පනෝක නීති මාලාවල් තියෙනවා විදිහට. ඉතින් ඒවා අද කාලේ බලනකොට ඒවා දකින්න අහන්නත් නෑ. අපේ සමාජයේ ඒවා ගණන් අරගෙන තියෙන කාලයක් නෙමෙයි මේ සමාජය. මේ සමාජ ප්‍රශ්නයකට පනෝක යමක් තියෙනවා නම් ඒ සමාජ ප්‍රශ්නේ තියෙන එක ඒක බලපාන. ඉතින් සංගතේ මේ කැමති නම් මේ කුලාන කුලා ශික්ෂාපද පහ තවන්න අවසරයක් දෙනවා නාගතේදී කියලා බුදුරන් වහන්සේ අවසරයක් දුන්නේ. ඒවා පවු නම් එහෙම කැඩුවොත්. මහන්නේ පවු කරන්න අනාගතේදී මට අවසර දෙනවා කියලා එකක් දුන්නා. දෙනවා. එයා පවු නෙමෙයි සමාජ චාරිත්‍ර නිසා හැදිච්ච නිසා තමයි චාරිත්‍ර වෙනස් වෙන බව අනාගතංශ ඥානීය බුදු පියාණන් හසරේ පේන නිසා තමයි. අද මේ තියෙන සමාජ සම්මත අනාගතයේදී නැති බව දකින නිසා තමයි. මානිජින් සංගතෙමින් කැමති නම් කුඩාන කුඩා ශික්ෂාපද පහ තවන්න අවසරයක් දෙනවා. ඒ අවසරය දීලා පිරිනව පෑවට. ඉතින් අපි ඒ දන්නේ නැහැ ඒක මොකද්ද කියලා. මොකද්ද කුඩාන කුඩා ශික්ෂාපද කියලා දකින්නේ නැහැ. එතකොට ඒකේ අවසරය මොකද්ද කියලා දකින්නේ නැහැ. අනුකුඩා ශික්ෂාපද කියන ඉර වැටෙන එක තමයි ආහාරය දවල් ආහාරය ගැනීම නිසා මනෝක ශික්ෂාපදයට පළව තියෙන හැරත. ඉන් කුඩා කුඩා ශික්ෂාපද සංගතේ මේක වෙදිනා බහා තබන්න කියලා අවසරයක් දුන්නා. ඉතින් අපි දැනගන්න ඕනේ නුවණින් තේරුම් ගන්න ඕනේ. ඒකට හේතුව මොකක්ද? ඒ සම්මතයේ දැරිව තියෙනවා නිදු කෑකෝ ගහනවා නම් ඒක බාධකයක් නේ. ඒ බාධකේ අයින් කරලා තමයි මිනිසුන්ට යහපත. මිනිස්සු අමාරු වෙන්නේ හින්දා මුලාට පත්ලා මොකද ආර්යයන්ට උපවාද කළොත් මිනිස්සු අමාරු වෙනවා. මුලා පුද්ගලින්ගේ සමාජ සම්මතියක් තියෙනවා බිඳ ගන්න බැරි. ඉතින් මේ බඳු සමාජ සම්මතවලදී ඔය සිද්ධිය වෙනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ මිනිහා මුලාවට පත් වෙන විදිහේ යන්නේන ගමන් බිමන් කරන කටයුතු අද වුණා කළොත් ඒ ලෝකයට අවලක් වෙන නිසා පුළුවන් තරම් ඒවා සංවර කරගන්න. ඒකයි පින්නන්නේ. මේ නවගුණවල ප්‍රයෝගී කරගනිමින් භාවනා කමඨහන් වැඩි පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන්න කියලා පසුගිය සතියේ තිල්ලීමක් කරලා තිබුණා. දැන් මේකෙදි අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මුල් කරගන්න අත්‍යවශ්‍ය හොඳම වෙලාව. දැන් ඔගේ තර්කයක් ගේන්න පුළුවන් බුදුහාමුදුරුවෝ නවගුණ වෙලා කනුමත කළා. වික්ෂුන් වහන්සේලා නවගුණ වෙලා දීලා හැම භාවනා කරන්න කිව්වද? එහෙම එකක් එහෙම ත්‍රිපිටකේ තියනවාද කියලා අහන්න පුළුවන්. දැන් මේකෙදි තමයි අපි දකින්න ඇති පැති කියන්නේ. අපි කරන කටයුතු වලදී කර්මස්ථාන වැඩිම වලදී අපේ මනස ක්‍රියාත්මක වීමේදී උපනිශ්‍රයේ ලබනවා දිවසට දිවකනට පරසිද්ධ දැකීමට මේ ආදි වශයෙන් අවස්ථා තියෙනවා. දැන් ලෝකයා දකින්න නැති පැත්තක් ගැනයි මම මේ පෙන්නන්නේ. හේතුඵල ඇතිව දහමක් තෝරගන්න හැටි. පොතෙන් නෙවෙයි හේතුඵල ඇතිව. අපේ අවධානය අතේ තියෙන නවගුණ වලේ ඇටෙන් ඇටේට යොමු වෙනකොට අපේ අවධානය යොමු වෙලා තින්නේ අපේ අත ළඟට. කර්මස්ථානයේ වලට. අපිට නොපෙන්න පැත්තක් මේ මානසික ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා මේ සුදු කිරණ ධාරාව. මේ සුදු කිරණ ධාරාව තමාගේ අතේ ඇඟිලි තුඩු ඇසුරු කරගෙන තමයි නිතරම විහිදෙන්නේ. අර නවගුණ වලට සම්බන්ධ වෙලා හිත තියෙනකොට මේ අර සිහි කරනකොට මේ අතත් ඇඟිලිත් ඔකෝ පේන්න පටන් ගන්නවා මානසට. මේ මානසට පේන්න පටන් ගත්තාම ඊළඟ ස්පර්ශ වෙච්ච එක තමයි දැනෙන්න පටන් ගන්නෙ. බාහිර ලෝකෙට විහිදිලා යන අර දැනීම ගෝචර කරන්නේ. අර සියුම් මානසිකත්වයේ බාහිර ලෝකයේ දැర్శණය කිරීමට ගෝචර කරනකොට ඉස්සෙල්ලාම අත ලකු වෙන්නේ අර නවබිනෝ හැලේ ඇටේ. ඒක තමයි ඉස්සෙල්ලාම මනසට පේන්න පටන් ගන්නේ. ඊට පස්සේ එකින් එකට බලනකොට ඒ දාපු ඉස්සෙල් ඉදිරියට ඉදිරියට හරි දාපු ඇටකොටද මනසට එකින් එක 1 2 3 4 5 පේන්නලා මුළු වැළම පේන්න වෙනවා. මේ දිවස ලබා ගැනීමට එක්තරා උපනිශ්චිතය කරන එක්තරා විදියක උපක්‍රමයක්. අතේ නවගුල වැදී ආිනෝනේ එයාට දැනෙන්න පටන් පේනවා. නවගුණවල පේනවා. ඇහි බලන්න ඕනේ. ඊට පස්සේ වැත්තකින් තියලා හදාහදා තමයි වැත්තේ නවගුණවල දිනවත් පේනවා. මොකද ඒකෙත් විතර කිරණ ගැඹෙනවා. දැන් මෙහෙම ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමයේ තුලින් දිවැසට මුල පුරනවා. ඒක ලොකු පහසුවක්. ඉතින් මේ උපක්‍රම තීලිය දැනගෙන කරන්නේ තියෙනවා එහෙමයි ක්‍රමයක්. ඉතින් එහෙම ක්‍රම තුලින් බාහිර ලෝකයේ තිබෙනා වූ දේවල් වලට මේ දිවස දිවකන් යොමු කරනකොට ඒවා නිවන් මාර්ගයට අවශ්‍ය කරන්නා වූ ඉතින් උපනිශ්‍රේ ලබනවා. අභිඥාලාභීත්වයේ උපනිශ්‍රේ ලබනවා. ඒ වගේ දේවල් තුලින් නිවන් මාර්ග වැටෙන පැත්තමින්ම ලෝකයේ උපනිත්‍රය වෙන සමාධි පැත්තට ගෝචර වෙන ක්‍රම තියෙනවා. එවන්දු ක්‍රම අනුගමනය කිරීම නිසා සමන්ට ප්‍රයෝජන ලැබෙනවා. නිසා ඒ පාවිච්චි කිරීමෙන් ධර්ම විරෝධී ඒවා නිවන් මාර්ගයට බාධාවක් ඒකේ නැහැ. ඒ වගේ සිද්ධිය. අනික් කාරණේ තමයි අපි අදිෂ්ඨානය කරගන්නකොට දැන් මම මෙච්චර වෙලා ඉන්නවා කියලා හිතාගත්තාම ඒකට අදිෂ්ඨානයට අවශ්‍ය ලකුණක් තියෙනවා. මම 108 වතාවක් මේ නවගුණ ගාථාවල නවගුණ කර්මස්ථානයේ සත්ගායනා කරලා මිසක් නැගිටින්නේ. එහෙම ඉඳගත්තා. එයාගේ දැඩි අදිෂ්ඨානය යනකම් දැන් 50ක් විතර කරනකොට එපා වෙනවා. නෑ තව 100 දාවේ නෑ. 100 කියුන්නේ නෑ. අදිෂ්ඨානය ලොකු කරගන්න තියා ඉන්නවා තව. නෑ නෑ කොච්චර අමාරු නැගිටින්නේ. කරලාම නැගිටින්නේ. දැන් මෙහෙම ප්‍රගුණ කරගත්තාම අර කිව්ව අදිෂ්ඨාන කරගත්ත කාල සීමාව මොන ප්‍රශ්නයක් ආවත් බාධකයක් ආවත් ඒකට මේකට මේකෙන් මැඩපවත්තන්න බැරුව. තම අදිෂ්ඨාන කරපු කාලයේ ජය ගැනීමේ හැකියාවක් ලබන්න එක්තරා ආධාරකයක් වෙනවා. ඕවගේ සීමා කරගන්නේ. මම මේ කර්මස්ථානයේ 324 වතාවක් කියුණාට පස්සේ තමයි මෙතන නැගිටින්නේ. ගත අදිෂ්ඨාන. එන්නේ ඩෝ කරගෙන මහා වැස්සක් වෙනවා. මොකද කරන්නේ? කෙවෙන්න නම් බැහැ. නැගිටලා ගියා. මතක් වෙනවා. අදිෂ්ඨානේ කැඩුවනේ. එහෙනම් මොකද කරන්නේ? ඊට පස්සේ වැසතියා හෙන ගෙහුව නැගිටින්නේ. වැහැගුවා ඕතලා වැහැගුවා. කරලා මිසක් නැගිටින්නේ. ගත්ත දෙරිය දිස්ථාන. මහ වැස්සා කියනවා. ගණන් ගන්න ඇයි? ඔය දෙවිචා. අන්තිමට යාගේ අරිෂ්ඨානීය බලවත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මෙන්න මේ අරිෂ්ඨාන බලය තියෙනවා. මස්ලේ වියලියාවා සම්මැට ඉතිරි ඒවා ගත්තා වූ අරිෂ්ඨානින් මේ ධර්ම මාර්ගය ඉෂ්ට කරගෙන මිසක් නැගිටින්නේ. මෙන්න මෙතෙන්ද වඩන්න පුළුවන් නම් මෙන්න මේ වීර්යයට ප්‍රධාන වීර්ය වැඩිම කියනවා. මේක බොහොම වැදගත් වීර්යය. සම්මා වායාමයේ ලකුණ. මෙන්න මෙතෙන්ට එකපාර කෙනෙකුට පුරුදු වෙන්න බෑ. ඔය කියන උපරිම තත්ත්වෙට එන්න එකපාර බෑ. ඉඳගත්තාම මඩේ හිටවු ඉන්නවා කොයි විලයි පොඩි ප්‍රශ්නයක් ආව තේ නැගිනවා. කොන් දෙකක්ම කව බෑ නැගිටිනවා. නිදිමතාව බෑ නැගිටිනවා. දැන් ධෛර්යය නැගෙන්නේ. උත්සාහය වීර්යය මදි. එහෙම අදිෂ්ඨානයක් නැතුව. ඒ වගේ ශක්තියක් නැතුව පුළුවන්කමක් නැහැ මේ තත්ත්වේ ජය ගන්න. ඒ නිසා මේ අදිෂ්ඨාන ශක්තිය උත්සාහයේ වීර්යය නැගින තරමට අනුක්‍රමයෙන් අනුපූර්ව ප්‍රගුණ කරගන්න ඕනේ. මෙන්න මේ ප්‍රගුණ කර ගැනීමට එක්තරා ආධාරකයක් ওই නවගුණ වැලි ඔය ගැනීමෙන් කරගන්න පුළුවන්. මේ නිවන් දැකීම විතරක් නෙමෙයි නිවන් දැකීම නිසා පසුතල හැදීමත් එක්තරා ක්‍රමයක්. දැන් අපිට කොළඹ යන්න ඕන. කොළඹ යන්න මාර්ගයක් තියෙනවා. මාර්ගයෙන් බහලා අඩියක් හරි තිබුණා තමයි කොළඹ යන පැත්තට මාර්ගය අඩියක් හරි ඉස්සරහට ගියේ. හැබැයි අඩියක් තියන්නේ ඉතලක් වැඩක් කරනවා. ඔය ඇදුනේ ඒක එහෙන් ඉල්ලා මෙහෙන් ඉල්ලා අතපොළ ගෑහිලා ඔක්කොම වෙලා ජරා වෙලා තියෙන්නේ ඇදගෙන ඉන්නේ ගෙදර ඉන්න එක. ඉතින් ගොමස් කරයක් වගේ එකක් ඇදින කොළඹ යන්න ගියොත් එහෙම යා ඒක ගැලපෙන්නේ නැහැ. ඒක හරිය ගැලපෙන්නේ. දැන් කොළඹ යන්න ඕන නම් ඒක තවද කියන ඇදුවක් පැලඳුවා සකස් කර ගන්න. යන්න මිල මුදල් අවශ්‍යයි ඒක හොයා ගන්නවා. දැන් මිල මුදල් හොයන එකවත් ඇදුම් පැලඳුම් හදන එකවත් කොළඹ යෑම නෙමෙයි. හැබැයි ඒක අවශ්‍ය කියන්නේ ආධාරක. ආධාරක නැතුව කොළඹ යන්න පටන් ගත්තොත් ඒක කරන්නත් බැහැ. ආධාරක හොය හොය ඉන්න කොළඹ යන පාරේ අඩියක්වත් ඉස්සරහට තිබෙන්නේ නැහැ. මාර්ගයේ අඩියක්වත් ඉස්සරහට යන්නේ. එහෙනම් මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවයක් තියෙනවා. මාර්ග උපකරණ සහ පහසුකම් අනික ගමන. මේ කියන කාරණා දෙකම सिद्ध කරගත්තොත් මාර්ග උපකරණ මුලට ඕනේ. ඒවා ලබා ගත්ත කෙනා ඒ සුදුසුනහම ගමනට සුදුසුයි. දැන් ගමන යනවා. දැන් බාධකයක් කරදරයක් කිසිම කෙනෙකුගේ නින්දාවක් නොලබ තමන්ට අවශ්‍ය කරන අපහසුතාවයන් නැතුව අපහසුතාවයන් ඇති කරගෙන ගමන සාර්ථකව කරගන්න මගේ වීදන් සහිත අවශ්‍ය පහසුකම් සපයාගෙන තිබුණා. මගේ වීදම නැතුව කීයක් හරි කියන්නේ දොල්ට වහින. අන්තිමට අනුගේ හිගා ගන්න වෙනවා අතරමං වෙන්නේ. බැරුම් ගහන්නත් වෙනවා. ආ දුන්නේ නැත්නම් එහෙම ගමන ඔක්කොම නවතිනවා. එහෙනම් යන්න ගමනේදී අවසාන වෙනකන් අපිට යන්නේ ඉන්න අවශ්‍ය මගේ වීදම මෙච්චරක් ඕනේ කියලා දැනගන්න. අතරමං වුණොත් හදිසිය වාහනයක් හරිනොත් එහෙම අතරමං වෙනවා ගාන්න ගිහින් තියාගෙනත් බෑ කියලා දැනගන්න. ඒකට අවශ්‍ය කරන ගතවනාවක් අවශ්‍ය දෙයක් කල් තියා හොයලා හදාගෙන ඊ අවශ්‍ය ගමන යන්න ඉස්සෙල්ලා අපි ලැහැත්ති කරගන්නවා. ඒ ලැහැත්ති කරගත්තාම මේක අද හොරු ගණීද අතරමං වේද. ඒ වුණත් මේ එලිපිට හාකු වේදාගෙන ගින හරිය විතර බෑ. එහෙම අවස්ථාවක් වුණොත් ගන්න කියා හරි හංගලා තියා ගන්න. තවත් කොහේ හරි තියා ගන්න. අත්‍යවශ්‍යතාවයක් වුණොත් ගන්න. මේ විදිහේ යම් කිසි ක්‍රමානුකූල හටාවක් ගත වෙනවා බය නැතුව ගමන යනවා. ඔය බලමුකෝ. ගමන යන්නයි මට ඕනේ. ඔය මග විදිහ ඒව ගමන යෑම නෙමෙයි. එහෙම ගිය ගියා යන්න පටන් ගත්තොත් ඒ මනියට අතරමං වෙන්නේ. ගමන යා ගන්න අවශ්‍ය කරන පසුතලයේ නැතු. ඒ වගේ නිවන් දකින්න එක වෙනයි. ආර්යචායක මාර්ගයේ පින් දෙන එක, දන් දෙන එක, පින් කරන එක. ඒවා ඔය මාර්ගයට ඇති නෑනේ. එහෙම කියන්නේ කිව්වොත් මොකදනේ? අවශ්‍ය කරන මග ගම ගමන් පහසුව, ඒ සඳහා අවශ්‍ය කරන ගතමනාව හොයන්නේ නැතුව ගමන යන්න හැදිනවා වගේ වැඩ. එහෙම කරොත් අතරමං වෙනවා. ඉතින් බුදුරන් වහන්සේ දෙන සුමනාවනි දන් දී යුතු මේ පින්කල යුතු මේ දෙවිවන්ටත් මිනිසුන්ටත් ශ්‍රමණ වූවන්ටත් ශ්‍රවණව නිවන් අවබෝධ කරන තුරු පින උපකාරයි. ශ්‍රවණ සුමනාවනි දන් දිය යුතු මේ පින් කළ යුතුයි. බුදුරණාහි අනුමත කිරුවා හේතු ඇතුව අපි ඒක පිළිගන්නවා. යන්නේ හැම වෙයි දකින්න ඕනේ. මේක ඒතර මේ වගේ මේ යම් කිසි වැඩක් කරනකොට මේකදී අපි හොඳින් තේරුම් ගන්න මේකෙන් මෙබඳු ප්‍රතිඵලයක් ලැබෙනවා නම් ඒක මට අගය කර යුතු දෙයක් නෑ. ඒක තේත්තයි. ඉතින් ආර්ය මාර්ගය අනුගමනය කරන විදිහට සමාධිය වැඩෙනවා නම් සමාධි නුවණට අවශ්‍ය කරන්නා වූ අවිඥාදියත් වැඩෙනවා නම් ඒක තේත්තයි. ඉතින් ඒකට මග පෑදෙන යම් කිසි ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමය අපිට බාධකයක් නෙමෙයි නම් ඒක අනුගමනය කරලා කිසි ප්‍රශ්නයක් ඒක නෑ. නිසා ඒක තිබිය යුතුමයි කියන එකක් නෙමෙයි තියෙන්නේ. එක එක විදිහට එක එක කරලා ගන්න පුළුවන් උපක්‍රම සීලී ක්‍රම. එහෙම ඇති කර ගන්න පුළුවන්. මේ ඒවා මාර්ගයේ වැඩ නැහැට ඒකට විදිහේ උපනිසිරේ. උපනිසිරේ දහම් තියෙනවා. මේ අවශ්‍ය නම් මේක අරගන්න පුළුවන්. ඒ බලන්න නිකන් ඉන්න පුළුවන්. ඒක විතර ප්‍රශ්නයක් නෙමෙයි. නම් මේකෙත් විශේෂයක් තියෙන නිසා තමයි ඒ විශේෂයෙන් ප්‍රයෝජන ගන්න සුදුසුසේ හිටියෝ. ඔහුට ඒක ගෝචරයි. දිවස වැන්දී කර මූලික කරගැනීමේ මූලික විහිදී යාමට අවශ්‍ය පසුතලය ආරම්භ කරනවා. එහෙම ක්‍රමයක් හැදෙනවා. ඉතින් අපි නොදකින්නේ පැති හුඟක් තියෙනවා. දැන් ගුණයා සිහි කරනකොට ගුණේ හිතේ හිටනවා වගේම බාහිර ලෝකෙට නිදහස් වෙනවා. මේ තව ක්‍රමයක්. දැන් අපි නවගුණ සිහි කරන්න සිහි කරන්න මේ නවගුණ පාටි තිබෙනා වූ එක්තරා බලශක්තියක්. එහි නැගින බල ශක්තිය. අර ජීවන් වෙනවා කියලා අපි කියන විදිහට මේ බාහිර ද්‍රව්‍යපත් වල පිහිට. අතේ නිතරම තියාගෙන මේ ಗುಣ ගන්නකොට ඒ ද්‍රව්‍ය මේ වස්තුවට අර ශක්ති විශේෂ කාවදී. ඊට පස්සේ තමාවට අදින ආරක්ෂාවල ලක්ෂා සමාන වෙනවා. ඒක සමාලඟ තියෙන. ඉතින් ඒකත් එක්කලා ක්‍රමයක්. දැන් නූලේ ගැට ගහලා මතුලා ඉතින් කඩේ බදින ක්‍රමයක් තියෙනවා. ඔබ විද්‍යා දෘෂ්ටියක් කියවට හරියන්නේ නැහැ. ක්‍රමයක් තිබිච්ච නිසා අද වෙනකන් ක්‍රමයක් තියෙන්නේ. ඒ ගැටේ හිර කරලා යම් කිසි මන්ත්‍රයක් කියලා කරලා හිර කරනකොට එක්තරා විදිහක කිරණ ශක්තියක් ඒකට සම්බන්ධ වෙනවා. ඒක චිත්ත අධිෂ්ඨානයත් එක්ක වෙන ක්‍රියාවලියේදී අපිට පේන නූල විතරක් නෙමෙයි මනෝමය නූලකුත් ඒකට අනුව වැටෙනවා. ඒ මනෝමය නූල තුල තමයි මේ මනෝමය ශක්තිය විහිදන්නේ. ඒකට ආධාරයක් වෙනවා භෞතික නූල. එහෙම රටාවක් තියෙනවා. ඉතින් ඒතකොට ඒ භෞතිකව පේන්න තියෙන දේ මෙන්න ඊට අනුසුර අනුකූලව පහළ වෙන මනෝමය දේ තුල. ඒ බඳු ආකාර පිටනවා ඔය කිරණ ශක්තිය ගැප් වෙන ක්‍රම. අද විද්‍යාව ඔප්පු කරලා තියෙනවා. යම්කි ද්‍රව්‍ය වස්තුවක් තිබෙතලක තිබිලා ඒක හකලා පොටෝ ගහනකොට එතන ඒ ද්‍රව්‍ය වස්තුවේ ස්වභාවය ඇති අනුරුවක් වැටෙනවා. කිට්ලියන් කමරාදී ඒ වගේ ක්‍රම වලින් අද ෆොටෝ ගහලා ඒව ඔප්පු කරලා තියෙනවා. ඉතින් එදා ඒ කාලේ ඉඳන් අරන් ඉන්න දේවල් වල එහෙම බලයක් පිහිටන්නේ කුමක් තුලද කියලා බලපුවා. දැන් ඔප්පු වෙලා තියෙනවා. අන්නේ බඳු දේ තුල තියෙන මනෝමය වන්නා වූ ඊටා කියමු කිරණ ධාරාවන්ගෙන් හටගත්ත අනුකූල අනුරුවක් තියෙනවා. මෙබඳු අනුරුව තුල තමයි අර ශක්ති විශේෂ පිටන්නේ. ඉතින් නව වෙන වෙලා කරගෙන අපි ඒ විදිහට කියන්න කියන්නේ ඒකේ ආර්ථික ශක්තිය ගැබ්බෙලා ගැබ්බෙලා. ඒ විදිහේ ඒක විශාල ආලෝක ධාරාවක් වශයෙන් පිටනවා. දැන් මිනිස් මනස සුද්ධ වෙලා එනකම්. වේලාවකට සුද්ධයි වේලාවකට අසුද්ධයි. වේලාවට පිටිදලා පුද්ගලයා කුණහරපගිය ගියේ ඉන්න. ඒකට අසුද්ධයි. ප්‍රලාපගිය ගියේ ඉන්න අසුද්ධයි. දැන් අර අඩේ කරන්නේ කොහේලාද? සුද්ධ වේලාවට. ඒවා නොකියන සුද්ධ මානසිකත්වයකින් සත්‍ය පතර වල හරකේ තියෙනවා. ඊට පස්සේ මිනිහා කියලා අසුද්ධ විදිහට ජීවත් වෙන මොහොතේදී දැන් වෙනම ඉන්නවා. ඒතකොට තමාගේ මනසින් ඇති කරගත්ත ශක්තිය දැන් කාටක් හදාගන්න. දැන් මේ වගේ අවස්ථාවක් වුණාම මොකද කරන්නේ? අර සුද්ධතාවයේ ගැබ් වෙලා තිබිච්චදී හරියට ආරක්ෂක වලල්ලක් හසවනව පැත්තක තියෙනවා. අපි ඊළාන භාවනාවට කියලා ඒක අතර ගත්තාම ඒක රැකවරණයක් තියෙනවා. අපි විසින් ගොඩනගපු ශක්තිය අපිට බාහිර ලෝකේ යමක බැඳිලා හැදිලා තිබිලා ආපහු ප්‍රතිචාර දක්වනවා. දැන් මේවා නෑ කියන්න බෑ. අතර මතර මිත්‍යා දෘෂ්ටි කියලා එහෙම කියවට හරියන්නේ ඒක විද්‍යාව. ඒ විද්‍යාව තුළ ලෞකික විද්‍යාවත් තුළ ඒ වගේ ශක්ති විශේෂ තියෙනවා. ඉතින් ලෞකික දේවල් වල තිබෙන යම්කිසි ආධාරක ලෝකෝත්තර මාර්ගයේ උපනිශ්‍රේ වෙන බව අපිට පේනවා. ඒ බඳු ආධාරක පරිහරණය කිරීමේ කිසිම බාධාවක් නැහැ ලෝකෝත්තර මාර්ගයේ වැඩිවීමට අභිවෘද්ධියට මිස. ඉතින් අපිට මේක ලෞකිකයි මේක ලෝකෝත්තර මාර්ගය කියලා ලෞකික අත්හරින්න කියලා එහෙම දේශනාවක් බුද්ධහමිනේ. මේ හැම එකක්ම තමයි ලෝකෝත්තර මාර්ගයේ උපනිශ්‍රේ වෙනවනම් ඒවා කරන්නේ. දැන් මෞපිය උපස්ථානයේ අමුදරුවන් සංග්‍රහ කිරීම මේවා මංගල කරුණු කියනවා. බුදුරණන් හදේ අත්හරින්න කියලා දේශනා කළේ නැහැ. නබුද්දෝපාද කාලේක මෞපියන්ට උපස්ථාන කළ අමුදරුවන් සංග්‍රහ කරු නිවන් දකි. ඒවා කරන්න බැරි. ඒවා ලෞකිකයි. හොඳ වැඩ. හැබැයි ඒවා කරගෙන යන බුද්ධලයට ලෝකෝත්තර මාර්ගයට අවනත කිරීමේදී අර අවශ්‍ය කරන අර ආයු වර්ණ සැපවල නෝන හට ගන්නවා. ඒවා ආධාර වෙනවා. මෞඛ්‍ය විපස්ථානයේ ආධාරකයක්. කියන අභිවාදන සීලිස විචා වද්දා පචායනෝ චත්තාරෝ ධම්මාවලන්දී ආයවන්නෝ සුඛම් බලං. අර හතරේ හතරක්ම තියෙනවා. ආයස වර්ණයේ හැපේ වලින් නෝන කියන එකේ හතරක්ම සුදු අර ගීලවන්තයන්ට වැදුම් පිදුම් කරන ඒ වගේම අප අර වැඩි හිටියන්ට අප උපස්ථාන කරන අයට ලැබෙනවා. ඉතින් මේ වගේ උපනිශ්‍රේ දහම් ලැබෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ උපනිශ්‍රේ දහම් අපිට වැදගත්. ඒවා ලබා ගැනීමට දිනන යමක් ඒවා ලෞකිකව වුණාට ඒවා ලෝකෝත්තර මාර්ගයේ උපනිශ්‍රේ. මේ ලෝකෝත්තර මාර්ගයේ උපනිශ්‍රේ වෙන යමක් ඇත්නම් ඒක භාවිතා කිරීමේදී කිසිම ආකාරයකට අවැඩක් නැහැ. මේ කැමති නම් කැමති කෙනෙකුට ওই ප්‍රතිඵල දක්වා නවගුණ වෙලා භාවිතා කරන්න පුළුවන්. හැබැයි උඹදිරියට එක දෙයක් වෙනවා. තමන්ගේ භාවනාව පෙන්නට නවගුණ වෙලා අතේ තියන කොල්ල කොල්ල යන එකක් තියෙනවා. මෙන්න මේක මහා කැත වැඩ. හොඳ පැත්තට වැඩි කිව්වට පස්සේ ඕකෙන් නරක වැඩක් ගන්නවා කැත වැඩක්. අපි හිතා ඉන්න භාවනා කරන කෙනෙක් නේ කියලා වැලගෙන කොල්ලගෙන මිනිස්සු බලයි කියලා. ආ පිස්සෙක්. අර සාමාන්‍ය විද්‍යාඥ ලෝකයා කියන්නේ එහෙම. නවගුණ වෙලා කටේ තියා ඉන්නවා එහෙම දැක්කොත් එහෙම ගිනි. අන්න මොට්ටේ, අන්න පිස්සේ. උට බාගෙට පිස්සු. ඔය පිස්සන්ගේ හැදිනි. ওই જાතියෙන් තමයි ලෝක සම්මතියේ මයින් එහෙම කරන්නේ. හැබැයි අපි හිතන්නේ අර මං ගැන හොඳට කතා කරන ඇයි මගේ මහේසාකේ තත්ත්වනේ මේ කතා කරන්නේ. බලනකොට එයා කතා කරන අරු ආ පිස්සේ කියනවා කියලා. මේ මෙයා හිතන්නේ බලයින බුද්ධියයි නවගුණ වෙලා කටේ තියා ඉන්නේ කියලා හිතනවා. මම හොඳ සීලවන්තයෙක් ගුණවන්තයෙක් කියලා හිත කතා වෙන්නේ. මෙන්න මේ වගේ අපි නොදන්න පැත්තකින් මෝඩකම් වලට හැවටිලා. නිකන් ලෝකයක් මුලා වෙනවා අපිත් මුලා වෙනවා. ඒ නිසා මේ බණ ಗುಣධර්ම ලෝකයට මේ ඔප්පණංග වෙලා පෙන්නලා අපේ තියෙන සත්‍ය පෙන්නන්න එහෙම යනවා නම් මේක සම්පූර්ණව වැරදි. මේක ගැළපෙන්නේම නෑ සාසන මාර්ගයට. ඉතින් නැති ಗುಣ තියා ඇති ಗುಣවත් පෙන්වන්නේ නෑ. ඉතින් ඔයගේ දේවල් වලදී මේ මිනිස්සු ඔය රඟපාන. ඔයගේ දේවල් කරනවා. ඉතින් අපි දැනගන්නේ මේ රඟපාන එක මහ කැත වෙලා. ගැළපෙන්නේ නෑ. බුදුරා සමහර අවස්ථාවල ওই සීලය ගැන ගුණය ගැන මෙහෙම දේවල් ගැන අහනකොට ආනන්ද හාමුදුරුවෝ ඒ සමහර පරිබ්‍රාජිකව අහනකොට ඉතින් මේ ශාසනයේ එහෙම වැවිලියා ඉන්නවා මේ විදිහට උත්තරයක් දෙන්න. තමන් ඒ ශාසනය තුල ඉඳගෙන තමන් ගුණා දක්වන්නේ නැතුව ඒ තිබෙන ගුණය ගැන කිව්වයි කියලා ප්‍රශංසා කරලා තියෙනවා. ඒක හරි වැදගත් දෙයක් කියලා. අන්නේ පරිබ්‍රාජිකයෝ දෙහිම ප්‍රශංසා කරලා තියෙනවා. තමන්ගේම තියෙන ಗುಣ. තමන් කියන සිරිතක් නැහැ. ඒවා හුවා දක්වලා ඉතින් ලබන ආස්වාදයක් ගන්න යනවනම් එහෙම එක ගුණෙන් නෑ. ආවංකව ලැබුණා නන්නේ. ඒ ගුණේ වාගේ එකක් නැවුණා තමයි ඕක පෙන්නලා පොඩ්ඩක් හරි අනික් අයගෙන් ආස්වාදයක් ගන්න හිතේ. ඒකෙම දැනගන්න ඕනේ මට ගුණේ වාගේ එකක් නැగిලා මිසක් ගුණේ නැగిලා නෑ කියලා. හොඳට පැහැදිලිව තෝරා ගන්න ඕනේ එක. යම් කෙනෙක් මේ ආර්ය ගුණ ලැබුණා නම් එහෙම ආර්ය ගුණ මාත්‍රයක් ලැබුණා නම් කවදාවත් ඒ ಗುಣ මාත්‍රයේ ලෝකයට පෙන්නලා ආස්වාදයක් ලබන්න ලෝකයට පෙන්නලා ලාභයක් කීර්තිය ප්‍රශංසාවක් ලබන්න. අංශු මාත්‍රයක්වත් ඒ ಗುಣ මාත්‍රයක සම්බන්ධයක් නැහැ. ඒ ගුණේම ස්වභාවයක් තමයි ඒ ගුණේ ලෝකයට ඔප්නංවන්න හුවා දක්වන්න උත්සාහ නොකරන එක. බලාපොරොත්තු නැති බව. එක්තරා අවස්ථාවකදී ඔය චිත්ත කියන ග්‍රහපති බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටපු එක්තරා උපාසක මහත්තයෙක් එයාගේ ಗುಣ ගණනාව බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග කිව්වා. ඒ පුද්ගලයාගේ තිබෙනා වූ ගුණේ පිළිබඳව ශ්‍රේෂ්ඨ වශයෙන් පෙන්නනවා. එහෙම පෙන්නලා පෙන්නලා අන්තිමට ඒ ಗುಣ ටික එහෙම කිව්වට පස්සේ එක්තරා ශ්‍රාවකයන් වහන්සේ නම. ඒ ග්‍රහපති හම්බෙලා ග්‍රහපති කෙනකින් ඇහුවා. ඔබ වහන්සේට මෙහෙම ಗುಣ තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඔබ වහන්සේගේ ಗುಣ ගැන කිව්වා. ඒක ඇත්තද? එයාට අරහමතුරු අහනවා ග්‍රහ මේ චිත්ත ග්‍රහපති කියලා. බුදුරජාණන් වහන්සේ මම ගැන මොනවා කියන්නේ මම දන්නේ නැහැ. මං ඇහුවේ නැහැ නේ ඔබ. ඔබ වහන්සේ ඊට වඩා අපි උසස් තැනක ඉන්න නිසා. එහෙම ඇහුවයි කියන නිසා. බල්ලන්ගේ ඇතිගුණ මම ඔබ වහන්සේට කියන්නේ ඇයි හිතුවද? කියලා ඒ ගැළපෙන තින සුදුසාර සුදුසුදී ප්‍රකාශ කරනවා කියන එක බුද්ධහා ප්‍රකාශ කරලා තියෙන නිසා. අරහමතුලන්ට ඒ ටික පෙන්නවා. මේ බුදුමහිමේ උපාසකතුමනි ඔය කිව්ව ගුණ ටිකමයි බුදුරජාණන් වහන්සේ ඔබ ගැන කිව්වේ. ඒ විදිහම කිව්වා. දැන් හරි මේ මේ බුද්ධ ශාසනයේ පුදුම දෙයක්. ඒ සාතුරුන් වහන්සේ යමක් යම්සේ කිව්වන ඒ ගුණ එසේම දකින්නනේ මේ තමන්ගේ මේ මේ ගෝලය. ශාවකයෝ. මේකත් එහෙම ඔක්කු වේද? ඒවර ඔය කියන වෙලාවේදී සුදුවත් ඇදගත්ත ගිහියෝ එහෙම උතන හිටියද කියලා. නෑ කවුරුවත් හිටියේ නෑ. අපි විතරයි හිටියේ. එහෙනම් බොහොම හොඳයි. මෙහෙම කතාවක් එක. ඔය කතාව ගිහිල්ලා අනිසරේ ආපහු බුදුරජාණන් වහන්සේ කියලා හාමුදුරු කියනවා. එහෙනම් මහාන හිතාගන්න අල්පේච්ඡ ගුණේ ඉහළ ගුණයක ඉන්නේ කියලා ඒකත් ඔකට එකතු කරගන්න. අන්නේ උපාසක තමයි තවත් ගුණයක් ප්‍රකාශ වෙනවා. කියලා එකක් පේනවා. මොකද තමන්ගේ ගුණ කියන තැන ගිහියෝ හිටියන. එයා කැමති නැහැ ගිහියන් අතර ජීවත් වෙන නිසා. ඒ ගුණය තුල තමා කැපී පෙනෙන කෙනෙක් බවට ආරංචියක් ආවා කියන වචෙන්ටවත් ලෝකයාගෙන් ඒ දුනි ප්‍රශංසාවල් ලබන්න කැමැත්තක් තිබුණා. ඒක තමයි ඇහුවේ එතන කවුරුවත් ගිහි අයව අහගෙන හිටියද? එහෙනම් ගිහි අය අතරේ මිනිස්සු අතරේ මං ගුණවතේ කියන වචනේ එයා කියන්නේ කොහෙද බුදුදාන් වහන්සේ කියන එකවත් අහගෙන හිටියනම් ඒකක් කැමැත්තක් තිබුණ නැති ලස්සන නම් එයාගේ තිබුණේ. මෙන්න මේ නියම ගුණවතුන්ගේ ස්වභාවය. තමන්ගේ ගුණ කයානවට ගුණ අහන්න එහෙම දේවල් වලට හිතක් කැමැත්තක් ප්‍රිය කරන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. අපි දකින්නත් ඕනේ අන්න ඒ වගේ මේ වගේ මේ කරනකොට මේ කටේතු වලදී නවගුණ වෙලා එල්ලගෙන හොල්ල හොල්ල යනවා හරි දාගෙන යනවා මිනිස්සුන්ට පේන්නේ සාදු කීකේ වැඳ වැඳ ඉන්නවා කොතෙන්ද ඇවිල්ලා භාවනා කරලා ඇත්තට කියන වටේට බලනවා මම භාවනා කරන කණික දැක්කද කොහොමද බලනවද මන් දිහා එහෙම කියලා බලනවා ගල් ගෙඩිය තිබ්බාගේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න බලනවා පුළුවන් තරම් මගේ හිත වැල්ලා දින ආකාරය අනික් අයට පෙනී යකෝ ගල තිබ්බා වගේ භාවනාව හොඳට වැඩිලා එහෙමත් කියයි කියලා ඒ පොඩ්ඩක් ආ හෙල්ලෙන්නේ නැතිව ඉන්න බලනවා ඇසෙන ගියනවා ඊට පස්සේ ඇහැරලා හොරේ බලනවා ගිහිල්ලාද කියලා ওই જાතිය භාවනා ක්‍රමකාරයෝ ඉන්නවා. ඒ කියන්නේ ඒවා මහා කපටි වැඩ. සාසන මාර්ගයට පහරක්. වැඩෙන්නේ. ඉතින් Taman හොයන්න බැරි වෙන්න ඕනේ. ආර්ය මාර්ගයක් අනුගමනය කරන කෙනෙක්ද කියලා ලෝකයාට බලපුහා. මෙයා මේ බෞද්ධ බුද්ධ ශ්‍රාවකයෙක්ද කියන එකවත්. හොයාගන්න බැරි මානසිකත්වයක ස්වභාවයක ඉන්න ඕනේ. විශේෂයෙන් මේ ගිහිවතේ ඉන්න උපාසක උපාසිකාවට. මොකද ඒක විශේෂයක් වෙනවා. ඒ සම්මතයේ හැටි. ගිහි ගිහි සම්මතය තුළ ඉන්නේ අර පංච දුච්චත්‍යයන්ගේ ඇලි ගලී ඉන්නේ නොඑක් විදිහේ දස අකුසලයේ ඉඳලා ඉන්න පිරිසක් 90. ඔය අතරේ තමයි ඉඳ වෙලා තියෙන්නේ අර මේ උපාසික උපාසිකාවන්ට. ඒ නිසා ඔය අවස්ථාවේදී බුද්ධලයා ඒ අයගෙට අපේ ගුණ බෙන්ලා මොනවා කරන්නද? ඒ අය ගුණ දැනගත්තොත් පැහැදිලිද? පැහැදිලිද නැත්නම් නිඳා කරයිද? ඒක අපහාස කරයිද? යථාර්ථයෙන්ම දකින්න ඕනේ. අසත්පුරුෂයා සත්පුරුෂයෙක් හෝ සත්පුරුෂ ගුණ හඳුනනවා කියන එකට හේතු නෑ කියලා දේශනා කරනවා. සත්පුරුෂයා සත්පුරුෂයෙක් හෝ සත්පුරුෂ ගුණ දන්නවා නම් ඒකට හේතු තියෙනවා කියලා දේශනා කරනවා. එහෙනම් ලෝකයේ අසත්පුරුෂයෙක් සත්පුරුෂයෙක් දකින්නේ නැත්නම් සත්පුරුෂ ගුණ දකින්නේ නැත්නම් එහෙම එක එහෙම ගති ලක්ෂණයක් වචනයකින් හරි පිට වුණොත් අර අසත්පුරුෂයාට නිඳා කරනවා මිස අපහාස කරනවා මිස කවදාවත් ඒකට යහපතක් කරන්නේ නැති නිසා ගුණේට නිගරු කරවන්න කැමති නැහැ ආර්ය ශ්‍රාවකයෝ. ඒ නිසා ඒ බන්දෝ ඉදිරියේ ගුණ ප්‍රකාශ කරන්නේ නැහැ. ಗುಣ හඟවන්නේ. එහෙම කෙනෙක්ද කියලා හඟවන්නේ. ඉතින් මේ தත්ත්වය අපි හොඳට මනසේ තේරුම් අරගන්න ඕනේ. තේරෙවලා මේ කර්මනවාහිත අපි කටයුතු කරනකොට. ඒ වගේ අනික්කායට අහු මෙයාට නැති වෙන්න සම්බන්ධ නොවෙන්න තමන්ගේ தත්ත්වය අනික්කායට නොපෙන්නන විදිහට කටයුතු කිරීමට අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් මේ තව එකක් තියෙනවා කර්මස්ථාන වලට දැන් මටද හැම දිනාටද තණ්හා උපාදානියෝ අනාතයි තණ්හා උපාදානය නිරෝධ වෙත්වා. නිබ්බානනාතයි නිබ්බාන වෙත්වා කියන මේ කර්මස්ථානෙ. මේක වඩනකොට මේ බඩේ අමාරුවක් මතුවලා එනවා කියනවා. දැන් මේක හරි කාරණේ. දැන් මේ හැදෙන බඩේ අමාරු ඇඟේ කැක්කුම් ආදී වශයෙන් එනවා කියලා අපි ඉතලට කියනවලා කියලා ඇරියා. මොකද රාග, දේශ, මෝහ මුල් කරගෙන ඉතල හරගෙන තිබිච්ච. තණ්හා උපාදාන දෙකේ විලා තියෙන මොකද ඇලිලා බැඳිලා. මොනවද? රාගයට හේතු වෙන, ද්වේෂයට හේතු වෙන, මෝහයට හේතු වෙන වාපිච්ඡේප කියන කොටස. අපේ ශරීරය ඇසුරු කරගෙන ඒ රාගයට, ද්වේෂයට, මෝහයට අනුකූල විපාක දෙන විදිහ. මොද විපාක නෙවෙයි දෙන්න ඕනි. ඒවෙන් දුක් විපාක, ලෝභ, දේශ, මොහ විශේෂයි. දුක් විපාක, කරදර විපාක දෙන්න ඕනි. වාපිත්තේ රෝග හැදින්න ඒවට ඉඩ තියෙන්නේ. ඒ බඳු අවශ්‍ය කරන දේවල් බැඳිලා හැදිලා ඒ අංගෝපාංගයන්ගේ තියෙනවා. දැන් මේකේ සිද්ධ වෙන්නේ මොකද මේ තණ්හා උපාදාන දෙක නිරෝධ වෙන්නයි මේ කර්මස්ථානය වඩන්නේ. නෑ ඇලිලා ඒ හේතුවෙන් ඇලිලා බැඳිලා තියෙන යමකට දැන් පවතින විදියක් නෑ. මොකද ලෝකයේ මේ කය ඇතුලේ තියෙන යමක් යම්සේ පවතින්නේ. අහම්බෙන් ඉබේ නෙමෙයි. ඒකට අනුකූල කාන්දමක් නිසා. ඒ කාන්දම තුලින් තමයි මේ ශරීරයක් ඒ ආකාරයෙන් පවත්න්නේ. අන්නේ කාන්දම තමයි අපි අර කර්මජ කය කිව්වේ. ඒ කාන්දම් කය. කර්මජ කය මුල් කරගෙන. චිත්තජ කය මුල් කරගෙන. ওই දෙකේ සංකල්පණයක් වශයෙන් කාන්දම් කයත් තමයි මේ කයත් එක මේ කයේ ආකෘතියේ මුල. අපි අර ඉතලා කිව්වේ කාන්දම් වලින් හදාපු මිනිහෙක්ගේ රූපයක්. කාඩ්බෝඩ් එකක එක පැත්තක අලවලා. අනිත් පැත්තට යකඩ කුටි ටිකක් විසි කරපුවා. අර යකඩ කුටිගේ යම් ක්‍රමයේ ක්‍රම රටාවකට ඇවිල්ලා හිටිනවා. ඇවිල්ලා තිබිච්ච ක්‍රම රටාවේ මොකද විද්‍යාමානලා තියෙන මිනිහෙක්ගේ රූපය. අපි මලක ස්වභාවයෙන් නම් එයා කාන්දාම් කාඩ්බෝඩ් එකේ පිටපැත්තේ කාන්දාම් කැලටි ගැලෙව්වේ. මලක හැඩරුව ඉන්න. අනිත් පැත්තට යකඩ කුරු ගහපුවාම ඒකෙන් පීඩලා යන ආකෘතියෙන්නේ යකඩ කුරුලි මලක රූපයක්. අපි හරකෙගේ වල්ලෙගේ රූපයක් නම් මෙහා පැත්තේ කාන්නා කැලිය වලින් හැදුවේ. අනිත් පැත්තෙන් පෙන්වන්නට කාන්දම පේන්නේ නැතුවට. ඒ පැත්තට යකඩ ටිකක් ගහපුවාම යකඩ කුට්ටියක් ගැහුවා. ඒ කුට්ටි ටික ඇලෙන්නේ අර බල්ලාගේ නැත්නම් හරකගේ හැඩරුවට. ඒ රූපයක් පෙන්වන්නේ. මෙන්න මේ වගේ මේ රූපයක් හට ගන්නකොට මේ හැඩතලයක් ඇතුව හටගන්නේ මොන බලයේ කියන්නේ. අන්නේ කාන්දම මොකද්ද? අන්නේ කාන්දම තමයි කර්මජ කය සහ චිත්තජ කය කියන දෙකෙන් හටගන්න කාන්දම් ශක්තිය. මෙන්න මේ කාන්දම තමයි මේ ජීවිතයේ රූපය පවත්වන්නේ. මේ කය පවත්වන්න. කය හැඩතලයක් ගන්නවන්න. අවශ්‍ය කරන විදිහට මූල ධර්මයේ වශයෙන් තියෙනවා. ඉතින් ඒ ධර්මයේ ඒ කායික ශක්තිය ඇති ගන්නේදී එතන තියෙන තියෙනකම් අපි කන බොන ආහාර පරිවර්තනය කරකද ශරීර කොටස් බවට පරිවර්තනය කරමි. ඒ ආකෘතියට අනුකූලව හැඩතලයක් ඕන දෙන ගිරිහි තියෙනවා හඳවනවා. දැන් මේකේදී ලෝභ, දේශ, මෝහ සහගත හිතිවිලි ක්‍රියාවතන් අපි යම් යම් අංගෝපාංගයන්ගෙන් නිස්පාදනය කරලා විහිදෙව්වද? අනුකූල කාන්දම් ශක්තිය අඳුරු කාන්දමක් බවට පත් වෙලා. නේද? කහට බැඳුණු කාන්දමක් බවට පත් වෙලා. ඒ බඳු ස්වභාවයෙන් කියන්නේ චිත්තය කයපසින් මේ කය ඇතුළ එකලා පිහිටනවා. ඒ පිහිටනකොට ඒ අංගෝපාංගයන්ට හිමිතැන් වල ඒ ඒ අනුකූල කාන්දම් ශක්තිය පිහිටනවා නරකදී නිෂ්පාදනය කරන සූදු විදියට. මෙන්න මේ විදිහට දැන් අපි හිතමු වාතයෙන් පිටේ සෙමින් හටගන්න රෝගාබාධයන් හට ගැනීමට ඕන විදිහට අවශ්‍යදී පිහින්නකොට දැන් රාගයේ මුල් කරගෙන ලෝභයේ මුල් කරගෙන හටගත් හරියක් තියෙනවා සෙම කුපිත කරන්න පිටවෙනවා ද්වේෂයෙන් පිටකුපිත කරනවා. ඒතකොට මෝහයෙන් නිසා වාතය කුපිත කරනවා. මේ මේ ආකාරයෙන් එකින් එක පිහිටන තැන් කියලා. මේ පෙන්නපුවම අපිට එන්නේ ওই තැන් වලින් ඒ කුපිත වෙච්ච කොටස්. අර ආකාරයෙන් ඇදිලා බැඳිලා. අපේ ශරීරයේ අංගෝපාංග වල ඒ තැන හැදෙනවා. ඒවා ශරීරයට අහිත කරන නිසා අපි කියන වාදකයක් වුණා පිටකයක් දැවිලා හේම අමාරුවක් බර දැනෙනවා බර කොර වෙලා වගේ දැනෙනවා මේ මේ විදිහට කී කී ඉතින් අපි කියනවා හැබැයි අපේ අර විතර රාග, ලෝභ, දේශ, මෝහ ආදී ගති ලක්ෂණේ දිගින් දිගටම ගිනිච්චොත් එහෙම. ඒකට හේතුකාරක විදිහේ සංකාර බලවත් වෙලා නැගුණොත් එහෙම. අර චිත්තජ ශක්තිය නැగిලා නැగిලා. අර අපද්‍රව්‍ය පිහිටවන්න ඕන කරන ආකර්ෂණය බලවත් වෙන ශරීරයේ ඒ අංගෝපාංගයන්. ඊට පස්සේ කලක් යනකොට අර කනබුන ආහාරයෙන් හටගත්ත වාපිච්චෙන් කුපිත වෙලා ඒ තැන් වල ගෙඩි වහ පිළිකාවකටපත් වෙනවා. අපි දන්නේ නැතුව ඒ වගේ මහ විනාශයක් වෙන්න තිබිච්ච දේ දැන් හැදිලා තියෙනවා. දැන් අපි මේ කැපෙනවා දැන් රාග දේශ මොහ ඔක්කොම තණ්හා උපාදාන කැපෙනකොට අරවා කැපිලා යනවා. කැපෙනකොට මොකද වෙන්නේ? චිත්තජ කාන්තම දැන් විකෘතියට ගිහින් තිබිච්ච චිත්තජ කාන්දම් දීප්තිමත් ප්‍රകൃතිමත් භාවයටපත් වෙලා නැගින්න පටන් ගන්නවා. ඒවතර අංගෝපාංගයන්ගේ තැනින් තැනට ගිහිලා පිහිටනවා. දැන් පිහිනනකොට අර කළු අඳුරු වලාපටල වැනි කිරණ ධාරාවන් නිසා හටගත් අපතලවී තිබිච්ච හැන්ට මේ දීප්තිමත් සුදු වලාපටලයක් වැනි මේ සුදු කිරණ ධාරාවන් ගිහින් පිහිටවුවා. අන්නර අඳුර පිච්චෙන්න පටන් ගන්නවා. අඳුරු ආකාශනේ පිච්චෙනකොට ඒකට බැඳිලා තිබෙන විද්‍යාමාන වාපිතිය නාපිත පිච්චි පිච්චි ගලවෙන්න පටන් ගන්නවා. ඒවා හත් වෙනවා, දිය වෙනවා. ඒ දැනි විසිරල යනවා. ඒ වෙලාවට මොකද වෙන්නේ අපිට? ඇඟේ අර පිට කරන්නේ එක්ක වාතයෙන්, එක්ක ලේ වලින්, එක්ක මල මුත්‍රා වලින්, ඒ දැන් වලින් තමයි පිට කරන්න ඕනේ. ඒවා කරා ගෙනියනකොට මොකද වෙන්නේ? නහර කැක්කුම් කරමින්, ඒ ඒ දැනි පීඩනය කරගෙන හිර කරගෙන ඇට මිදුළු අතේ පවතින කැදිලා එනකොට අතපය කැක්කුම, කොන් දෙක කැක්කුම, බඩේ අමාරුව, බඩ ජර ජර ගන්න ගතිය ඉතින් ඔළුව එක ඇතුවම බෙල්ල හිරවීම, ඔළුව තද වීම, ඔක්කොම ඉන්න පටන් පපෝ හිරවීම, ඔය වගේ දේවල් ඉන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ දේවල් වලදී අපි දැනගන්න ඕනේ දැන් කැපිච්ච හරිය වාපිච්චෙන් කොටසේ ද්‍රව්‍ය මේ කොටස. ඔය කොටස අයින් කරන්න පුංචි මේසක් ගන්නවා. ලොකු මේසක් ගන්න දෙන්නේ කොත්තමල්ලි වතුර ටිකක්. නීල මුල් ටිකක් අම්බල බොනවා. දැන් මේ වගේ අපිට අවශ්‍ය කරන දේක් අපි ගන්න අපි සාමාන්‍ය දෙයක් ඇති ඒවා. ඉතින් ඒවා කරගෙන යනකොට මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් අර හැදෙන හැදෙන ගෙවිලා දීවිලා දීවිලා පිට වෙලා ගියාම අරක තියෙනකන් විතරයි කැක්කුම. ඒක ගියාට පස්සේ මොකද වෙන්නේ? එච්චර කල් නිකම්ම තිබිච්ච කොන්දේ කැක්කුම දැන් ඇත්තේ නැහැ. එච්චර කල් නිකන් තිබිච්ච බලේ දැවිලා දැන් නැතුව ගිහින්. නැගිටිච්ච මහන්සිය ඉවර වෙලා. හැබැයි වැඩනහම ඒක වෙන්නේ. වැඩෙනකන් කරන්න දෙයක් නැහැ ඉතින් දුක් විඳගෙන හරි ඔක් කරන්න වෙනවා. එකක් තමයි අපි මෙලෝඩි ඇති කරගත්ත ලෝභ දේශ මොහ නිසා ඇතිගත්ත ප්‍රතිඵල. අනිකාමයි ලෝභ දේශය මොහ මුල් කරගෙන පරිවාර කර්ම වශයෙන් අපි පසුපස එන්නේ. උපස්තම්භක වෙන්නේ. හදාගත්ත කර්ම වේගයක් තියෙනවා පෙර භවවලදී. ඒවා විපාක වශයෙන් එනවා ප්‍රවෘත්ති විපාක වශයෙන්. ওই දෙකම අපි කරා ඉඳ පටන් ගන්නවා. මේ විපාක වශයෙන් එන එකක් ඇතුණා. ඒ විපාකයේ කැපිලා යන අවශ්‍ය කරන විදිහේ පසුතලයක්. මේ දැහැමි මේ ආගමික පසුතලයක් ගොඩනගා ගන්නවා. සාසන පසුතලයක්. වන්දනාමාන පූජා සත්කාර කරමින් තුන්රුවන් ගුණ යෝජනා නිතර ගුණ සිහි කරමින්. ඒතර මේ පසු ඒ ඇති කරගෙන විරුද්ධකාරීව ඉතිනා බලවේග වල පුණ්‍යානුමෝදනා කරලා අපේ ඉති කරන්නා වූ පාපාන්ත කරන්න වන් දිගේ වල නිදහස් වෙමින් මෙහෙම කටයුතු කරගෙන යනකොට අර කර්ම විපාක වශයෙන් ගෙවන්න පුළුවන් හරිය ගෙවිලා යනවා. 18 999ක් ගෙවන්න පුළුවන් හරිය. 18 එකක් විතර තියෙනවා ආර්ය උපවාද කරගුවා මව්පියන්ට හිඟි හිංසා කරන තදබල ඒවා තියෙනවනම් ඔහොම තිබිච්චා කොටස් තමයි ඉතිරි වෙලා තියෙන්නේ හරිය. ඒ වගේ නිකන් අමාරුයි ගෙවා ගන්න විඳින්න වෙන්නේ. නමුත් විඳින්න තියෙන්නේ 18 එකයි 18 999ක් ගෙවා ගන්න පුළුවන් ඒක. හැබැයි අවංකව කර්ම තේරුම් අරගෙන අපි එහෙම කටයුතු කරෙන්න ගියා නම් දැන් දැන් ඒවා හැම එළියෙම දකින්න ඕනේ. වරද වරද හැටියට දැකලා ආයත සංවරයේ පිහිල්ලා කිරිච්ච වරද කමා කරන්නේ. මෙන්න මේකේ අනුපාඩු හුඟා දිනේකට තියෙනවා. වරද කමා කරනවා කියලා ගාථාව කියවට හරියන්නේ තමන් අතින් සිද්ධ වෙන වැරදි වැරදි හැටියට දැකලා ඒකෙදී තමාම කම්පා වෙලා මින්මතු මෙබඳු වරදක් ලෝක සත්‍යයන්ට මම කරන්නේ නැහැ. මට කරගන්නේ නැහැ. ආන් හිම ආයත සංවරයේ පිහිදලා මෙතෙක් වුණා යම් කිසි වරදක් ඇත්නම් ඒවට මම කමා කරනවා. ඒවට මට කමාව ලැබෙත්වා. නිකම්ම නෙවෙයි. මම මේ සාන්තියෙන් සිද්ධ කරගත්ත මේ මහා පුණ්‍ය කුසල ආශිර්වාදයේ මහා වන්දියක් අසිරු ගෙවෙනවා. මගේ මෙච්ච වරදට. ඒ රෝග සත්‍ය මාගරෙහි උරණ නොවේවා. මාගරෙහි කමා කරත්වා. මේ විදිහට බැගෑපත් ඉල්ලීමක් කරන්න අපිට අවංකත්වයෙන් පුළුවන්කම ලැබෙනවා. අපි වරදට වන්දි ගෙවර විතර හරියන්නේ ඇත්ත වශයෙන් අපි දැනගන්න ඕනේ කමාව ඊළඟ තරම් අපි නිහතමානී වෙන්න ඕනේ. වරදක් වුණා නම් Tamange. ඒ වරද වරද හැටියට දැකලා කමා කරගන්න. එහෙම අවස්ථා තියෙනවා. ඔය චිත්ත ග්‍රහපති වෙන්නකෝ අවස්ථාවකදී විසුණුහන්සලාට විරුද්ධව කතා කළා. වැරදි අදහස් තියෙන බුද්ධලි ඊට පස්සේ මම කලවස්තරව දෙන්නේ නැහැ කියලා බැනලා යන්න ගියා කහතු කෙනෙක්. අනාගාමී උපාසක කෙනෙක්ගේ චිත්ත ග්‍රහපති. නෑ නෑ ස්වාමීනි ඔබ හන්දේ තරහට යමක් කිව්වේ නෑ. මේ වරදක් අඩුපාඩුවක් තිබුණ නිසා මේක පෙන්නා දුන්නේ යහපත් නිසායි. මේ විදිහට ගියා දුන්නාට පස්සේ ඒක පිළිගත්තේ නෑ. නෑ නෑ එහෙම වෙන්න බෑ. ඇයි ගිහින් මට අපිට එහෙම කියන්නේ. මේව කියන පඬිතකම පැවිදි පඬිතකම ඔලුවට අරගෙන තියෙන මහා තත්ත්වකම කොච්චරද කියනවනම් අර කියන්නා වූ ගිහි තත්ත්වේ මෙහෙම කියවනේ කියන හැඟීමෙන් දූතයා පැත්ත බලාතර ඉන්නේ නැහැ මම ආයතනයක් ඔය ගෙදරට යන්නේ නැහැ කියලා මෙහෙම කියනවා. හැබැයි මේක ආරංචි වුණා බුදුරන් වහන්සේ. බුදුරන් වහන්සේ වෙලා මහාන ගිහි කමා කරගන්න ඕන කරමු දෙයක්. වැඳලා බුදුරන් කමා කරන්නේ. නමුත් ළඟට ගිහිලා ගෞරව සහිතව කියන්න. මගේ මෙහෙම වරදක් වුණා. ඔබතුමාගේ වැරදක් තිබුණේ නැහැ. නමුත් මම ඔබතුමාගේ වැරදි අන්තිමින් හිතුවා මට කමා වෙන්න කියලා කමා කරගන්න කියලා. කරන දෙයක් නෙවෙයි. එන පැවිදිකමටවත් ඉර දීලා තිබෙන්නේ නැහැ. පැවිදිකමේ ලොකුකමටවත් ඉර දීලා තිබෙන්නේ නැහැ. තමන්ගේ වරදා ගිහියට වුණා නම් ළඟට ගිහිල්ලා කමා කරගන්න අවස්ථාවක් ඒක කරගන්න ඕනේ. ඉතින් මේකත් විශේෂ දෙයක්. අපි පැවිදිනේ අහිම කමා කරනවාද ගිහියන්? එහෙවල හරියන්නේ නැහැ. වරද කරගත්තා නම් කමා කරගන්න යුතුය. ඉතින් ඒ තරම් අපි නිහතමානී වුණා නම් තමයි ඒ වෙලාවේදී අපිට හැකියාව ලැබෙන්නේ ඒක වරද වරද හැටියට දැකලා හමා කිරීමේ සුද්ධතාවයටපත් වෙනවා. දැන් අපි කරන්න වැඩි ආ වරදක් වුණා නම් හමා වෙන්නකෝ. අනේ මොකද මම කියන්නේ. මගින් වෙච්ච වරද ඕකට ඕකට මට බැලලා බැලලා. ඉතින් මට කරන්න දෙන්නේ මම ඉතින් මම අර කිව්වේ ඉතින් මම කිව්වා. වරදක් වුණා නම් හමා වෙන්නකෝ. අර කකුල පාගලා සොරි කියලා ගියා වගේ ඕක කරලා හරියන්නේ නැහැ කමා කරන්න. වරද වරද හැටියට දකින්න ඕනේ. එහෙනම් කිය මෙන්න මේ ආකාරයෙන් මේක වරද බව දැන් මට වැටහෙනවා. මෙන්න මේ මේ ආකාරයෙන් ගුණවතුන් මම මෙහෙම මෙහෙම නිගරු කළා. ඒක වැරදි බව අවංකව හේතු සාධකතු මම වටහාගෙන තියෙනවා. වරද වරද හැටියට මම දැක්කා. මම ඊට පස්සේ ඒ වරද කරන්නේ නැති බව හොරොන්දු වෙනවා. ආයත සංවරේ පිනමර කමාව වෙනවා. අන්න කමාව හරි. මෙන්න මේ જાතියේ කමාවන් ගන්න. අපි සසරේදී කරපු ආයත භූතේ පිරේදී අතරක් තියෙනවා. කරන්න දෙයක් නැහැ පිරේදී අතර. ඒ දැවි දැවි දැවි දැවි ඉන්න පුළුවන් කරපු අසාධාරණේ. අවංකව කියන්න ඕනේ මම අද මේ දේ හින්දා නෑ මහල්ලාට නැන්දාම් වල. බෑනලා. ඒ වගේම අමාමලා බෑනලා. මේ ආදි වශයෙන් එකින් එකට අම්මා තාත්තා දූ පුත්තු එක එක දේවල් වලදී තම තමන් විසින් කරගත්ත වැරදි වැරදි වල මම නම් ඔකට ඔළුවපත් කරන්නේ ජීවිතේ. ඕක කවුද මම කවුද? ඕකේ කවුද මම කවුද? දැන් මේ જાතියව හිතාගෙන උද්දාම වෙලා ඉඳගෙන ඉන්න මම නම් යන්නේ කමා කරන්න මොනවා කමා කරන්න මම ඕක කියන්නේ මට බුලා දීලා යන්නේ මෙතන. කොහොම හිතාගෙන ඉන්නකොට හැබැයි හේතු යුක්ති ඇති සාධාරණ අසාධාරණයක් වුණා නම් සමහරවිට ඒ හේතුවෙම මල පෙරේතෙක් වෙලා හරි මලයකෙක් වෙලා හරි මලයසනියක් වෙලා හරි ඉන්න පුළුවන් කෙනා. හැබැයි කරන්න දෙයක් නැහැ. Taman කවදා හරි සත්‍යය දැකන. ඇත්ත වශයෙන්ම මං උද්දා වෙලා මහන්තත් වෙලා ඉඳලා මෙහෙම කිව්වට යථාර්ථය මට අද වැටහුණා. ඉතින් අද මලයසනිය වෙලා හිටියා කරන්න දෙයක් නැහැ මලයසය වෙලා හිටියා කරන්න දෙයක් නැහැ. ඒ වරද වරද හැටියට අවංකව මම පිළිගන්නවා. මින්වත් මම කිසි දවසක ඒ බඳු වරදක් නොවේවා කියලා මම අදිෂ්ඨානත් කරගන්නවා. ඒ නොවෙන්නේ මම බලාපොරොත්තු වෙන කටයුතු කරන්නේ. අනේ මල යස්සයා වෙලා හිටියා කවනේ මට සමා වෙන්න. මගේ වෙච්ච වරදට. මාට කමා කරන්න. මම මේ වන්දි ගෙවනවා. ඊට වඩා අප්‍රමාණ යහපතක් කළා මම අද දෙනවා. අද ගුණවතෙක් නිසා ඒ ගුණය නිසා මට විහිළු ශක්තියක් වැඩි. නිසා මම චිත්ත ප්‍රහාණය කර මේ විනේ විනා මේ කරපු කුසලේ කුසලේ අප්‍රමාණ බව තියෙනවා. මේකත් අනුමෝදන් වෙනවා. ඔබ සුපිත මුදිත වෙන්න. ඔබට කිසිම කෙනෙක්ගෙන් කරදරයක් වෙන්න එපා. ඔබේ හිතේ දෙන මාක් ලෝකෙම වෙන්න එපා. මේ ආදි වශයෙන් අර අමනුෂ්‍යයන්ට කියන්න පුළුවන් නම් බලා ඉඳදී අමනුෂ්‍යයන් නිදහස් වෙයි. අපිට නිදහස් කරගන්න බෑ. මොකද මලයකා මැරිලවත් ඉවරයක් නෑ. ඉන්න කෙනෙකු කරදරේ මලක් කරදරේ. නැදකින් මු මැරිලවත් යන්නේ අපි ඉන්නේ ඔතන මිසක්. කොහොම ධර්මයේ තුන. ඇයි මැරිලවත් යන්නේ නැත්තේ? ඇයි ඉතින් ආවේ? අපි ඕක තේරුම් ගැනීමේ හැකියාවක් නැත්නම් අපිට කොහොමද මේ අමුතුයෙන් බේරෙන්නේ අපි ඕක දකින්න පුරුදු වෙන්න ඕන. නෑ වරද වරද හැටියට දැකලා ආයති සංවරයේ හේවත් නැවත ඒ බඳා නොකරන සංවරයේ පිහිටලා වෙච්ච කරදර වන්දි ගෙවලා අවංකව කමා කරගන්න පුළුවන් නම් ඔය අමනස දෝෂ උගා දෙන නැති කරගත්තා ඒක. මේ වෙලා තියෙන්නේ ඒ ටික කරගැනීමට හැකියාවක් දක්ෂතාවයක් තීසර නුවණකින් හේතුව තේරුම් ගන්න පුළුවන් හැකියාවක් නැති කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී අපි දකින්න ඕනේ අන්න ඒ වගේ සුද්ධ කරගන්න. දැන් සමහර වෙලාවට මොකද කරන්නේ? ඕන් එනවා නැන්දම්මා එනවා ඕන අම්මා එනවා. හංගපන් හංගපන් අන්න ආවල් ගෙඩිය ආවල් දෙන්න. අන්න අර බිඩි වල මොකක්ද තියෙනවා මේසෙ උඩනේ තියෙන්නේ. දැන් උන් දෙආපු ගම ඕක ඕකේ ඉල්ලනවා. හංගපන් ඉක්මන් කරලා. එයා ගෙඩිය එහෙම ගන්න එපා ඔකේ. තියපා යනකම්. කවුද මේ? කොහොම අම්මා කො නැන්දම්මා. යනකම් ඕකේ ඉල්ලන අදින්න. බලහන් ගියාද කියලා? දැන් බලනවා ගියාද කියලා. ඊට පස්සේ ලිටර දෙන කන්න. දැන් අපි ගලිවේ හොඳ වැඩක්ද අපි මොකද කරන්නේ කියන එක අපි දැක්කේ. ඇයි එහෙම ගලිවේ කියලා ඇහුවොත් ඔය ගෑණි මල පෙරේදී කොච්චර දුන්නත් මදියෝ ගෑණි. තමන් කොහොමද ඇහුවොත්? ඊට වඩා මල පෙරේදී යකෝ මල පෙරේදී. නැවත අපි කියන්නේ අනුගැරු පාඩු. දැන් මෙන්න මේ විදිහ අපි ගුණයක් දකින්න නැතුව බෙදා හදාගෙන කායිතුලේ සතුරෙන් බෙදා හදාගෙන කෑමේ ගුණේ දකින්න නැතුව මෙන්න මෙබඳු ආකාර දේවල් අපි ලෝකේ කවදා හරි කරලා තිබුණා මේ භවයේ හෝ වෙන භවයක හෝ කරලා තිබුණා අපිට සිද්ධ වෙනා මේ જાති අර වන්දි වශයෙන් බඩේ අජීර්ණ කරලා හොර කරලා හිර කරලා තියෙන ලෙඩ වලට මොන දෙන්න ප්‍රවෘත්ති විපාක වශයෙන් මේක අපි දකින්නේ මේ ලෝකේ හැටි එහෙම තමයි පුතත්ජන ලෝකේ හැම එළියෙම වෙහිච්ච ගම යථාර්ථය වෙහෙනවා ඇත්ත කියලා බොරුවක් පේනවා හැම එළියෙම පේන්නේ ඒකයි ගුණේ කියලා අගුණයක් පේනවා අගුණේ හැටියට අගුණේ ගුණයක් හැටියට පේනවා මේ නොයෙක් ආකාර විකාර වෙන්නේ විකෘති වෙනවා. මේ නිසාම අපි නොදැන පව කරනවා. නොදැන කෙරෙනවා නෙමෙයි නොදැන කරණේවා කියනවා. මේ නිසා ඒවා ditthi සම්පයුත්තයි. මේ ditthi සම්පයුත්ත පව කරගත්තාම ඒ ආකාරයෙන් විපාක වෙන අපි පසු පරිවාර වශයෙන් පිළිහිදෙනවා. ඒවැ විපාක අපිට নানা ආකාරයෙන් ඉනවා. විපාකේ එන වෙලාවට අපි දන්නේ මෙහෙම විපාකයක් එන්නේ මම මොනවා කරලා තිබුණාද? මොකද හේතුව? Tamange වරද හොයන්නේ මානසිකත්වයේ හොයාගන්න ක්‍රම රටාව අනුගමනය කළා නැති වෙච්ච නිසා. හැමදාම කතා කරන්නේ මං සුදානම්. ඉන්නේ ඔතන. මම නම් සුදානම්. අනික අය තමයි වැරදි. මගේ වැරදක් නෑ. අනික අය තමයි වැරදි කාරයෝ. අපි පුරුදු වෙලා තියෙන්නේ මගේ වරදක් නෑ මං සුදානම් කියන තැන ඉන්නම. කවදාවත් කැමති නෑ. අපේ වරද අපි හොයාගෙන අනුන් හොයා දෙන්න දෙයක් නෑ. අපේ වරද අපි හොයා ගන්න ඕනේ. තම තමන්ගේ වරද තම තමන් හොයාගෙන හැදෙන එකයි මනුස්සකම. යථාර්ථය ඒකයි. ඉතින් එතෙන්ටපත් වෙනා නම් අපි අපිට පේන්න පටන් ගන්නවා අපි කරගන්න වැරදි වල තියෙන බරපතල තමයි. ඒතර වරද වරද හැටියට දැකලා ඉතින් ආයිති සංවේදී පිහිදීමේ හැකියාව ලැබෙනවා. අන්න එහෙම කරගත්තොත් බොහෝ දුරට ඒවා මිදෙන්න පුළුවන්. ඉතින් ඒක තෝරාගන්න බැයි නම් අපිට කොතර කාල හරියන්නේ ඒක ඒක හේතුව. බහු හේතු වලින් අමනුෂ්‍යය කැඳිලා හිටින එක හේතුව තමයි ඒක. එන්න අමනුෂ්‍යය කැප්ටන් කැඳිලා අජීර්ණ කරවන්නත් ඒක හේතුවක් ඕක. ඉතින් ඔය වගේ දේවල් අපි ආයිති සංවේදී පිහිදීමේ සුද්ධ වෙන්න දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒක තමයි ඊට පස්සේ මේ අමනුෂ්‍යය ගන්න ආහාරයක් තියෙනවා. රාගය ආහාර කරගන්න, ද්වේෂය ආහාර කරගන්න, මෝහය ආහාර කරගන්න අමනුෂ්‍ය. රාගයට වඩා ලෝභය. ලෝභය, ද්වේෂය, මෝහය ආහාර කරගන්න අමනුෂ්‍යයි. මේ ලෝභයට ගැටේට වලට අපි කටයුතු කළොත් ලෝභ, ද්වේෂ, මෝහය. අමනුෂ්‍යයාගේ ආහාරය අපි ළඟ නිපද වෙනවා. නිපද වෙන ආහාරය භුක්ති විඳිනකොට අමනුෂ්‍යයාට පරිසරය හැදෙනවා. ආ තව හේතුවක්. එහෙනම් අපි ඒ දුරිනුත් අහගුණාම දැන් හේතු දෙකක් ඉවරයි. එකක් තමයි සසරදී ඇති කරගත්තකෝ දැන් ඇති කරගත්ත අපේම මේ මුලාව නිසා හටගත්ත වැඩ පිළිවෙල අත්හැරලා ඉන්න සුද්ධ වීම. කමා කරගෙන සුද්ධ වීම යාග කාටේ. අනික තමයි අපි ළඟ තිබෙන උන්ට අවශ්‍ය කරන පරිසරයට අවශ්‍ය කරන නීච පරිසරය අයින් කරගන්න. ඒතර උන්ට අවශ්‍ය කරන පළසුතලයේ ආහාරය අපි ළඟින් නැති වෙලා යනවා. ඉතින් ඒ ආකාරයෙන් අනුගමනය කරගෙන යනකොට අපිට පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙතන හැකිතරම් දුරට යම්කිසි තමා කෙරෙහි ද්වේෂ නගන, වෛර කරන, සාප කරන කොටසක් ඉන්නවා. ඒ අයගෙන් තමා කරා එල්ල වෙන සාපේ පවා පලන් දෙන්න පළ දෙන්න සසර හේතු තියෙනවනේ. ඒවත් අදලා යනවා. දැන් අනුකරන අනවින කොඩවින සාව බන්ධන ඇස්වා අටවහ හෝවා අඬෝ වැඩියා මේවත් වදින්න හේතු වෙනවා. ඒ වගේ දේවල් වලට අපි යමක් අපි හේතු වෙලා තියෙනවා නම් මනස හිිනෝනින් ඉඳලා ඒවත් දුරු කරගන්න ඕනේ. කෙනෙක් අපිට සාප කරනවා නම් ඒකට හේතුවක් තියෙනවා. සමහරවිට හේතුවක් තිබිලාම සාප කරනවා. අපිට නිନ୍ଦා අපහාස කරනවා හේතුවක් ඇතුවම. එහෙනම් අපි හදා ගන්න ඕනේ. ඒ තව ක්‍රමයක්. දැන් මෙන්න මේ ක්‍රමෙන් බහු හේතුකෝ පහළ වෙන අමනුෂ බන්ධනයක් හැදීමක් තියෙනවා නම් කෙනෙකුට ඒ වගේ ලෙඩක් රෝගයක් අල්ලා හිටිනවා නම් ඒවා දුරු කර ගැනීමට ඒකට තියෙන හේතුව දැකලා ඒ ඒකේ මූල හේතුවන විවිධාකාර හේතුන් නිසා ඒක ඵලිය වශයෙන් ලැබිලා තියෙන කියලා දැකලා ඒ විවිධාකාර හේතු මනස හේනෝණින් අරගෙන අයින් කර දැම්මොත් අපිට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ මේ දහම් මාර්ගය තුලින් ලබාගත ප්‍රතිඵලයෙන්ම අන්න ධම්මෝහ වේරගති ධම්මචාරී කියන ධර්මීය අරසාව ඒතකොට ලැබෙනවා එහෙනම් මට යම් ධම්මෝහ වේලාකදී ධම්මචාරික ධර්මයේ මම රහ කියනවා කියලා මම නව ගුණ ගාථා මෙච්චර කියනවා බලමුකෝ. ඒකලට හරියන්නේ ධර්මයේ දැකලා නැහැ. ධර්මයේ කියන්නේ පොතේ ලියා තියෙන වාක්‍යය නෙමෙයි. යමක් යම්සේ දරන්නේද ඒකට හේතුව දකින්නවනම් අන්න ඒකයි ධර්මයේ දැක්කේ. එහෙනම් යම් කිසි ලෙඩක් ලෙඩක් හැටියට දරන්නේ ඇයි? ලෙඩේ පිළිබඳ ධර්මයේ දැකන එක දකින්නවා. එතකොට අපි දකින්නවා. මේක නොදරන්න නම් මොකද කරන්න ඕනේ? දරන්න හේතු වෙච්ච කාරණේ අතරින් වැලී විදී ගියා නම් හේතුයෙන් මිදුණු. හේතු නිරෝධය. හේතු නිරෝධන බල නිරෝධය යන්නේ නිරෝධය. නම් පරිත්‍ථසමුපාදයෙන් හටගන්න ධර්මයයි පරිත්‍ථසමුපාදයෙන් නිරෝධ නිරෝධ කරන ධර්මයයි දැක්කන. මෙන්න මෙයාට කියනවා ධර්මීය දැක කියලා. අන්න ධර්මීය විදිහට දැකලා ධර්මානුකූලව ප්‍රතිකර්ම කරපගෙනාට ධර්මීය පිළිසරණ ලැබෙනවා කියන්නේ ඒක ලැබෙනවා නම් ඒකයි පුදුමයි. යමක් හටගන්න හේතුව දැකලා ඒ හටගන්න හේතුව දැක්කා ඒ හටගත්ත දේ අපිට අවැඩෙනවා. ඒ හේතුව නැති කරපු ගමන් මේ හටගත්ත දේ නැති වෙලා යනවා. මේ හටගත්ත දේ නරක නම් නරක දේ නැති කරන්න ඕන නම් නරක දේ හටගන්න හේතුව හොයලා බලපුවාම දැක්කා නම් හේතුව මේකයි කියලා. අන්න ධර්මයේ දැක්කා. ඊට පස්සේ අනුගමනය මොකක්ද? ඒ නරක දේ හට ගැනීමට දෙන හේතුව හිතෙන් කයින් වදින යලි ගොඩ නගන්නේ. ඉතින් ගොඩ නගපු මානසිකත්වයක් තියෙනවා ඒක සුද්ධ කරගන්නවා. අන්න ධර්මයේ පිහිටියා. අනිතර ධර්මීය ආරක්ෂාව ලැබෙනවා. ඉතින් මේට අමතරව අපි මෙච්චර කල් බුදුන් වඳින අය, අනේ උදේ නැහැ වෙනකම් මල් පහන් පූජා කරන අය, ඉතින් ධර්මානුකූලව ඉන්න අපිට ඇයි මේ කරදර කිව්වට? එහෙම ධර්මයේ දකින්න බෑ. ධර්මයේ දකින්නවා කියන එක තේරුම් ගන්න ඕනේ.